මේ කෙනෙක් අපේ පින්නත් කෙනෙක් විරුමක් ඒවා තියෙනවා දැනුම්දීමක් කරලා තියෙනවා ආධුනිකයෙක් වශයෙන් අඳුම් පැමිණි කෙනෙක් කියලා නම් අපි ජීවන කමතහනම් ඒ කමතහන් මහත්යෙන් අරගෙන එයා ඒක කර්මස්ථානයේ එතුමා වදනවා කියලා. ඉතින් මේකෙන් අමුතු දෙයක් නැහැ මෙහාට ඇවිල්ලා මෙහෙදි මූල ධර්මයන් ගැන අහලා විග්‍රහ කරලා තේරුම් අරගෙන අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මනසේ තේරුම් අරගන්න මුළු ලෝකේ සියලු දේක්. හීන දහම් හීන හැටියට ප්‍රණීත දහම් මධ්‍යම දහම් මධ්‍යම හැටියට ප්‍රණීත දහම් ප්‍රණීත හැටියට පළමුව තෝරා ගන්න ඕනේ. අමාරු දෙයක් නෙමෙයි වරන්ද. දස අකුසල් කියන්නේ හීන දහම් කියලා තේරුම් ගන්න ඕනේ. එදිනදා ජීවත් වීමට අවශ්‍ය කරන්නේ මධ්‍යම දහම් කියලා තේරුම් ගන්න ඕනේ. නිවන් මාර්ග ප්‍රණීත දහම් කියලා තේරුම් ගන්න ඕනේ. ඔය කාරණා තුන හොඳින් තේරුම් අරගත්තට පස්සේ කීන දහම් අත්තර දැමිය යුතුයි. මධ්‍යම දහම් හැටියට ජීවත් වීමට අවශ්‍ය කරන දහම් සාමාන්‍ය වටේ විතර යුතුයි. ප්‍රණීත දහම් වශයෙන් නිවන් අවබෝධ කරගන්න අනිත්‍ය දුක්ඛ අනාත්ම වටහාගෙන ඒ සඳහා ගත යුතු ධර්මයේ ප්‍රණීතන් දෙමින් තේරුම් ගන්න වැඩි යුතුයි. හැබැයි හීන දහම් වලවත් මධ්‍යම දහම් වලවත් ප්‍රණීත දහම් වලවත් පූර්ණ සාන්තෝ ප්‍රණීතෝ දහමක් නැහැ කියලා තේරුම් ගත යුතුයි. නිත්‍ය සප ආත්ම දහමක් ඒ තුල නැහැ කියලා තේරුම් ගත යුතුයි. දැන් එක කරේ පස්සේ උද්දාම වේද ප්‍රණීත දහම් වැඩිවයි කියලා හෝ වඩනවයි කියලා හෝ උද්දාම වෙන්නේ නැතුව නීච දහම් අත්හැරලා මධ්‍යම දහම් කෙනෙහි උපේක්ෂා සහගතව ඒවා ජීවනෝපාය ජීවත් වීමට අවශ්‍ය කරන මෑතකන් ජීවත් වෙන දවසේ නිසා මේ දේ පරිහරණය කරන්නේ මේ රැකියාව කරන්නේ ආදී වශයෙන් ඒ සඳහා ඒ විදිය කරේ. ඔය ක්‍රමේ තේරුම් අරගෙන කටයුතු කරනවා නම් එතෙන්දී ওই ප්‍රශ්නේ බාධකයක් ඉන්නේ නැහැ. හරියාකාරව කරුණු තේරුම් අරගෙන කටයුතු කරගන්න පුළුවන්. ඊයේ ක්‍රමෙන් කටයුතු කරගන්න. මේ කවුරු බවුලේ කවුරු හෝ මියගිය විට සමහර අය දුක නරනවා සමහර සමාජයෙන් එන අපහාස නිසා ඒවට බයි අදනවා දුක් වෙනවා පෙන්නනවා මේ ඇඳීම මියගිය අයට පුද්ගලයාට අයහපතක් වෙනවාදයි කියලා අහනවා දැන් මියගිය පුද්ගලයා මියගියාට පස්සේ සියල්ලෝම නොපෙන්නේ සත්‍යයටපත් වෙන්නේ නැහැ එක්තරා ගිරිසක් මෙතනින් මියගියාට පස්සේ එයා අන්තරා බයික තියෙන අවස්ථාවකටපත් වෙනවා අපි ඔබ කියනවා ගන්ධබ්බ අවස්ථාව ඒ අවස්ථාවේ පද්දේශය තමන්ගේ පවුලේ අය ඇතුළු කරගෙන ඒ ඇතුලේ ඉන්නවා. ඒගොල්ලෝ කරන කියන දේවල් එයාට ඇහෙනවා. පේනවා. ඉතින් ඒ වගේ වෙලාවට අපි අවිද්‍යාවෙන් කරන වැඩක් තමයි යමකට දුක් වෙන එක. අනික උද්දාම වෙන එක. උද්දාම වෙන එකයි දුක් වෙන එකයි දෙකම අවිද්‍යාවේ තීරණ නිසා. සත්‍යය නෙමෙයි. මට මෙහෙම ලැබිලා තියෙනවා කියලා උද්දාම වෙන එකත් අවිද්‍යාවේ තීරණය. අනේ මට මේ දේ නෑ නේද සංවේගීට පස්සේ දුක් වෙන එකත් අවිද්‍යාවේ තීරණය. අවිද්‍යාවේ තියෙන වලින් නිවන් දකින්නත් බෑ නිවන් දකින්න කෙනෙකුට නිවන් දකින්නත් බාධකයි. හරි. යමක් ලැබුණායි කියලා උද්දාමයන එකවල යම් කිසි දෙයකින් සංවේගයටපත් වෙන දුක්ඛම් කරලු ආවයි කියලා ඒකෙන් දුක් වෙන එක ශෝකයටපත් වෙන එක හෝ දැවෙන තැවෙන එක හෝ ඒවා එකක්වත් විද්‍යාව නෙමෙයි අවිද්‍යාවේ තීරණ ලෝක ධර්මතාවයන් හරියට තේරුම් කරගත්තාම ලෝකේ පවතින කිසිම දෙයක් ලැබුණයි කියලා ප්‍රවැත්ම සම්බන්ධ කිසිම දෙයක් ලැබුණයි කියලා හිත සම්බන්ධ හෝ ගත සම්බන්ධ දෙයක් ඒක උද්දාමයේ දෙයක්ුත් නෑ නොලැබුණයි කියලා මේක තරඟ කර කර මේක 10000 ටපත් වෙන දෙයක්ුත් නෑ ලෝක ස්වභාවය තේරුම් ගන්න ඕනේ. ලැබුණ හැටියකට තමන්ගේ කටයුතු කරගන්න ගමන්. ශෝකේ සංවේගයටපත් වෙන්නේ දැවිද දාහයටපත් වෙන්නේ නැතුව ඉවසිල්ලෙන් කටයුතු කරගන්න ගමන්. ආර්ය මාර්ගය තුළ යම් කිසි ප්‍රතිඵලයක් ලැබුණා නම් උද්දාමෙන් යන්නේ නැතුව. ඒක උපක්ලේශයක් ඒකට වැටෙන්නේ නැතුව. මම අවිහත්යෙටපත් වෙලා නැහැ නේ මරතාව තියනවානේ කෙලෙස් කියලා ඒක ලැජ්ජාවෙන් නම් දින හරියට. ඒ ටික අයින් කරගන්න මම උත්සාහ කරනවා ලැබිච්ච එක ගැන උද්දාමෙන් වී නැතුව කියන එක තේරුම් කරගන්න. විදිහට කටයුතු කරනකොට මේ බාහිර ප්‍රශ්න එකක්වත් නැහැ. අඬන එක තියා ඉනහයනකවත් මැරිච්ච එක නාලේ ගැලපෙන්නේ නැහැ. හොඳයි කියලා ඉනහින්ද ගියහම ඌ ඊට වැදිනවා. නරකයි කියලා අඬන්න ගියහම ඌට සංවේගයක් ඇති වෙනවා. ඇලීම හෝ ගැටීම කියන දෙකේ මේ බුද්ධිලා වැටෙනවා. මේක තමයි ලෝක ධර්මතාවය කියලා තීහි කරමින් ඒ ගැන කතා කරමින් ඒ ගැන ක්‍රියා කරමින් කටයුතු කරනවා නම් අනේ ඉතින් ඒක ලෝකේ හැටියට කියලා දැනගත්තොත් එයාටත් නිවන් මාර්ග හම්බ වෙනවා. සැලසුම් මොකක් හම්බ වෙනවා. ඒ හැම දෙයකදීම අපි දකින්න ඕනේ දුක්ඛම් කටළු වෙනකොට මේ ලෝකේ ස්වභාවය මේකයි. ඉතින් ඒකකින් ලෝකේ හැදෙන ලෝකේ පවතින සාකල් අපිට සිද්ධ වෙන්නේ මේක කරගන්නනේ. එහෙනම් ඒක වැදගත් දෙයක් නෙවෙයි කියලා ඒකට අපි සම්පා නොවේ ඉන්න ඕනේ. ලැබුණයි කියලා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දෙයක් නෑ ලැබුණේ කියලා ඒ පිටපස්ස උද්දාම නොවේ ඉන්න ඕනේ. 77ක් ඥාන දර්ශනයේදී පටිච්චසමුප්පාදේ යම් කෙනෙක් දකිනවා නම් ඕන ගුරුවරයෙක් අවශ්‍ය නෑ. අනුගේ ආධාරයක් අවශ්‍ය නැහැ. ඔහුට මාර්ගයේ බාධාවක් නැහැ කියලා දේශනා කරනවා. එහෙනම් මෙබඳු දකින්න නොවනක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා දකින්න කියනවා. ඒකේ ඒකේ උදාම් වෙන්න එපා කියන එකත් එක නුවණක්. අවිද්‍යාව දැනගත්තා. ඒකවල අවිද්‍යාව පත්‍ය සංඛාරාදි වලින් සංඛාර දැනගත්තා. මේ සංඛාර වලට හේතුව චන්දරාගය කියලා දැනගත්තා. ඒ චන්දරාගය නිරෝධ කිරීමෙන් ඒ අවිද්‍යාව නිරෝධ වෙනවා නැත්නම් සංඛාර නිරෝධ වෙනවා කියලා දැනගත්තා. ඒ මඟ අනුගමනය කරලා ඒ මට්ටමේ සංකාය නිරෝධකරේට කෙලවර කරගන්නකයි යනවා. කොහොම නුවණක් මර දිනා මට තේරුම් ගන්න හැකියාවක් තියෙනවා මම මෙතනටපත් වෙලා තියෙනවා කියලා යම් උද්දාමයක් වෙනවා. ඒ උද්දාමයට අසාර දෙයක් කියලා දැක ගන්නවා. අතීතයේ යම් කෙනෙක් ඔය ක්‍රමෙන්මයි අතීතයේ නිවන් අවබෝධ කරගන්න අවබෝධ කලේ කියලා දැන ගන්නවා. මතු අනාගතයේ යමෙක් නිවන් අවබෝධ කරනවා නම් ඔය ක්‍රමෙන්මයි වෙන ක්‍රමකින් නෙවෙයි කියලා දැන ගන්නවා. දැන් මේ අවස්ථාවේ මෙබඳු දකින නුවණක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා දැනගන්නවා කියලාම සංඛාර පිළිබඳව දකින නුවණ හතක් පහළ වෙනවා. ඔවගම විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන ඒ 11 ගන්නවා. නුවණ හත ගානේ පහළනම නුවණ 77ක් පහළ වෙනවා. මෙන්න මේ නුවණ 77 තියෙන කෙනෙකුට අනුගේ ආධාරයක් ඕනේ ආයි තහන්න ඕනේ. මාගේ හරිද කියලා කාගෙන් අතිවසන්න දෙයක්වත් නැහැ. තමන්ටම වැටහෙනවා. මාර්ගයේ වරදින්නේ නැහැ කොතනකවත්. ඔයින් පිටපැන්නොත් කොතන හරි වරදිනවා. මේ ඔය ටික තේරුම් ගත්තා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. මේ ඔය ටික තේරුම් ගැනීමේ බැරිකම උගාතුරටම මුලාවටපත් වෙන්න හේතු වෙනවා. උගාතුරට මේ ලැබිච්ච ඵලයන් ගැන ඔය උද්දාමයටපත් වෙන්න ගියහම ඔය සුළු සමාජයක සුළු ලාභයක් ලැබුණාම ඕක මහා මෙරක් වගේ අල්ලගෙන අනික් අය දෙවෙනි කරමින් තමා උද්දාමේ වී ප්‍රාම් පළවෙනි දහදහස මේ විදිහේ මානයක් ඇති වෙනවා. මෙන්න මේක තමයි ලැබුණු යම් නුවණක් ඇද්ද ඒකත් අනිත්‍යයි කියලා දැනගත්තේ නැති එකේ වරද. ඒකෙත් අල්ලන්න හරියක් නෑ කියලා දැනගත්තේ නැති එකේ වරදයි. ඒකම පිළිගීමටපත් වෙන්න හේතු වෙනවා. ඒක හැම කෙනෙක්ම ආර්ය මාර්ගයේ වඩනකොට තේරුම් ගන්න ඕනේ. ඒ ඒ වෙනස්කම් විශේෂත්වයන් ආවයි කියලා ඔක උද්දාමින දෙයක් නෙමෙයි කියලා අනික් අයට ඔගේ සංගපාන දෙයක් නෑ උද්දාමින දෙයක් නෑ කියලා දැනගත්තාම එයා මුලාවටපත් වෙන්නේ නෑ. මාගේ හරියට අහු වෙලා ගමන් කරනවා. ඉතින් ඒක හරියට තේරුම් ගත්තාම ඔය තේරුම් ගත්තා. අපිට අද ලැබිලා තියෙන ප්‍රශ්නවලදී වැදගත් දෙයක් තියෙනවා මොකද මේ නවකයෙකු ආර්ය මාර්ගයේ පැමිණෙන ආකාරය පහදා දෙන්න කියලා ඉල්ලීමක් කරනවා. ඒ කියන්නේ අලුතෙන්ම ආරම්භ කරන කෙනෙක් නිවන් මාර්ගයටපත් වෙන්නේ කොහොමද කියන එක තේරුම් ගන්න කියන කාරණය මේ අහන්නේ. ඒකෙදිම තව එකක් තියෙනවා ආනාපාන සති භාවනාව පැහැදිලි කර දෙන්න. මේ දෙකටම ඉන්නේ එක පිළිතුරක්. ආනාපාන හරි භාවනාව හරියට යමින් තේරුම් ගත්තා නම් නවකයේ වශයෙන් ආරි මාර්ගයේ වර්ණ එක පටන් ගැනීම වටම ඉඳලා තියෙනවා. කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන මේ සතර සතිපට්ඨානෙම ආනාපාන සතිය දිනනවා කියලා මජ්ක්‍ධිම නිකායේ සූත්‍රවල හොඳට විස්තර කරලා තියෙනවා. එබඳු හතර සතිපට්ඨානයක් ඇති ආනාපාන සති භාවනාව වද ඉදාම් පසු දෙයකට සීමා කරලා ඉතල සමතේ වරන්න පොඩ්ඩක් ඒක අරගෙන ඒකෙන් වඩා ගන්නතර පස්සේ විදර්ශනාව වඩන්න කියලා මෙහෙම අදහස් මේ කාලේ ප්‍රකාශ කරනවා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සතර සතිපට්ඨානියම ආනාපාන සතිය තියෙනවා කියලා. සතර සතිපට්ඨානෙ ටිකක් වඩලා පස්සේ නිවන් මාර්ගයට පහිනකොට ඒ මොන මඟටද වහින්නේ? ආනාපාන සතිය සතර සතිපට්ඨානියම තියෙනවා. අරිහත්ත්වයටපත් වෙනකම් මාර්ගයේ ආනාපාන සතිය තිබී. නමුත් අද කියන්නේ ආනාපාන සතිය ටිකක් වඩලා ටික සමතේටපත් කරගත්තට පස්සේ විදර්ශනාවට හරවන්න කියලා වදනයක් කියනවා. ඒතර කෝ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය සතර සතිපට්ඨානිය තියෙනවා කියවනවා. සතර සතිපට්ඨානයේ ගමන් කරන කෙනෙක් ආයතනයක් ඒකෙන් අහක් වෙනා විදර්ශනාවට හරවන්නේ මොකේද හරවන්නේ? සතර සතිපට්ඨානිය තමයි බුදු විමුක්තිය. බුද්ධ භූමිය. සිටීම රැවටිල්ලකට අකු නොවි මානපාතික බලවේගයකට අකු නොවි පැහැදිලිව නිර්වෘල්ව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වළක්වා ඔහු සතර සතිපට්ඨානයේ ඉක්මෙන්ද කියලා බුදුන් වහන්සේ දේශනා කළා. එන ආනාපාන සතිය සතර සතිපට්ඨානයේම යුද්ධන. ආනාපාන සතිය හැදෙන කෙනාට තව එකකට වහින්න එකක් හේතුවක් තියනවාද මගක් තියනවාද? යම් කෙනෙක් එහෙම කියනනම් ඒ කියන ආනාපාන සතිය වෙන එකක් වෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය සතර සතිපට්ඨානිය තියෙනවා නම් කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියන හතරම. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය තියෙන බව මජ්ක්‍ධිම නිකායේ පොතේ පැහැදිලිව සූත්‍රවල දේශනා කරනවා. එන සතර සතිපට්ඨානිය ආර්ය අෂ්ටාංගික මාර්ගය කියනවා නම් සතර සතිපට්ඨානිය වඩන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණේ කරයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය පූර්ණය කරන්නේ සත්පොඥාංග ධර්ම පූර්ණය කරයි. සත්පොඥාංග ධර්ම පූර්ණය කරන්නේ විද්‍යා යුක්ති පරියට පස්සේ. එහෙමනම් ආර්ය අෂ්ටාංගික මාර්ගය වැඩෙනවා සතර සතිපට්ඨානය වැඩෙනකොට. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය සතර සතිපට්ඨානෙ යුක්තන. ඔහු ගමන් කරන්නේ යන සාකල් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන්න සත්පොඥාංග පූර්ණය කිරීමේ එහෙමනම් විද්‍යා විමුක්ති ඵලයට පත් වෙන මාර්ගය. නැත්නම් නිවන් මාර්ගය. එහෙනම් ආනාපාන හතිය ටිකක් වඩලා පස්සේ විදිහකට පරිවර්තනය කරනවා කියවනම් ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආනාපාන හතියක් වෙන්නද? පැහැදිලිවම තේරෙන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ දේශනා කරපු ආනාපාන හතිය වඩනවා නම් නිවන් දකින්න තව එකක් වඩන්න ඕනේ නැහැ. ඇයි ඒක? බුදුරජාන් වහන්සේම දේශනා කරනවා ආනාපාන සතිය තුළ කායානුපස්සනාවයි වේදනානුපස්සනාවයි චිත්තානුපස්සනාවයි ධම්මානුපස්සනාවයි කියන හතර සතිපට්ඨානය පූර්ණයි. සතර පරිවර්තනයේ වඩන කෙනෙකුට ඒ නිවන් මාර්ගමයි. යම් කෙනෙක් කියන ආනාපාන සතිය වඩන නිකන් හිත සමත කරගෙන පස්සේ විදර්ශනාවට හරව නිකන් වඩන්න කියලා. අර බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය නොවෙන්න ඕනේ. ඒක වෙන එකක් වෙයි. ඒ පැටලුම ලියා ගන්න ඕනේ. ඒක ලියා ගත්තේ නැත්නම් කොහොමද අපි යථාර්ථයට එන්නේ? සතෝව අස්සසති සතෝව පස්සසති කියන තැන ඉඳලා පස්සම් බයං කාය සංකාරං අස්ස සිද්ධාමිති දික්කති පස්සම් බයං කාය සංකාරං පස්ස සිද්ධාමිති දික්කති කියන දෙ දෙනකම් බුදුරන් වහන්සේ දේශනා කරන කායානුපස්සනාවට ආයි. ඔය ටිකේ කායානුපස්සනාව තියෙනවා. පීටි පරිසංවේදී අස්ස සිද්ධාමිති දික්කති පීටි පරිසංවේදී පස්ස සිද්ධාමිති දික්කති කියන දෙන ඉඳලා සුඛ සුඛ පටිසංවේදී අසතිස්සාමිති වික්කති සුඛ පටිසංවේදී පස්සතිස්සාමිති වික්කති කියන දෙක වේදනානුපස්සනාවටයි චිත්ත සංකාර පටිසංවේදී අසතිස්සාමිති වික්කති චිත්ත සංකාර පටිසංවේදී පස්සතිස්සාමිති වික්කති කියන දෙන ඉඳලා විමෝචයන් චිත්තං අසතිස්සාමිති වික්කති විමෝචයන් සිතක් පස්සසිතාමිත සික්කටි කියන දෙන්නකන් චිත්තානුපස්සනාවටයි. අනිච්චානුපස්සී අසසිතාමිත සික්කටි අනිච්චානුපස්සී පස්සසිතාමිත සික්කටි කියන දෙන්න ඉඳලා. පටිච්චසග්ගානුපස්සී අසසිතාමිත සික්කටි පටිච්චසග්ගානුපස්සී පස්සසිතාමිත සික්කටි කියන දෙන්නකන් ධම්මානුපස්සනාවටයි. මේ ප්‍රමේයට මේ පටිච්ච සම්පදිය මේ ආනාපාන සති විස්තරේ කොටස් හතරටම බෙදලා පෙන්නනවා මෙන්න මේ ආකාරයෙන් ආනාපාන සති භාවනාව සතර සතිපට්ඨානයේ යුක්තයි කියලා විග්‍රහ කරලා තියෙනවා. අපි ඒ ක්‍රමයේ තෝරාගත්තා. ඒක නිවන් මාර්ග වෙන්නේ කොහොමද කියලා හරියට දැනගත්තා. අපිට කිසි ප්‍රශ්නයක් නැහැ සතර සතිපට්ඨානයයි මේ වඩන්නේ කියලා. ඒ ආනාපාන සතියට අනුකූලව වැඩ කරන කෙනාක් දැනගත්තේ. ඒක සමත භාවනාවක් කියලා එක එක අදහස් කරගත්තා. ඔය කියන සමත භාවනාවක සතර සතිපට්ඨානියම නැති වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සති භාවනාව ඒක විශේෂ දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරන තුන් මාසක් උන්වහන්සේ වස් කාලේ ගත කරලා දානෙ ගේන භික්ෂුව හැරෙන්න අන් කිසිම කෙනෙක් මා හමු වෙන්න එන්න එපා. වගේ ප්‍රශ්න කරන්න ඉඳත් එපා. මේ කාලේ. මම විවේකතුයෙන් ගත කරන මේ තුන් මාසය කියලා බුදුරජාණන් වහන්සේ තුන් මාසයක් වස් කාලේ එහෙම වෙන් වෙලා ඒ වක්කාල අවසානයේදී විසුණු මහන්සියලට කියනවා. මානනී අන්‍ය පරිබ්‍රාජිකයෝ ඇහුවොත් වක්කාලයේ බවත් ගෞතමයන් වහන්සේ කෙබඳු විහරණයකින් වාසය කළාද කියලා ඇහුවොත් ආනාපාන සති විහරණයේ වාසය කළා කියලා කියන්නේ. ඒ ආනාපාන සතිය මොකද්ද කියලා ඇහුවොත් ඊට ආර්ය විහාරයේ කියා ධම්ම විහාරයේ කියා තථාගත විහාරයේ කියා කියනවා කියලා කියන්නේ. දැන් මේක වැදගත් දෙයක්. ඒක මොකද්ද කියලා ඇහුවොත් මෙහෙම කියන්නේ කියලා එකක් තියෙනකොට. තව එකක් ඒ කාලේ තිබිලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ ආනාපාන හතිය විශේෂයක් තිබුණා පෙන්වන්නේ නැද්ද? ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවයි. අරිය කියන්නේ බුදුරජාණන් වහන්සේ, බ්‍රහ්ම කියන්නේ බුදුරජාණන් වහන්සේ, තථාගත කියන්නේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේට හිමි විශේෂ විහරණයක් වෙන්නනවා. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනාපාන හතිය මොකක්ද ඇහුවොත්? අරිය විහාරයේ, බ්‍රහ්ම විහාරයේ, තථාගත විහාරයේ කියන කාරණා තුනකින් ඒක කියන්නේ. දැන් මෙතෙන්දී අපිට තේරෙනවා ලෝකයාගේ සම්බල ආනාපාන දිහා ඉස්සරහ කියුණා. ඒ කිවිච ආනාපාන සතියයි බුදුරජාණන් වහන්සේගේ ආනාපාන සතියයි දෙක. බුදුරජාණන් වහන්සේ වැළු යම් ආනාපාන සතියක් නම් ඒක තථාගතයන් වහන්සේ හෝ උන්වහන්සේගෙන් අසා දැනගත් තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමක් වඩනව ඇරෙන්නේ. තුන් ලෝකයේ කිසිම කාලයක ඒ මාර්ගයේ විද්‍යාමානෙන්නේ නැහැ කියන එක විග්‍රහ වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති නම් ආනාපාන සති බුදුරන් වහන්සේ වැඩි ආනාපාන සතිය. ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයිති එක හංගයක්වත්. අන්නේ ශාසනයක විද්‍යාමාන වෙන්නේ නැහැ මේ ශාසනයේ බැහැර විද්‍යාමාන වෙන්නේ නැහැ කියන්නේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා. බුදුරන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය නිවන් මාර්ගය. ඒක සම්පූර්ණ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නිස්තරයි. අන්නේ ශාසනයක ඒ භාවනාව තියෙන්න බැහැ. හැබැයි ආනාපාන හදි භාවනාව කියන උස්ම ගන්න අරින භාවනා ක්‍රමයක් ලෝකේ තිබුණා. ඒ තිබුණේක ඉස්සර පටන්ම තිබුණා. හැබැයි ඒක නිවන් මාර්ග නෙවෙයි. අන්නේ යෝගීන් දෙක වැඩිවා අදත් ඒක වදනවා. ඉන්දියාවේ යෝගීන් අදත් ඒක වදනවා. හැබැයි බුදුදාන වහන්සේගෙන් අහගත්ත ක්‍රමයක් නෙවෙයි. හින්දු ධර්මයත් එක්ක සම්බන්ධ භාවනාවක් ඒක. ඒගොල්ලන්ගෙන් අහුවොත් එහෙම ඔය භාවනාව කාගෙන්ද ගත්තේ කොහෙද දෙන්නේ කිව්වොත් අපේ પરම්පරාවට අයිති එකක් තියෙනවා මිසක්. අපි ඔය බෞද්ධ ගෞතමයන් වහන්සේගෙන් උපුටාගත් එකක් කියන ඒගොල්ලෝ කියන්නේ නැහැ. අදත් ඒක ඔප්පුවෙන කාරණේ. අංගුත්තර නිකායේ සීහ සූත්‍රය කියන සීහ සේනාධිපතිද කරපු සූත්‍ර දේශනාවක් දේශනාව. දේශනා කරනවා. යමෙක් බවත් ගෞතමයන් වහන්සේට ආස්වාස වාදී කියලා කියනවා. කරුණු සහිතව කියන්නේ තවත් ගෞතමයන් වහන්සේ චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආස්වාදයෙන් ආස්වාදක වූයේ. එම උත්තම ආස්වාදයේ සඳහා ධම්ම දිසන්නේ එයින් සව්වලු හික්මවන්නේ යයි කියානම් මේ සත්‍ය කරුණයි වෙන කරුණකින් නෙමෙයි. ඔය සූත්‍රයේ පැහැදිලි විදිහට දේශනා කරලා තියෙනවා. චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත උත්තම ආස්වාදයෙන් ආස්වාදක වූයේ. චාතුර් මාර්ග ඵල සංඛ්‍යාත කියන්නේ සෝවාන් මාර්ගයේ ඵලයේ, සබුදාගාමි මාර්ගයේ ඵලයේ අනාගාමි මාර්ගයේ ඵලයේ අරිහත් මාර්ගයේ ඵලයේ මෙන්න මේ කියන උත්තර ආස්වාදයෙන් ආස්වාද කරනවා. දැන් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලය කියන්නේ හුස්මද? සකුදාගාමි මාර්ගයේ සකුදාගාමි ඵලය කියන්නේ හුස්මද? නාහයෙන් උඩට පාතර ගන්න හුස්මද? අනාගාමි මාර්ගයේ අනාගාමි ඵලය කියන්නේ උඩට පාතර ගන්න හුස්මද? අරිහත් මාර්ගයේ අරිහත් ඵලය කියන්නේ උඩට පාත් ගන්න හුස්මද? ගන්න අරින හුස්මද? එනවා වෙන දෙයක්. දැන් බුදුරජාණන් වහන්සේට ආස්වාස වාදී කියනවා ලෝකයා හුස්ම ගන්න එක කියලා හරියන්නේ නැහැ. ආස්වාස කරනවා කියන්නේ ලෝකයා හුස්ම ගන්නවා. ඒ වාදී බුදුරජාණන් වහන්සේ ආනාපාන සතිය කියලා දේශනා කරා කිව්වා. බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරනවා යමෙක් මට ආස්වාස වාදී කියනනම් කරුණ සහිතව කියන්නේ. නිවැරදිව කියන්නේ. චාතුර් මාර්ගඵල සංඛ්‍යාත උත්තමාස්වාසීන් ආස්වාසක වූයේ එම උත්තර ආස්වාදයේ සඳහා ධම්මදසන්නේ ඒ සවවලු හික්මවන්නේ කියන මෙන්න මේ කර්ණේ ආස්වාසවාදී කියන්න පුළුවන්. වෙන කර්ණකින් නෙමෙයි. එහෙනම් බුදුරජාණන් වහන්සේට ආස්වාසවාදී කියන්න පුළුවන් හුස්ම ගන්න එක ගන්න. මේ පැහැදිලි දැන් ඔක්කොම අපි දකින්න ඕනේ. නිවනට නොඒක ආකාර නම් තියෙනවා. නිබ්බාන කියලා කියනවා. නිර්වාණ කියලා අපි කියනවා. ඒ වගේම හේම කියලා කියනවා. අමත කියලාත් කියනවා. ප්‍රණීත කියලාත් කියනවා. එතකොට ඔය ආකාරයෙන් නොඑක් නොඑක් නම් වලින් විග්‍රහ කරනකොට ආස්වාස කියලා කියනවා කියන දේශනා කරනවා. නිවරණ ආස්වාසය යනවා. අන්න බුදුරජාණන් වහන්සේ වෙන්නු ආස්වාසය. නිවන ආස්වාස කරන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. ආර්ය අෂ්ටාංගික මාර්ගය ආස්වාස කරනවා නම් නිවන ආස්වාස කරලා වෙනවා. ආර්ය සායක මාර්ගයේ පූර්ණය කරා නම් ආස්වාදයේ පූර්ණ කළා වෙනවා. අස්සාස සූත්‍රය සහ පරම අස්සාස සූත්‍රය කියලා සූත්‍ර දෙකක් තියෙනවා අංගුත්තර නිකාය විග්‍රහ කරලා. ස්පර්ශ ආයතන 6 පිළිබඳව උදයංගමේ, අත්ංගමේ, ආස්වාදයේ, ආදීනවේ, නිස්සරණයේ සතුසේ දකීද එකල්ලි ආස්වාදයේ පූර්ණයි. එන බුදුරණාහි වෙනු ආස්වාද. හොඳට බපුව පිරෙන ගුලන් ගත්තොත් ආසාස පුරුණ. සම්බුදුරණාහිගේ ආසාස පුරනවා. උනාද ආසාස කරන්නේ කිව්ව උනාද පස්සාස කරන්නේ. අන්දාමයන් ආනන්ද සබ්බේ සංඛාරා අනස්සාතික. ආනන්ද මේ සියලුම සංඛාර අනස්සාතිකයි. ආසාස කරන්න එපා. ආසාස කරන හරයක් ඒලා නැහැ. එහෙනම් බුදුරන් වහන්සේ ආසාස කරන්න එපා කිව්වේ සංඛාර. සියලු <laughs> සංකාර අනාස්වාදීයි. ඒව ආස්වාද කරන්නේ වගේ නෑ ඒවා නේද? එහෙනම් මෙතන ආස්වාද ආස්වාද කියන වචනේ මේ හැමතැනකම වෙන්නේ. ත්‍රිපිටකේ හැමතැනකම වෙන්නන්නේ කුලක. හොඳට පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ ආගමිනේ ආස්වාද කියන්නේ මොනවද? නිවන් මඟ ආස්වාද කරමින් නිවනේ ආස්වාදේ ලබන්නේ. ලෝක මාර්ගයේ පස්සාද කරමින් ලෝකයෙන් ඉක්ම යන අනාර්ය මාර්ගයේ පස්සාස කරන්න ආර්ය මාර්ගයේ ආස්වාස කරන්න මෙන්න මේ ආස්වාසයයි පස්සාසයයි කරගෙන යන කෙනා කවදා හරි ආර්ය මාර්ගයේ ආස්වාස කරලා ආස්වාස කරලා පූර්ණ විචාර හරියත් යනවා එදාට ආස්වාස පූර්ණයි පස්සාස කළ විදි ලෝකයක් ඇද්ද පස්සාස කරලා ඉඳලා ඉවරයි ආස්වාස කරපු ආස්වාස කරලා ඉවරනම් තවත් ආස්වාස කරන දෙයක් නැත්නම් පස්සාස කරපුවා පස්සාස කරලා ඉවරන තවත් පස්සාස කරන්න දෙයක් නැහැ නම් ආස්වාද පස්සාස නිරෝධයි. ආස්වාද පස්සාස නිරෝධනා උන්වහන්සේ අරිහත් ඵලයි. මෙන්න බුදුරජාණන් වහන්සේ අපිට නිරෝධ කරන්න කිව්ව ආස්වාද පස්සාස. දැන් අපි බලාපොරොත්තු වෙන්නේ කුලක් නිරෝධ කරන්න. නාහෙගෙන පුස්ම පොදා කුලට යන්නේ නැත්නම් පල්ලෙහාට යන්නේ නැත්නම් අපි හිතන ආස්වාද පස්සාස නිරෝධ කරලා. එහෙම එකක් තියෙනවා නැත්නම් හැබැයි ඒක ලෞකිකයි. ලෞකික වූ කෙලෙස් සහිත වූ සතර ගමනට හේතු වෙන සතර දුකින් ඉක්මවන්න හේතු නොවන සමාධියක් තියෙනවා. අන්නේ සමාධිය එකෙන් හම්බෙනවා. ඉතින් ඒක සමාධියක් නෑ කියන්නේ නෑ. මේ ලෞකික වූ කෙලෙස් සහිත වූ ආසාව පස්සාන දුරු කරන ක්‍රමයක් තියෙනවා. හුස්ම නවතින විදිහට. සාහ ඉවරලා ඉවරලා ගියාම නවතින අවස්ථාවක් තියෙනවා. චතුත්ථ ධානයේදී. අන්න එහෙම අවස්ථාවක ආසාව ප්‍රසාර ඉවර වෙපීමක් තියෙනවා. ඒක අන්නේ යෝනිසු සබන. හැබැයි ඒ තත්ත්වයටපත් වෙලා වූ ඉදියොත් ඒක සාන්තයි ප්‍රණීතයි කියලා හිතියොත් ඔහු පැවැත්මේම තිබෙන එක්තරා සාන්තව ප්‍රණීතව ස්වභාවයේදී අවස්ථාවක් චන්ද රාගයෙන් බැඳී. රූප රාගයෙන් බැඳිලා. ඒක අවුල උප්පත්තිය තියෙන අරූපාවචර ලෝකේ. ඔබ බයන්නේ. දිවලවත් ඉක්ම වගේ බබලෝ යනවා. හැබැයි අවිද්‍යාව දුක ලැගිය මාරි ගන්නවා. අර නිසා ඒක පින ඒක පින්පලයක් නිසා. ඒ පුඤ්ඤාති සංඛාරයේ කෙලවර වෙච්ච දාට ඔහු නැවත වාරයක් ඒකෙන් ගිනිහිලා ආයෙ මිනිස්සෙක් කියලා උපදිනවා. ඉතින් ඉතින් ආයෙ හැර කරගන්න බැරි නම් කුර සිද්ධ වෙනවා. කරගත්ත පාප කර්මයන්ගේ මුල තපාගතත් වෙනවා. අලු තරමින් ඒක කරගෙන කුස්ම නවත්තන මට්ටමට වඩාගෙන හිටපු සමාධි වඩාගෙන හිටපු එක නම් මම දැන් ඊට පස්සේ සදාතම සතර පාය නිදහස් කියන මට්ටම කියන්න සෝවාන් බුද්ධිලාගේ මට්ටම කියන්නත් දක්ෂ නැහැ. ඒකක් ගන්න ප්‍රවෘතෝදාපන්න බුද්ධිලාට කියන්න පුළුවන්. මින්මසු කිසිම කලක මම සතරපාව උපදින මට හේතු නැහැ. මම ඒකේ විසහාස නමුත් මේ ආස්වාද රසාස කරන වාදයේ තුලින් ගිහිල්ලා චතුර්ථ අධ්‍යායයටපත් වුණා. ඕකට කියන්න පුළුවන් කමක් නැහැ මම සතරපාවේ නිදහස් මෙන්න මේක තමයි ලෞකික භාවනාවක තියෙන අනුහරවත් බව. ලෝකේ හැටියට හොඳයි කියලා සම්මතයි. පින් කියලා සම්මතයි. හැබැයි ඒක නිවන් මාර්ග නෙවෙයි. අද තරමේ සතර පහේ විනාශ කරන වට්ටමටවත් ආර්ය මාර්ගයේ වෙන්න නැහැ. හැබැයි මේ පණින් ඔහු ඒ ඒ ලැබු සමාධියෙන් නොපිරිහි කල්පය කරොත් ඒකාන්තයේ බබලෝ උපදිනවා. කල්ප ගානක් හරි ඉඳලා ජීවිතයට හපම වෙනවා. එහෙනම් හරියන්නේ නැහැ. මෙලෙ දකින්න ඕනේ. මේ දෙකම ළඟ ළඟ කාන්ත ප්‍රනීත ස්වභාවයන් ගෙනත් දෙන නිසා මේ පිළිබඳ තීක්ෂණ නුවණකින් විමසලා හරියට ආර්ය මාර්ගයේ තෝරාගත්තේ නැති අය. හැවටෙන්න හේතු වෙනවා. ඒ ලැබෙන සමාධි ඵලයන් මුළු කරගෙන. එක එකලා දෙනවා අදහස් මම එයා හොවාන් වෙලා එයා සම්පූර්ණ ගන්න වෙලා එයා නා ගන්න වෙලා ඒකයි මේ තත්ත්වෙටපත් වෙලා ඉන්නේ මේ ආදී අදහස්. එතනින් මුලාවටපත් වෙන අපරාධී කාර්ය ආදවන ප්‍රමාද වෙලා ඉන්න නිවන් මාර්ගය යන්නේ නැතුව අර ලෝක මාර්ගයකම තියෙන රූපරාගික පැත්ත අල්ලගෙන ඔහු ඒක ඉඳලා මැරලා යනවා. ඔහුට හතර පහ දිනහසෙන්වත් හම්බුනේ නැහැ. ලැබිච්ච බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්න හම්බුනේ නැහැ. මෙන්න මේ නිසා හොදීම තේරුම් අරගන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආනාපාන සතිය නම් එහෙම අතරමං කරන එකක් නෙමෙයි. අරිහත් ඵලයෙන් කෙලවර කරන එක. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනාපාන සතිය ගරුයි. බැලෑරු. ඥානවන්තයින් විසිනු මේ කරන විදිහක් මෝඩයාට ආනාපාන සතිය මම නොකිය. මෝඩයාට ආනාපාන සතිය වඩන්න බැහැ. හැබැයි විසුද්ධි මාර්ගයේ නැමැති පොතේ තමයි බුද්ධ භාවනාවක් ඇදලා ආනාපාන සතිය විග්‍රහ කරලා තියෙන්නේ ওই ලෞකික දෙක. ඒකේ පෙන්නනවා ආනාපාන සතිය මෝහ ශක්තියට සත්‍රාය වේසි. මෝරියට ආනාපාන සතිය සත්‍රායයි කියන එක වින්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෝහ ශක්තියට ආනාපානයක් නොකිය. ඕඩේ කරන්නේ නැහැ. දැන් බුද්ධ භාෂිතයේදී පිටකේ තියෙනවා ආචාර්යවාදය විසුද්ධි මාර්ගයේදී. දැන් විරුද්ධ මාර්ගයේ තියෙන ආචාරවාදී කරගෙන ගන්නවා. ත්‍රිපිටකයේ තියෙන බුද්ධ වාදයේ තියන ගන්නවා. ඔය දෙකම තේරුම් ගන්න. ඒක තේරුම් ගත්තේ නැත්නම් අපිට පුළුවන් කමක් නැහැ මේ මාර්ගය වඩා ගන්න. ක්‍රම තියෙනවා. මේ ලෞකික ක්‍රම තුනොත් යන්න ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒක හොඳයි කියන දෘෂ්ටියෙන් ඉවත් වෙන්න ඕන. එහෙම ඉවත් වෙලා යන්න ක්‍රමයක් තියෙනවා. අනුකූල ක්‍රමයක්. අනුකූල සමාධි ක්‍රමයක් තියෙනවා. ඒ නෑ කියලා පෙන්වන්නේ නෙමෙයි. බුදුරජාන් වහන්සේ දේශනා කරන ආර්ය මාර්ගය අනුගමනය කරන බෞද්ධයෙක්. සමාධියක් වැඩිවීමට ක්‍රම දෙකක්. එක ක්‍රමයක් තමයි ලෞකික කිසිම අරමුණක් අල්ලන්නේ නැතුව. අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දැකලා. ඒ ඒ එන අරමුණෙහි චන්දරාගය දුරු කරගෙන යන ක්‍රමයක්. මෙතන වැටෙනවා සුද්ධ සමාධිය. මෙන්න මේක ආර්ය සමාධිය. යම් කෙනෙකුට ඒ විදිහට ඉන්න බැයි. හිතවිලි ගලාගෙන එනවා. නෙවෙයි නෙවෙයි අදහස් චන්දරාගයේ පෙරෙන අදහස් වලටපත් වෙනවා නම් එහෙම ඉඳහන්න බැයි. ඒ නිද චින්තනයන්ගේ නිදහස් වෙන්න බැයි. එයාට වෙන්නනවා. වීතරාගී, වීතදෝෂී, වීතමෝහී ආරමුණක් අරගෙන. ඊ ආරමුණේ යලි යලි දී කරනවා. ඒ තුලින් ඔතේට පස් වෙන ක්‍රමයකුත් තියෙනවා. ඔය ක්‍රම දෙකෙන් කෝකෙන් හරි ආර්යත්වයට පස් වෙන්න පුළුවන් කියන්නේ. හැබැයි ওই දෙකේම අපි තේරුම් ගන්න ඕනේ. ওই දෙකම තේරුම් ගන්න නම් බෞද්ධයේ ක්‍රීමට අවශ්‍ය කරන මූල ධර්මයවා. සියලු සංඛාර අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන මෙන්න මේ මූල ධර්මයේ මනසේ වටහාගෙන තියෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැති මට්ටමල හොඳට පැහැදිලි කරගෙන තියෙනවා. මෙන්න මේක තේරුම් ගත්ත කෙනෙකුට තමයි පුළුවන්කමක් ලැබෙන්නේ කොයි ක්‍රමකින් හරි නිවන් දකින්න මඟ පාදා ගන්න. ආර්ය මාර්ගයේ වළං. ඔතන පිටිටම නැති කෙනෙක් ආර්ය මාර්ගයේ වඩනවා කිව්වොත් එයාට වඩන්න හේතුනේ. ආර්ය මාර්ගයේ වැඩිවීමට හිත පිහිටව ගන්න ඕනේ. සියලුම සංඛාර අනිත්‍යයි කියලා දැනගෙන කැමැතිසේ නැහැ කියලා දැනගෙන කැමැතිසේ නැති එක පරිහරණය කරන්න කියොත් අසහනයේ සුබරපත් වෙන්න වෙනවාමයි කියලා තේරුම් අරගෙන. ඒ බඳු වැඩ පිළිලක් අසහාරයි කියලා තේරුම් අරගෙන. ඒ අසාර වැඩිපුර තේරුම් ගත්තට පස්සේ ඔහුට එනවා මනා නෝන. ආර්ය ඥානය පහළ වෙනවා. මේ මුළු ලෝකෙ ඇහැට පේන, කනට ඇහෙන, දිවට දැනෙන, නාහයට දැනෙන, කයට දැනෙන, හිතට දැනෙන. යමක් ඇත්නම් අනිත්‍ය දෙයක්, දුක්ඛ දෙයක්, අනාත්ම දෙයක්ම ඇරෙන්නේ. තව දැනතුම් දෙයක් හම් වෙන්නේ නැහැ. පංචකාමයයි යම් තැනක යම් කාම සම්පත්තියයි යමක් ඇද්ද? අනිත්‍ය වූ, දුක්ඛ වූ, අනාත්ම වූ දෙයක් ඇරෙන්න තව දෙයක් නම් ඒක ඇත්තේ නැහැ. එහෙනම් ඒකක්වත් කැමැතිසියේ පවත්තන්න බෑ. ඒක පවත්තන්න ප්‍රියයි මනාපයි කියලා ගියොත් කැමැතිසේ පවත්තන්න බැරි ධර්මතාවයක උතුරු වෙනකොට උන් ඒකාන්තයේ ශෝකයේ සංවේගයේ දුකටපත් වෙන්න වෙනවමයි. ඒ බඳු වැඩ පිළිවෙලක් තුළ සාරාත්‍ය කරා ගෙනියන්නේ නැත්නම් අතරමං කරනවා නම් ඒක අසාරමයි. එහෙනම් මේ ලෝකේ සාරාත්‍යයක් නැහැ කියලා දැක්ක කෙනාට තීරණේ කරපු කෙනාට. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? ඇස කන දිව නාසය ශරීරය මන කියන මේවා සාරත්වයකුත් නැහැ කියලා තේරුම් ගත්තා නම් නිගමනය කරා නම් අවංකව. ඒවට ගෝචර වෙන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන ඒවා සාරත්වයක් නැහැ කියලා තීරණය කළා නම් ඇසුරු කරන්න කිව්වොත් වෙන්නේ අසහනයේ දුකට පත් වීමකට ඒ දැක්කනම් තීරණය කරගත්තා. ඒ හේතුවෙන් අසාර නම් මං ගන්න තීරණය මොකක්ද? තව දුරටත් ඒ පස්සේ යනවා. ඒකද තීරණය. නේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත් අනාත්ම වූ දේවල් එහෙනම් කැමැතිසේ නැති දුක අහන ගෙන දෙන හර හරයක් නැති දේවල් පස්සේ යනවද අත්හරිනවද අන සමාගයේ මනසෙන් සමාගයේ පස්සේ තමට පිළිතුරක් තියෙනවා මේ අනුක පිළිතුරක් නෙමෙයි ප්‍රඥා විඥාණයෙන් දැකපු සාක්ෂියක් එනවා මොකද්ද කැමැතිසේ නැත්නම් දුක අහන ඇති කරනවා නම් ඒ කොච්චර ඇතුළත් හරයක් ලැබෙන්නේ නැත්නම් අත්හැරීම හැර නොයල්ම හැර මිදීම හැර මම ඒවයි මොනවද මොකක්ද ගන්න තීරණය. ඔන්න ඔය තීරණේ යම් කෙනෙකුට ආව නම් ඥානවන්ත තීරණයක් ආවා. දහම් තීරණේ ඔහුට ආවා. ඒ ඒ වස්තු ප්‍රියයි මනාපයි කියනා වූ යම් කිසි දෘෂ්ටි කෝණයකින් බැලුවා. චන්ද රාගයෙන් ඒකේ බැඳුනා. ඒකෙන් ගැලවෙන්න බැරි ඒකමයි කියලා දැකලා. ඒ ඒ තේකෙහි බැඳුනා වූ චන්ද රාගයේ අත්හැරියේ ඉඳි නොඇලී ඉඳි විදියේ ඉඳි ඒ චන්දරාගයේ මිදුණොත් ඒවා තියෙන සම්බන්ධයේ මිදුණා නම් නැවතත් ඇසකන දිවනාසේ ශාරීරියේ හටගන්න දෙවිච්ච හේතුව නැති රාගය චන්දරාගය නැති රාගය. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ඇතුළු කරන දෙවිච්ච ලෝකය හා සම්බන්ධ බැඳෙන්න දෙවිච්ච හේතු අත්හැරී කියන වෙලේ ගියා මිදී. අන්න එදෙන්නපත් වුණා නම් ඒ සිද්ධ වෙන්නේ මොකද්ද? නැවතත් කොහේවත් උපතක් හද ගැනීමට හේතු කාරක නැති රාගය. එහෙම වුණා නම් ඒ තීරණය මොකද්ද? කිසිම දෙනකට සම්බන්ධය නැති වෙලා ගියා නම් ඔහු මේ ලෝකේ කිසි දෙනක භාවයේ වශයෙන් ඇවිල්ලා නැහැ. ඔහු චන්දරාගයෙන් නිදහස් වුණා නම් ඔහු තණ්හාවෙන් නිදහස්. තණ්හා නිරෝධයි. නැගෙන්නේ නැහැ. තණ්හා නිරෝධ නම් උපාදාන නිරෝධයි, උපාදාන නිරෝධ නම් භව නිරෝධයි, භව නිරෝධ නම් ජාති නිරෝධයි, ජාති නිරෝධ නම් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාසයන් නිරෝධයි. ඔහු නිදහස් වුණා. අනේ මිදිච්ච පුද්ගලයා. අනේ නිවන් අවබෝධ කළ පුද්ගලයා. ඔන්න ඔය ධර්මයේ මුලින් හරියට තේරුම් ගත්තා නම් හරියට මොන විදිහේ කවුරු මොන විදිහෙන් කරුණු පෙන්වන්න ආවද? ඔබ දෘෂ්ටියක පිළිස්සන්නේ නැතු. හේතු සාධක ඇතුවම කියන්න පුළුවන්. ඔබ මේ පෙන්වන කාරණේ මෙබඳු මුලාවෙන් ගත තීරණය. මේක එහාට කාරණයක් මේ තීරණයට ඉක්මවයන් තව ප්‍රයත්නවල හේතුකාරකයෙන් කාරණයක් පෙන්වන්න යමෙක් යනවා නම් මුලාවෙන් ගත තීරණයකින් යනවා මිසක් ප්‍රඥාවෙන් ගත තීරණයක් කින් යන්න පුළුවන් ක්‍රමයක් පෙන්වන්න පුළුවන් ක්‍රමයක් නෑ. මෙන්න මේක දැක නැතුව දැක්ක කෙනාට කියනවා සෝවාන් ඵලයටපත් වුණා. ඒක ප්‍රඥා ගෝචර දහමක් නේද? මේ ශාරීරියේ බරාදු වීමක් වත්, කුස්මාදු වීමක් වත්. එහෙම නැත්නම් අමුතු යාඥයක වෙනසු වේද ගැනීමක් වත් නෙමෙයි. ප්‍රඥා ගෝචරව ඔන්න ඔය ටික දැක්ක කෙනා චන්දරාගයේ නිදහස් වීම සිද්ධ වීමේ සෝවාන් වෙනවා. මෙන්න මේකට කියනවා සෝදාපන්න ඵලයටපත් වෙනවා. හැබැයි එතෙන්ටපත් වුණ කෙනා මේ ලෝකේ අසීමිතව තිබෙන බලාපොරොත්තු වලින් විලහත් වෙන්න කෙනෙක් වෙනවා. අසීමිත අසහනකාරී බලාපොරොත්තු හිතේ නැතුව ගියා නම් ඒ අසහනකාරී බලාපොරොත්තු නිසා යම් 10ක් දුකක් වුණ හටගෙන තිබුණා නම් ඔහු ඒ දුකේ නිදහස් බව ඔහුටම අත්දැකීමක් ලැබේ. යම් යම් දුකකින් තමා නිදහස් බව දැනගත්තට උද්දාමයේ ඉන්න කාරණයක් නැහැ. මොකක් නිසාද? නිදහස් බව දැනගත්තේ ඉදිරියට ඉදිරියට ඉදිරියට තිබෙන ටිකෙන් දැනගත්තා නම් ඒ කියනවා තියෙන්නේ මේකේ බැඳුණා නම් තා බැඳලා තියෙන චන්දරාගය. පැවැත්මක් අත්හැරී ගියාගේ සතුට වෙවි ඉන්න දෙයක් ඒකේ නෑ. මේ මොහොතේ ඔහු කල්පනා කරනවා යම් තරමක් නිදහස් බව ලැබුවා නම් අත්හැරීමේම ලැබුණා. සම්පූර්ණ. නෑ දකින්නවා. එහෙනම් මට උද්දාම වෙන්න අවස්ථාවක් නෙවෙයි මේකේ. දැන් තියෙන්නේ ඉතිරි හරිය ගැන රැජ්ජා වෙලා හිටන් ඉතිරි හරියත් හැකීමක් කරලා අත්හැර ගන්න මම මහන්සි වෙන්න. අන්න එතෙන්ට හිත පිහිදීම ආර්යයන්ට සිද්ධ වෙනවා. දැන් ආර්යයන්ට ලැබුණු ඵලයක් ගැන උද්දානයක් නැහැ කිව්වේ ඕකයි. ඕකේ නහත් වෙච්ච යම්කිසි බුද්ධලේ කොයි ධර්මයේ ඉතිේ වටහා ගත්තේ නැති කෙනෙකුට. ওই ලැබිච්ච අවස්ථාව දැකලා මහා උද්දානයක් හටගන්නවා. මම මෙහෙම තත්ත්වයකටපත් වෙලායි. ඕක ලෝකයට හුවා දක්වන්න හරියට උත්සාහ කරනවා. ඒකේ කීර්තිය ප්‍රහංසාවක් ලබන්න උත්සාහ කරනවා. ලාභයක් ලබන්න උත්සාහ කරනවා. ඒක ඔහුට ඒකෙම දැනගන්න පුළුවන්. ඔහු අතරමං වෙලා බාහිර දෙයකට නිවන කියලා හැමතුමයි කියලා හිතාගෙන ඉන්නවා. නිවන් අවබෝධයේ ඉඳපු කෙනෙක් අන්තු මාත්‍රයේකින්වත් අනුන්ගේ ලාභයක්, ඊර්ෂ්‍යා, ප්‍රහංසාවක් සකා මොනම දෙයක් සකාවක් ඒ જાතියේ දෙයකට දෞතික හේතුවකට ඒ ඵලයේ ගැන උද්දාම වෙන්නේ නැහැ. ඔහුට එවෙලෙම පේනවා. ඉතුරු හරිය සුද්ධ කරගත හැකි. මඩගොඩේ නැගිලා ඉන්න මුංගලෙක් හැමදේම මඩ ගාගෙන ඇවිදින්න ඉන්නවා. පොඩ්ඩක් ඔය රිටිකල් ලකයි කහයි ගාලා මඩ ටික හොදාගෙන ඉන්න පේන්නේ නැතුව ගියාද. ඉබල බැලුවම තද ගහනවා. දැන් මං දුන්නා කියලා අනිකාරේ පෙන්නන්න යන ඉඩක් තියෙනවා. ජාන්තමේ මඩ හොදාගෙන මඩ ටික බිහිදා ගත්තා පස්සේ ඉත මං දුන්නා කියන්නේ. ඉන්න පේනවද මඩ කොච්චර තියෙනවද දැන් ඉතින්. ඉබල බලපුවම මඩ ගන්නවා. එහෙනම් අනිකාරේ කීකේ දුන්නා කියලා කියන්නේ නේ මට තියෙන ඉතුරු ටික අයින් කරගන්න. ඔහොම විධාන කියලා නාදන්න බලන්න. නාගෙනක් තිබෙලා බලනකොට තමත් ගඳ ගන්න. තමන් කැලලක් හරි අතල හිරන් දාලා ඉන්න හරියට ඒක පියතර ගන්න බලන්න. මෙන්න මේ විදිහට අරගෙන අරගෙන ගියාට පස්සේ ඔබ අනික් අය දිහා බලන්න. අනේ මං අරගත්තා වගේ උඹලා ඉක්මන් කරලා අරගහිලා කියන අදහස නිසා. මම මේ ගඳ අරගත්තා වගේ ගුණ අරගත්තා වගේ. උඹලා ඉක්මන් කරලා ඒ ක්‍රමයේ අනුගමනය කළා මෙන්න ක්‍රමේ. අප්‍රමාද ඒකේ කරගහිලා කියන අදහස ඇරෙන්නේ. බලන්නකෝ මගේ දැන් කොහොමද වගේ. බලමුකෝ. ඉතම උද්දානයක් එන්නේ නැහැ. දයනුකම්පාව කියන්නේ ඒකයි. දැන් ආර්ය මාර්ගයේ යන කෙනෙක් ආර්ය ඵලයක් ලැබුවා කියලා උද්දාමීට පස් වෙලා ලෝකයට පෙන්වු කරනවා කියන එක සිද්ධ වෙන්නේ නැහැ. සිද්ධ වෙනවා නම් ඔහු ලබලා තියෙන ආර්ය ඵලයක් නෙමෙයි. පොතනහට යවටින්න. ඔක හොඳට තේරුම් ගන්න. ඔය මූල ධර්මයේ තේරුම් ගන්නකම් පුළුවන් කමක් නැහැ. ඔතෙන්ට පස් වෙන්න. ඉතින් මේකේ දැනගත යුතු විශේෂ දේවල් කියනවා. මොකද ඔය ආර්ය අෂ්ටාංගික මාර්ගයේ කියන වචන ඒ වගේම ඔය වචන සැත්‍රේ ඔය වචන බෙද අබුද්ධෝත් පාදකාලේ වේදේ තිබ්බ සත්ත බොජ්ජංග කියන වචන දෙක ඔය විදිහට වේදේ තිබ්බ සතර බ්‍රහ්ම විහරණ නැමැති වචන බෙද ඔය විදිහට වේදේ තිබ්බ ඔන්න ඔය වගේ මේ ආනාපාන සාධි භාවනාව කියන එකේ වචන බෙද ඔය විදිහට මේ දේත් ගෙනාවා. වචන පෙළ తీරෙද්දී ඒක ඇසුරු කරන අයට බුදුදහම හම්බුන්නේ නැත්තේ මොකද? වචන පෙළ කටපාඩම් කරගන්නත් පුළුවන්. ඒක වඩනවා කියලා වඩාගෙන යන්නත් පුළුවන්. වේදේ අබුද්ධෝත්පාද කාලේ තිබුණා. එහෙනම් වචන පෙළ තිබුණාට අබුද්ධෝත්පාද කාලේ ඇයි නිවන් දකින්න බැරි? ඔය වචන පෙළ ඔය විදිහටම තියෙද්දී ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන වචන පෙළ තියෙන්නේ. සතර බොජ්ජංග කියනකොට ඒ වචන පෙළ එහෙම්මෝ තියෙන්නේ. සතර බ්‍රහ්ම කියන වචන පෙළ එහෙම්මෝ තියෙන්නේ. ඒකනේ කියන එක විස්තරිත එහෙම්මෝ කියනකොටත් තියෙන්නේ. ඇයි ඒක නිවන් ලැබුණේ? ඒ නිවන් හබලෝ. මේ වචනවල තියෙන ලෞකික අර්ථය සහ ලෝකෝත්තර අර්ථය. මෙන්න මේ නිසා තමයි වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ක්‍රියාකාරයි එකක් ලෞකිකයි කෙලෙස් සහිතයි. සසර ගමනට දුගතියට හේතු වෙනවා. තව එකක් තියෙනවා අර්ථයක්. ඒක ලෝකෝත්තරයි නිවරණ හේතු වෙනවා. අන ලෝකෝත්තර වූ නිවර්ත හේතු වෙන අර්ථය තමයි ලෞතර බුදු පියාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණාට පස්සේ අර වචන පෙරදම දෙන්නේ. නව අර්ථකථනයක් දෙනවා. ලෝකෝත්තර අර්ථකථනය. ඔය හැම කර්මස්ථානයකම තියෙන ලෞකික වූ අර්ථකථනය. අබුද්ධෝත්පාද කාලේ වචන පෙරේනවා ලෞකික අර්ථකථනයක් එක්ක. ලෝතරා බුදු ධානන් වහන්සේනවා පහළනාම ඔය වචන පෙරේට ඒ යට වෙලා ගිය යටපත්ච්ච ලෝකෝත්තර අර්ථකථනයෙන් යලිපතු කරලා දෙනවා. අන්නේ ලෝකෝත්තර අර්ථකථනයේ යථාභෝධයෙන් ලැබූ කෙනාට දැන් හම් වෙනවා නිවන් මාර්ගය. ඔහුට බෞද්ධයෙක් හැටියට නිවන් මාර්ග අනුගමනය කරන්න පුළුවන්. ආයි යටපත් වෙලා ගිය වෙහෙට ගිය කාලේ වචන පෙරේ යනවා ලෞකික අර්ථකථනය. ලෝකෝත්තර අර්ථකථනය වෙහිරය. ඒතර කියනවා සාසනය වැහුණා. යලි බුදුරේ ලෝකේ පහළ වෙනකන් ওই ලෝකෝත්තර අර්ථකථනය ලෝකෙට මතක කරලා දෙන්න බෑ. තාම ලෝකෝත්තර අර්ථකථනය නැති වෙලා නැහැ. ඒක තේරුම් ගන්න බෑ පොතේ විග්‍රහ කරලා තියෙන්නේ. මෙන්න මේ නිසා තමයි වෙලා තියෙන්නේ. ලෞකික අර්ථකථනය පටලවා ගත්තාම නිවන් මාර්ගක් නොවෙනවා. අන්නේ නිසා තමයි කියන්නේ ආනාපාන සතිය ටික දවසක් වඩලා හිත සමාධිගත වුණාම විදර්ශනාවට හරවන්න කියන්නේ ඔන්න ඔක. එහෙනම් විලා තියෙන මොකද ආනාපාන සතිය ලෞකික අර්ථකථනය අදත් තියෙනවා. ලෝකෝත්තර අර්ථකථනය යටපත් වීගෙන යනවා. යටපත් වුණා නම් එහෙම. මතු ලෝත්‍රා බුදුන් වහන්සේ නමක් ලෝකේ පහළලා මතු කරලා දෙනකම් කිසිම සාහකයකට නැවි මතු කරන්න බෑ. ඒ නුවණ නැහැ. ඒක ਸਰවඥ බෝධයයි. මතු කරලා දුන්නට පස්සේ ඒ අදහස යන්තා පරම්පරාවෙන් ගේනවද? ඒ තාකත් සාසු ගෝචරයි. යම් දාසක පරම්පරාවෙන් බිඳලා ගිහිච්චා. මොන හේතුවකින් කො නතර වුණොත් එහෙම ලෞකික අර්ථකථනය මිනිහට වැටහෙනවා. ලෝකෝත්තර අර්ථකථනය ආයෙ මතු කරගන්න බැරි නිසා නැවත බුදුරජාණන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙනකන් ලෝකෝත්තර අර්ථකථනය දෙන්න ක්‍රමයක් නැහැ. නැවත බුද්ධ ශාසනය පවතින කාලෙක ඒ වගේ අවස්ථාවකටපත් වෙලා ඇති නිසා අදත් මතු කරගන්න හේතු වාසනාව තියෙනවා. මේකෙන් අපි දැනගන්න ඕනේ ඔය කියන ලෝකෝත්තර අර්ථකථනය. මේ භාවනා තුන තියෙනවා ඒක ගන්න. ලෞකික අර්ථකථනය නිසා ආර්ය මාර්ගයේ වෙලිලා. ඒකයි කියන වෙනස. ඒ ලෞකික අර්ථකථනයෙන් ලෞකිකව සමාධිය ලබන්න පුළුවන්. බැරි කමක් නැහැ. අපිට ඒකෙන් සමාධිය ලැබෙනවා කියලා බුද්ධලේ ඒක විශ්වාස කරලා කියන්නත් පුළුවන්. අපි ඒකෙන් මොකද නැහැ කියන ප්‍රතිඵල අපි ලබලා තියෙනවා කියන්නත් පුළුවන්. හැබැයි ලබලා තියෙන්නේ ලෞකික සමාධිය. ඇති වෙන වෙනස ඒකයි. එහෙනම් මෙතෙන්දී අපි දකින්න ඕනේ. ත්‍රිවිධකේ එක තැනක මේ ඔක්කොම මේ සඳහන් කරලා එකටම හදලා නැහැ. තැනින් තැන තියෙනවා මේ දහම් අර්ථ ගන්න තැන. දැන් මේ අරඤ්‍යගත කියන වචනේ අදහස් දෙකක් තියෙනවා. ලෞකික අර්ථය මොකද්ද? මහා කැලෑවකට යන්නේ. අරඤ්‍යගත වුණා. මේක අර්ථය. ලෝකෝත්තර අර්ථයක් තියෙනවා. ඒ කැරෑව තමයි තමන්ගේ හිත. කන කියන්නේ සතන. අරණ කියන්නේ ගැටෙන්නේ නැත්නම්. අරණ්‍ය ගත වෙනවා කියලා ක්‍රම දෙකක් තියෙනවා ලෞකික වශයෙන් අරණ්‍ය ගත වෙනවා මොකද්ද? ලෝකයේ සමාජයේ පද්මකට වරුණාම ඒ වැඩ ගැටෙන්න වෙන හින්දා ඒයන් බීලා ඉන්න කැලේට යනවා. මිනිස්සු අන්තිරින් ඈත් වෙලා ඉන්නවා. ඒතර ගැටෙන්න හේතුනේ. මිනිස්සු ගැටෙන්නේ දේපල වලට, ඉලකරන් වලට, යාන වාහන වලට, වස්තු සම්භාරයට මෙයාට ගැටේ. තරඟ කරන්නේ ඒවට. ඒතර ගැටෙන්න සිද්ධ වෙනවා. හැපෙන්න සිද්ධ වෙනවා. දූෂ්‍ය වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා ඒකේ ආදීනව දැකලා එක්තරා කිරිසක් යනවා කැලෑවට. ඔක්කොම අත්හැරලා. අල කොළ මුල් පලා ඕවා කකා පොදු කකා එකම නැහැ කැලේ ජීවත් වෙනා මිනිස්සුන්ට දකින්නදී ඇතර ගිහින්. පණ දේවලක් නැහැ. ඊට කරනුත් නැහැ. ඒවල් දරුවොත් නැහැ. අමුදරුවොත් නැහැ. යාළු මිත්‍රයොත් නැහැ. ප්‍රශ්න එකක්වත් නැහැ ගැටෙන්නේ. මම තනතිම්ලේ ඉන්නවා කියලා අනේ ලෞකික අදහසින් අරන් එකත වෙනවා. මෙහි කාර්යය. ආර්යෝ හිතින් කියන්නේ නැතු. ඉන්න ඉන්න තැනම අරන් එකත වෙනවා. හතරකට තරංගකාරීත්වයේ යන්නා වූ හිතක් ඇති මානසික අධ්‍යයනයක් යම් කිසි ගොඩ නැගුණා. ඒ ගොඩ නැගෙන්නේ මොකද නිශ්චයයි සැපයි ආත්මය කියන මේ දෘෂ්ටිය මුල් කරගෙන. වටිනා දෙයක් මේ ලෝකේ තියෙනවා ඒකම අත්හැරලා බෑ. මම මේකේ චන්දරාගයෙන් බැඳිලා හැදිලා ඉන්න ඕනේ. ඒක මට වටිනවා. ඒක අනිකට ලේසියෙන් දෙන්නේ නැහැ මම කරයන් කරලා හරි ගහලා බැලලා හරි පොර කාලා හරි ඒක රැක ගන්නවා මගේ කරගන්න. මෙන්න මේ මම මගේ කියන දෘෂ්ටියට වැහපු පුද්ගලයා. ඕක රැක ගන්න. ඒක දෙන හැම විරුද්ධතාවයන් සමගම ගැටෙනවා සමහරවිට. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් තේරුගත් පුද්ගලයා. මහා මහා මිරක් වැනි වටිනාකම හිතා හිටියේ හරයක් නැති වේ නේද කියලා. යථා වෝදේ තුලින් මුලාව අත්හරිනකොට මහා වටිනාකම හිතා හිටව මානසික අත්දැකීම නිදහස් වෙනවා. ඔය ඉන්නේ කෙදරම. සමාජයේ ඇතුළේම. හැබැයි ඔහු ළඟ තියෙන වෙනසක් අනික් අයට වගේ. අනික් අයට මහා වටිනාකම් හිතා හිටියවන් වටනක් හිම හරයක්. අනික අය පොර කකා දඟල දඟල බදා ගන්න හදන දේවල් මට නම් කිසිම ගන්න හරියක්. මට මොන කතා කරන්න දඟලන්න පොර කන්න පරන් ගන්න කිසිම ඕනකමක්. ඕන කෙනෙක් ඉන්නම දඟලලා ඉන්නකො. මම මට වැඩක් නෑ. දැන් එයාට සප්නක් තියෙනවනේ. අන සරණක් නැති නිසා අරණ වුණා. මෙන්න මේ කත්තේ ආර්ය විනය අරණ්‍යගත බව. කැලේ ඩිංගන එක නෙමෙයි. කැලේට යන විසුණු වහන්සේ නම ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරන කාරණා හතරකින් අපවාදය. යථාභෝධේ නැති කරුණු තේරුම් ගන්න බැරුව අරමුණක් එනකොට ඒක ඉවසා ගන්න බැරි පුද්ගලෙක්. ඒ අධෛර්යකම නිසා ඒ දින අනුපාලුව නිසා කැලේට ගිහින් බෙදෙන්න හදනවා. මේක අනුපාලුව. මේ ධර්මය අතුරු කරන කෙනාට එහෙම දෙරින්න කැලේට ඉඳලා දෙරින්න ඕන කමක්. ඒක දුර්වලකම. ඔය සමාජීය ගාව සායනයක් අර ගොඩට වැඩෙනවා. ඔබේ ඔබේ මනස දුර්වලයි. දුර්වල මනසක් ඇත්තා ලෝකේ ගැටුම් වලින් බේරෙන්න ගැලෙන්නේ. මෙන්න මේ ලිංගීම ආර්යයන්ට ගැලපෙන්නේ නැති එක. එහෙම ගැලී යනවා නම් ඒ ගැලපෙන්නේ නැහැ. සතන් උල්ට බයි ඒ જાතිය වට අහු වෙලා එහෙ බයි ඒකේ බේරෙන්න මගහැරලා යනවා. මේක ගැලපෙන එකක් නෙමෙයි. ඒ වගේම මනවදන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ එනකොට සමාගයේ හිතර වදයක් වෙනවා. ඒ හාගයන්ගේ මුදුව ගන්න බැරි දහස් වින්දද. ඒකෙන් බේරෙන්න කැලේට වෙලා ඉන්න. මේ හිත පාලනය කරගන්න බැරි අදස්සතාවය. යතහගෝදී ඇති බුද්ධිලයට අසාරස්සේ වැටුණා නම් ඔබට මනවලන රූප කොච්චර දැකත් ඒක ප්‍රශ්නයක්. ඔබට ඒකෙන් බැඳෙන්න හේතු නැහැ. ඒක ඔබට කැලේකින් කර වේරින් දවස් එන්නේ. ඒ සමාධිය ඉදිරියට. සමාජයේ හිටියත් ඔහු ඒවෙන් නිදහස්. මෙන්න මේකත් හැරියට යන්නේ කියන අනුපාතය. සමහර පුද්ගලයෙක් ඉන්නවා ලෝකයා ප්‍රශංසා කරනවා. සීලවන්තයි ගුණවන්තයි කියලා පිළිගන්නවා. ඔක්කොම අතන කැලෙන්නයි ඉන්නේ. ඒ වරාවෘතේ කැලෙන්නයි. මේක තමයි කපටිකමක් මේකත් තුන කැලෙන්න එක. ලෝකයා ප්‍රශංසා කරන එක ලබා ගන්න කැලෙන්නයි ඉන්නවනම් ඒකත් කැලෙන්නේ නැති. කටයුතු සියල්ල කරලා ඉවරලා බලන සමාපත්තියෙන් ඉඳගෙන අමුදකලා විවේකී ස්ථානයක ඉන්නවා. ඊයන් කරන්නේ. මෙන්න මේක හොඳයි. කාන්තාකර ඉතෝ නොචරයි. එනම් මේ ආර්ය මාර්ගයේ වඩන මූලික අවස්ථාවක කෙනෙක් අරඤ්‍ය කතාව වගේ දෙදී ආර්ය අරඤ්‍ය කතාව දකින්න අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ලෝකෙ පිළිබඳ මනාල මොනින් මෙනෙහි කරනකොට තීරණේ ආවනම් ප්‍රඥානවන්ත තීරණේ ආවනම් අසාර දේශ තුල හරයක් නැහැ කියලා. හරයක් නැති ඒවා පස්සේ මම මොනවද තරම් කරන්නේ? දැන් කොහේ තිබුණාමනේ නැතුවම මොකද? මට ඔය හැකි වෙලක්. මේ ජීවිතයේ ගොඩනගාගෙන තියෙන්නේ හරයක් නැති ඒවා වටනවා කියලා හිතාගෙන ඒවා පරිහරණය කරන්න හදාගත්ත රාමුවක්. ඒ රාමුව තුල හදාගත්ත යථාමයේ ගොඩ ගහගෙන මේ දගරයි තරම් කරගෙන පොරකක. ජීවිතේ ගත කරන්න ඕවා එකක්වත් ඕනේ. කන්න ආහාරය කොහොම හරි හම්බ වෙනවා නම් හොඳට වැඩි. නොතේම ඉන්න දෙනක් තියෙනවා ඒ හොඳට වැඩි. එදා හැදුනොත් වේදක් තිබුණා නැති. ඉන්නත වස්ත්‍රයක් තිබුණා විවාහ ගන්න සීතෝස් නැති ගන්න ඒ හොඳට වැඩි. ওই ටික තමයි කරගන්න දෙයක් නැහැ මේකක් තිබුණා ඕක උදලා ගන්න කෙනෙක් නැහැ. මේවා අතීතව ගොඩ ගහගෙන හරි වටිනාදී වගේ ගොඩ ගහගත්ත පුද්ගලයෝ ඒවේ අතීත බලාපොරොත්තුකින් දැවි දැවි දැවි දැවි තරංග කරගෙන පොරකා දඟල දඟල වැඩකට නැති දුකක් විලේන ළඟ අසහනෙටපත් වෙවි ළඟ ඒ වැඩ කරන්නේ නැති හැටි මට ඕනෙම නැහැ. මොකද මේ පස්සේ යන්නේ. තිබුණොත් විද්‍යාව නැත්නම් නැති වුණා. එමය මොකද? මට ඔන්නේ සිව් පහේට අයිගෙන මෙන්න මේ ටික දෙනවනේ. ඒ ටික මට හොඳට වැටේ. ඒකට තරහ කරන්න දෙයක් නැහැ. ඒ ටික තියෙන්නේ නැහැ. එහෙනම් ඒ ටික ඒ ටික කියන්න හොඳට වැටේ. ඒක ලැබෙන හැටියට ගන්නවා මිසක් මට රහ බලන්න ගන්නවා. අදීවිත බලපුරවා ගන්න ගන්නවා. අන්න එහෙම වුණරමුත් නෑ කියලා ගත්තා. ආහාරය යන වස්නයක්. සීත උත දුරු කරගන්න ලැජ්ජා ස්ථාන වහා කරගන්න මනස ඉස්සක් තිබුණාම ඇති කියලා මානසිකත්වයේ ගොඩනැගිච්ච කෙනාට. අසීමිත අනුත් පිළිබඳ කිසිම ප්‍රශ්නයක් නෑ. මට වෙදක් හඳුනහම ගව මුත්‍රාවල දාපු අරලු මේකට පත්‍ය වෙනවා. එහෙනම් මට මේකට සතු වතුර ඕනේ නෑ. එදා මෙන්න උපවා. එහෙනම් මට හැදෙන දෙයකට පොත්තමලි ටිකක් දීලා හොද කරගන්න පුළුවන් නම් මට නව ලෝකෙට යන්න ඕනේ නැහැ. මොකද මොනවා කරන්නේ? අසීමිත වය නිසා පල්ලි තියෙන නිසා මොකද කරන්නේ? මෙම්බි නිසාවක් හැදලා දුවනවා. ලොකු ඉතිරිසාරය. හැදිලා තියෙන මෙම්බි නිසා. හැබැයි පොත කට්ටිය ඔයයි ඉන්නවා. මෙම්බි නිසා එකිනෙකට අදලා ඉඳන් ගන්නවා. ලොකුම දෙයකට මුල් කරනවා. ඉන්නේ මොකද වැඩ කරන්නේ? උඩ තියෙන මෙම්බි නිසා. හැබැයි අතෙන්ට ගියාම සල්ලිකාරයෝ දරා ගන්න පුළුවන් වුණා. ඔබ නිකම්ම හිඹිරිසාවක් නේ. ඒක අදී හිඹිරිසාවක් ඒක. ඒකට ප්‍රතිකාරකේ බොහෝ ලොකු දෙයක්. රුපියල් 50000ක් ඊළඟට තමයි මේ තරම් එන්නේ හිඹිරිසාව. දැන් මේ අසීමිත බලාපොරොත්තු ඇති පුද්ගලයාගේ ඒ වගේ ජීවත් වීමේ තියෙන මහා බුදු ආශාව කෑදරකම තියෙන පුද්ගලයාගේ බන්ධවන්න හැකියි. මොනවා හරි වෙලා කාලි වෙලා ඉඳන් අතර අතර පස්සේ ඔන්න කාවල හිටනා පොට්ට කාරම. වකුගඩු දෙකම නවත්තෙන්නයි මම. දෙන උත්තරය. මේ නිරඹ ටික නම්බර ගාම ඉඳලා වගේ හොඳේ. දෙනි. ඒ වුණාට ඒක කොහොමද? මෙන්න මේ જાතිය මේ ભેද වුණා. තමාගේ සීමාව දකින්නේ නැතුව අසීමිත බලාපොරොත්තු නිසා සුද්ධනේ අසීමිත විදිහට යන වෙහෙසෙනවා. පුංචි නිරර මහ මෙලකට තමයි වෙහෙසෙන්නේ. මේ පුතත් යන මානසිකත්වයේ හැටි. ඉතින් මේ බඳු අවස්ථාවල් අපි දකින්න ඕනේ. දැකලා මේ අවස්ථාවලදී අපිට අවශ්‍ය දේ කරගන්න බලන්න ඕනේ ඒ සාසුදුදී. ඒ නිසා කියන ගව මුත්‍රාවල දාපු අරලුවේ මල මේක හොද කරගන්න පුළුවන් නම් මට සතුට වතුර මේකට ඕනේ නැහැ. ඒකට විහිදෙන්න ඕනේ. අරක දේශයෙන් ගන්න ඕනේ හැබැයි ටිකක් අප්‍රිය ඒක නැති. ප්‍රියාප්‍රිය නෙමෙයි වේද වේද වේදනේ ඕනේ. මට ඒක හොදට වැඩි ගියට ඇහෙන්න පුළුවන් කියලා. එයාට වේදට විහිදෙන් ඇහි වෙන පස්සෙන්දක් පුළුවන්. ඛණ්ඩ ආහාරයක් ඉන්දදනක් ලෙඩ වෙහසක් අනික ලොකුවට ගයක් හදාගත්තා උඩු දාලා හදාගත්තා මේ බීජිට මහා ගාණයක් හදාගත්තා කියන ඒක එයාගේ දෙක ලෝක ආමර තියෙනවා මේ ආදි වශයෙන් මටත් එහෙම එකක් ඕනේ කියන එක ඒ මානසිකත්වයේ තියෙන සාමාන්‍ය ලෝකයාගේ ඇලුම් වල නෑ නෑ ඒතරෝ නම තිමේ නැතුව ඉඳ තියෙනවා මට බදල වෙන්නේ ඒකට පොල් අඳුරු නැතේ මොනවාහන් තවන්නේ තිමේ නැතුව ඉඳියෝ ඒකනේ මම ගන්න ගිහි ගන්න ප්‍රයෝජන අන්න එහෙම සීමා සහිත වෙච්ච දිවපතේකට සීමා වෙච්ච ජීවිතයක් අර යථාභූතය ලැබුව කෙනාට ඇති වෙනා කැරේ කාපුව ගැලවිලා යනවා. ඒ යථාභෝධයේ ඉස්සලා තිබුණා වූ රාමු මේ යථාභෝධයේ පස්සේ වෙනස් වෙනවා. ඊටාම ගුණා රාමුව බවට පත් වෙනවා. විශාල ප්‍රදේශයක විද්‍යාවේ ජීවන රාමුව පුදුම කියනවා. අර මහා රාමුව තුළ කෙලවරක් නැති ඇලීම් ගැටීම් මුලාලේ පිරිනවා. මානසික අභාණයෙන් පිරිනවා. දැන් මොහොම මේ බුද්ධි රාමුව තුළ ඉඳලා ජීවිතය ගත කරනවා. අර ඇලීම් ගැටීම් මුලාලේ ඉඳලා අරකට 10 ඉඳලා ඔහුටම තේරෙනවා. හරයක් නැති ලෝකයක් අල්ලන්න ගිහිල්ලා මම මේ වගේ දාහයකටපත් වුණා. දැන් මට සරණක් නැහැ. කලබල වෙන්න තරම් කරන්න දෙයක් නැහැ. මේ ඉන්න තීරණ අදිට මොනවද හේතු දකලා. කොයි මොකද මැරෙන්නේ දන්නේ නැහැ. කොච්චර හිටියද නම් තව අවුරුදු 25 30ක් 30 40ක් කොල්ලා මෙච්චර ජීවත් වෙන්නේ. ඔය විහාර කරන්න දෙයක් ඇත්තේ නැහැ. බැඳිලා හැදිලා ඉන්නේ යාළුකම් විතර කම්පවත්තක මොනවා එක බැඳිලා ඉන්නේ. ඔක්කොම తాවකාලික හිස් දේවල්. හරයකට කරන දේවල් නෙමෙයි. ඔය ආදි වශයෙන් දකින්න පටන් ගන්න පටන් ගන්නකො අත්තරේමින් චන්දරාගී නමක් වැඩි පොඩි අත්තරී අත්තරී යනවා වැඩි යනවා මිදි යනවා. මෙන්න මේ නිසා ඔබට ගහක මුල හා සමාන මානසිකත්වයක් උදා වෙනවා. දැන් රුකක් තියෙනවා නම් රුකේ අග පුංචි හුලකට තියාගෙන යනවා මෙහාට. අතෝ කැරවෙනවා. යන්තා ගොඩක් වදින්න පොළ හෙල්ල එනවා. අතු හෙල්ල එනවා. හැබැයි උඩ හෙල්ලුණාට ගහේ මුල හිල්ලෙනවා. නෑ මුල කම්පා නෑ. මෙන්න මේ වගේ දුරු පැලීම් ගැටීම් මුලාවටපත් වෙන කර්ණ එනකොට නොයේ කවිද අරමුණු වෙනකොට. අභ්‍යන්තරයේ කම්පාවක් නැත්නම් ගහක උලක් සමාන උපමාවෙන් පෙන්නලා දුන්නා. හෙල්ලෙන්නේ නෑ කම්පාවෙන්. යතින්ද කීලෝ පටවිද්දි දෝති ආ චතුම්බි වාතේති අසංග කම්පිය. ඉන්ද්‍ර කීලයක පොළවේ යත හිතවලා තියෙන ශක්තිමත් හිතවීම නිසා හතර පිටින් එන්නා වූ වාතයෙන් කම්පා කරන්නේ නැතුව වාගේ. සතුකමන් සම්පූර්ණ සංවාදයෙන් සම්පූර්ණ යන්නේ මෙහෙම කියලා ශ්‍රීලංකාවේ උපමාව දේශනා කරනවා. මෙන්න මේ වගේ උපමා තමයි මුඛ මූලගතව. සුක් මුල වාගේ. කම්පානේ. සමාජය තුල ඉන්නවා හතරක් නැතුව කම්පාවක් නැතුව අනික තමයි ශුන්‍යාකාරයක් කරන්නේ. හිත ශුන්‍යාකාරයක් කරන්නේ. මේක ඇතුලේ වැඩක් නැතිව ගුරුව වගේ මොනවද ඉගෙන ගන්න ඕන. පාසල් යන පටන් ගන්න දැන පටන්ම ඉගෙන ගන්න යා ගොඩයි. මේක ඇතුලේ දරා ගන්න ඕන. ආවල් භාෂාව ඉගෙන ගන්න ඕනේ. ආවල් විද්‍යාව ඉගෙන ගන්න ඕනේ. ආවල් තාක්ෂණය ඉගෙන ගන්න ඕනේ. එතකොට අයිතරේ උනාට හරි යනකොට සාහිත්‍යයක් අවශ්‍යයි. ක්‍රීඩා ඉගෙන ගන්න ඕනේ. මේ මේ දේවල් ඉගෙන ගන්න ඕනේ ඉතින් උදේ ඉඳන් හැය වෙනකම් මම උදේ ඉඳන් හැය වෙනකම් අරු 10ක් ඉස්සක් ඉගෙන ඉඳන් ඔක්කොම කරලා බලන්න ගෙදරින් ගියොත් එහෙම අන්තිම එක ගියොත් මොකද වෙන්නේ ඔය බං බත් ටික මම බත් ටික ඉගෙන ගත්තේ නැහැ අද ගම්බුල ප්‍රඥාවක් නැහැ නේ බලන්න ඉතරකල් ඉගෙන ගත්ත අවුරුදු 18 ක විතර මොනවද? පාස් කරේ විශ්වවිද්‍යාලේ ඔකම කරගත්ත නැහැ. ඇතුලේ ගොඩාක් දරාගෙන. හැබැයි අවශ්‍ය දේවල් තියෙනවා බස් හැලියක් ගියා. අනුන් යාදුනේ කකා ඉදලා ඉන්න ඔක්කොම කරේ ඉන්න අතර යාට සිස්ටම් බස් හැලියක් යන මොකද කරන්නේ? සංගුණ ප්‍රඥාව කියලා කියන්නේ බස් හැලියට වතුර බලන්නේ. හාල් ටික දාලා ඉවරලා ඉන්න වතුර ටික දාලා ඇඟිල්ල දාලා බලනවා. අවශ්‍ය වතුර මොනවද? මේ ඇඟිල්ල ඒකේ ප්‍රමාණයේ කුරුක් දෙක ප්‍රමාණයෙන් තමයි වතුර මට්ටම ගන්න. ඒ නුවණක් නැහැ නේද? අනුතරයෙන් ඉස්තිරියට දඟුල ප්‍රඥා තියනවා කියන්නේ. ඒ කියන්නේ ගෑනු කෙනෙකුට බස් හැඩියක් ගා ගන්න පුළුවන්. අන්න ඒකත් හැදියයි නැදයි. ඊදෙනා කියනවා කරන්න පුළුවන්. අම්මා ගෙදර නැන්නා. වියලා තියා දෙන්න කෙනෙක් නැන්නා. කඩේ ගිහලා පාන් කෑල්ලා ගෙනල්ලා හරි කඩේ ගෝතියා ගෙනල්ලා කාලා ඉන්නවා මිසක් නෑ නෑ ඒක ඉන්නම් හරියන්නේ නෑ 7000 කන්දලා තොර දෙන්න ඔයාලා කාරිය කිව්වම කරන්නේ දැන් සංගුණ ප්‍රඥා නැති නිසා වත්හනේ ඔයා ගන්න දන්නේ නේද ඕන හරිය ඇතුලේ නෑ ඇතුලේ මොනවද තියෙන්නේ වැඩකට නැති ගාලා පුරවන වත්තිකෝ යටි බහොදා හදනවා හදයි හොද කන්ද යගේ නුනුත් නැහැ මිරිදුත් නැහැ එක රුවනුත් නැහැ. පදමක් නැහැ. වේද තරමක් නැහැ. දෙක වෙන එක පිළිවිලා අමු එක අමු. ඒ ටිකක් නැහැ. අවශ්‍ය දේ මේ බොහෝ සුළුවෙන් තේරුම් ගන්න පුළුවන් නුවණ තේරුම් ගන්න අත්‍යවශ්‍ය දේ පැත්ත. ඒක කරගෙනම නැහැ. එදිනදා ජීවිතය ගත කරනකොට අවශ්‍යම දේ ඉති. ඒ වුණාට බලපුණාම වැඩකට නැති જાතියේ නම් ගොස් දාලා හදාගත්තේ අහවල් විද්‍යාඥය අහවල් කාලේ මෙන්න මෙහෙම එකක් නිපදෙව්වා. ඕම විදිය. ඔය කඩපාඩම් කරේ දිනේ වෙලාවයි නමයි ඔක්කොම කඩපාඩම් කරලා ඔළුවම කරගන්න. ඕවැන් හදාගත්ත රාමුවක් තමයි මේ දැන් අපිට ලෝකේ තියෙන හිස් රාමුවක් හදලා තියෙන්නේ. කොහොමයි ගමන්නේ වක කරලා වක කරලා ඉඳන් ඉගෙන ගැනීමෙන් අර විභාගෙට ලියනකොට ලියන්න බැරි තත්ත්වයට පත් වෙනකන් දෙනවා. ඒ තරගෙදි. මොකද වැඩි වුණොත් එහෙම සස්සාවල් දෙන විදිහකුත් නෑ කරන්න විදිහකුත් නෑ. මොනවා හරි කලකට ගහලා ගැට ගහලා එවනවා. එහෙනම් මෙන්න මේ තීරු දෙනවා ප්‍රශ්නය. ඕකත් ඉගෙන ගනි මේකත් ඉගෙන ගනි. අන්තිමට උදයන් රැයනකම් ඒ වෙලි වෙලිලා විදිහට වැඩක් නැතිව දරාගෙන තමයි අර විභාගේ ප්‍රශ්න පත්‍රයේදී ලියන්න යන ඕක තමයි ක්‍රමය හදන්නේ. වැදගත්කම කොච්චර තියනවද රස පරීක්ෂක කෙනෙක් දාන? වත්හැලියක් පොඩ්ඩක් වෙලා ඉන්න වෙන්න පපාන විභාගේ. හැබැයි ඒක ඉගෙන ගත්තා නම් එහෙම කිස්සහල්ල වේරාගෙන ඉන්න බුණා මේක එකද කියලා ගියදාර ගෑනියා. හරි සන්තෝෂයෙන් කතා කරලා කියනවා ඔයා වෙනේවන අද හරිට හරි. ඔය වශයෙන් තහගෙන සන්තෝෂයෙන් ඉන්න පුළුවන්කමක් තියෙනවා ඒකාන්තයේ පස්සේ හේතු විවාහ ජීවිතය ඒකට තියෙනවා. ඇයිද තියෙනවා. නමුත් ඡන්දයන මොකද? සම්පූර්ණ මුළු විවාහ ජීවිතේම කඩාකප්පලෙන් දෙයක් වෙනවා ඔය කොට. හිත බෑරෙන්න බලයෙන් ප්‍රශ්නේ තෝතරින් එන්නේ. සාමාන්‍ය රෝගේ කවුරුත් කැමති නැහැ. තමන් කරපු දෙයක් හොඳ නෑ කියලා අහගන්න. වද කළා වද කළා දාගින් උගුරු වෙලා ඉවර පස්සේ මේ කන්න පුරා දැමෝ. පොඩු බල්ලෙකුට කන්න බලහ මේක ඇටි කිව්වොත් එහෙම අපේ. කීය 10කින් ඉඳන් අහස වන්න මාර්ගයක් කියලා. එවලේ පටන් කොගිනවා වගේ පලිය ගන්න. ඒක ටිකක් මොකද වෙලා වෙලා ඉතින් ඒ පැත්තට ගියා. දැන් ඉන්දියාවේ බලමු පෞල් ජීවිතේ විනාසයි. එදින්දා අපි ජීවිතේ ගත කරනකොට පවා අත්‍යවශ්‍ය දේවක් බව තියෙන හැටිවත් අපිට අද දැනගත උගත්ු නැහැ මෙන්න මේ ටිකයි උගන්වන්න ඕනේ මෙන්න මේ ටිකයි දැනුවත් වෙන්න ඕනේ මොනවා ගැනද දන්නේ ඉංජිනේරු විද්‍යාව මරණයට ඉගෙනගෙන ඔන්න ගල්වැටි කාලේ කරලා ඇයි බෙදහක වාස් කොයි මාර්ගයේ තියනවා මේසන් හැන්දාගෙන දිලා කිව්ව පුළුවන් ගල්ගෙඩියට ගල්ගෙඩියක් තියාගන්නත් තියාගන්න අත්‍යවශ්‍ය දෙයක් මේජයක් නැහැ පුතුවක් නැහැ ඔය බලතිගේ තියෙන හදාක් පොඩි මේජයක් ඉන්න ගම. හදයිද? වාස්තු විද්‍යාව ඉහෙලම විශේෂලා නැහැ කියන්නේ. අන්න ප්‍රායෝගික අධ්‍යාපනයේ දීපස්සේ හැකියාවන් ඉගෙන ගන්නවා. ඔබට රසාවක් නැත්නම් ජීවත් වෙන්න බෑ. ඒ කියන්නේ අධ්‍යාපනයේ දෙයක් තියෙනවා දැනගතේ ජීවත් වීම. නමුත් අර අපි හදලා තියෙන මහා රාමුව තුල ඒ හරවක් හරි අයින් කරලා දානවා. නිසරු හරියක් ඔළුවට දානවා. මෙන්න මේ නිසා ශුන්‍යාකාරයක් වෙන්න ඕන එක ශුන්‍යාකාරයක් කරගන්න බැරි වුණා. එහෙනම් ශුන්‍යාකාරයක් කරගන්න පුළුවන් පළපුරුද්ද තියෙනවා. අමුතුවෙන් හිතේ තියාගෙන ඉන්න ඕන එකක් නෑ පුරුදු වෙච්ච එකක්. හොඳට වේදනාවට දාන්න. හැබැයි හිත හිස් කරලා ඉන්න පුළුවන් අපුරුදු. ඒ විලාවට ඒක මතුවලා යනවා. ලස්සනට කරනවා. වල වල හොඳට දාන්න. පදකේ තියාගෙන හිතේ දාන්න කෑලි එකක්වත් දෙන්නේ නෑ. වැඩිට වැස්සට පස්සේ ලස්සට වැඩිට කරනවා. නිදහස් වෙච්ච වෙලාවට හිත ශුන්‍යාකාරය. අධ්‍යාත්මික ටිකක් ඉගෙන ගන්නවා. ලෝකේ ඕන හරියට ඔබ ළඟ තියෙනවා. වැඩක් නැති හරයක් නැති පුහු වෙන එකක් අඩතුලේ නෑ. ඒවා ඉදි කරනවා. ඒවා හිස් කරනවා. මෙන්න ආරණ්‍ය රුක්මුල් ශුන්‍යාකාර කියන මේ මානසිකත්වයේ ගොඩ නැගෙන්න ඕනේ. යම් කිසි කෙනෙකුට මේ ආර්ය භාවනාවට ප්‍රබෝධ වෙන්න ඉච්ඡෙල්ලාම කළ යුතු හරියි. මෙන්න මේකට කියනවා අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා. හැබැයි අවතන ඉන්න බුද්ධිලා තව එකක් අයින් කරගන්න. මොකද්ද? මම දන්නවයි කියන මාන්නේ අයින් කරගන්න. මම ලොකුයි. මම කුලවතී. මම ධනවතී. මම නැනවතී. ওই જાතිය මාන්නේ තියාගත්ත බුද්ධිලා හැම වෙලේම පාරව ගන්න. ඔය ලෝකයා කවදාවත් කැමති නෑ අනිකේ තුනක් කරලා තියන්නේ. ඒකට තමයි මාර්ගය. තමන් උසස් කිරීම සහ අනිකා පහත් කිරීම මාරපාක්ෂික වන්නව දසමාර්ථ ඊළඟට එක. දැන් ලෝක සත්‍යය මාරපාක්ෂික වෙන්නේ පුතජන ලෝක සත්‍යය. කිසි දවසක කැමති නෑ මට වඩා අනිකා උසස් කියලා. ඒක බැරිම වුණොත් සම වෙන්න කැමති. නැත්නම් පහත් කරන්න කැමති. මේක තමයි ලෝකයාගේ තත්ත්වය. මෙන්න මේ මානසිකත්වය නිසාම ලෝකයාට සිද්ධ වෙනවා. ලෝකයා සමග එකතු වෙලා ඉන්නකොට විශාල විදිහේ ගැටුමකට මුහුණ දෙනවා. ඒ වගේම අනුන්ගෙන් ලබන නිନ୍ଦා අපහාසයන් අවමානයන්ට ගොදුරු වෙන්න. ලොකු වෙන්න ගිය ගාන හැම්බෙන්නේ පුච්චිදරව. මොකද ඒකට දැනක් දෙන්න කැමති නැති නිසා. බලහන් කතා කර කහවලේ නාලා වගේ කතා. අපි දන්නේ නැතුව මේ හැටි પરම්පරාවේ දන්නේ. ඒතර පටන්ගෙන අපහාස කරන මොන પરම්පරාවට. බලාවගේ නෙමෙයි. ආහාර සූත්‍රය. අපි නෑ යන්නේ අහම එක එක කතාව. ගස්සල කියලා යන්න පුළුවන්. අනිකවකට කරන්නේ. කතාව නම් බලන්න. පරම්පරාවේ අපි දන්නේ ඔතන පටන් ගෙනම නින්දා කරනවා. ඔව් අපොච්චි ඔයා නම් හොඳ සුද්ධ කෙනෙක් කියලා. ඔයා නම් ගරුකලෙත් එකනේ එහෙම කියන සමාජයක් නේ. හොයන්නේ වැරදීම. හැමදේම පහත් කරන්න ඔය බලන්න. මෙන්න මෙහෙම දැනගෙන උසස් තාත්තේ බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තු ඉන්න තාක් කාලෙ උත් ඇවිදේනවා දැවෙද වෙනවා. මෙන්න මේ නිසා යාර සිද්ධ වෙනවා. ඉහළම තියෙන අංකයෙන් පල්ලෙහාටම වහින්න. ඉහළ අංකය මොකද්ද මාන? මානෙන් තමයි අංකයෙන් ඉහළට වහින්න. මම පළවෙනි පිළි. අනිකයි දෙවෙනි තුන්වෙනි පිළි. අන්න මානෙ උච්ච උච්ච මානෙ දරා ගන්න. උච්ච අංකේ දරා ගන්න. මෙන්න මේ අංක ඔක්කොම අත්හැරලා ඉතින් මට ඒවත් මානයක් ඕනේ නැහැ කවුරු කියන්නේ. අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ මේ ලෝකේ මොනවද ලබාගෙන උද්දාමෙන්නේ? මම කවුරු වෙනවා කියන්නේ? කවුරු වෙලා හිටියා කියන්නේ. මොකද හරියන්නේ නැති මොඩියන්ගේ තියෙන අදහස් උද්දානයක් නිසා. ඔය හැම තත්ත්ව දානාන්තයක්ම අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් මට ඔක උද්දාමි දෙකක්වත් නැහැ. ඉහිලපු යාම විදන් කියන්නේ මේ හරිය මතු බලාපොරොත්තු වෙන දෙයක් හරි උද්දාමෙන්න දෙයක්. ඔහු අංකයෙන් පල්ලෙහාට වැහලා ඔහු ඉන්නවා පල්ලංකේ. මෙන්න නිසීදති පල්ලංක. මේකට මේ කවුල් දෙක වක්කු කරලා තියාගත්තා නම් නිවන් දකිනවා. ඒක ඉතින් සාස්ත්‍රීය මොකක්ද? කකුල පිට කකුල පටලවා ගත්තාම නිවන් දකින්න පුළුවන්. එහෙමත් කියනවා නම් අර හිඩවුඩි ඉඳලා කර්ණම් ගහදින් නිවන් දැකේ කියන්නේ. එරෙමිය බදාගෙන නිවන් දැක්කේ. ඔය සක්මන් කරනවා නිවන් දැක්කේ ඕව තරම් කියන්නේ. ගමන් යනකොට මරණ මොහොතේ කොටියක් එක පැත්තක් කොටියක් අදින්න නිවන් දැකුවායි. අල්ලන් කියන්නේ මොකේද කවුද කනවා කොටියක්. අනිපැත්තේ අනික අය සාධාරණේ බණගේ ගියා උන්වහන්සේ අරිහත් ඊට පස්සේ පිරිනමන කාලය වෙදිච්ච නැරඹිච්ච අල්ලාහ්ක වදින එකක් තිබුණා හැබැයි උන්වහන්සේ නම් එකක් තිබුණා පල්ලංගේ තිබුණා උන්වහන්සේ නම් කිසිම දුක්කමක් තිබුණේ උච්ච අංගේ මානි බින්දුර වසලා තිබුණ පල්ලංගේ කිසි අන්න නිසීදති පල්ලංකම් කියන එකේ හිටු ආර්ය මාර්ගය නිවන් දකින්න ඕනේ කෙනෙක් ඉන්නා නම් සුවචෝචස මුළු අනතිමානි අන්න අති අතිමානින් දොන් දෙන්න කරා ඉන්නේ පල්ලන්නේ. මෙන්න මෙතනපත් වේ. ලෝකයාගේ පල්ලංකේ තමයි එරෙන්නිය ප්‍රදානේ බිම ඉඳගන්නේ. ඒක තමයි ගෞති කතාව. ආර්යයන්ගේ පල්ලංකේ මාන්නකාර වූ මාන්නේ සම්පූර්ණ අත්හැරලා ඉඳන් නිහතමානී බවටපත් වෙන්නේ. නිවන් දකින්න ඉඳන් නිහතමානී වෙන්නම ඕනේ. නැත්නම් මනස දුෂය. තාවිවත් අරගන්නද. මේ සමාජය තුළ අනුගෙන් බැනුම් අහන්න නැතුව අනුගෙන් නිඳා ලබන්න ප්‍රේතනවා. තමා තුළ තියෙන විශාල නියතමානී බව. නියතමානී බුද්ධිලා දැකලා වාස්ති. ඕන සමාජයක ඔබ අමුතු කැපී පෙනීමකට යන්නේ නැහැ. ඔබ ඇතිලෙන්නේ නැහැ. ඔබට හීනමානීකුත් නැහැ. අවශ්‍ය දේ අවශ්‍ය දේ ලස්සන කරනවා. එයින් එහාට සම්බන්ධයක් රෝගන් බලාපොරොත්තුලා දැක දැකගෙන අපිට ගියා. බලන්න සත්‍ය කොහොමද ඒකලා. නෑ මනසේ වැඩ පිළිවෙල. කිසිම ලොකුකමක් නෑ අතගහලා තියෙන වැඩේට. අන්න මිනිස්සු. ඒකට කැමති. උඩඟු වෙනවට කැමති නෑ. අර ජාම් නිහතමානී බවට කැමති. මෙන්න මෙතන තමයි අකම්පිය භාවයටපත් වෙන මරු කලේ. ඊට අපු කරගන්නේ අරඤ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාගාරගත කියන මේ ක්‍රමයේ මනස ගොඩනගාගන්න. අර මාන්නේ අත්හැරලා නිහතමානී බවටපත් වෙලා ඉන්නකොට මෙන්න මේ බුද්ධයාගේ තියෙන මොකද්ද? ඔව් පණිනියකන ආපු චිත්වා. ආපු જાති ගැනීම බුදිලදී උන්නෝකයි. ඔව් පණිනිය කරන්නේ ඔන්න ඔය ටික. මනසින් කයින් කරන ක්‍රියාකලාපයේ නියතමානී විදිහට ඇලීම් ගැටීම් නැති විදිහට ඔන්න ඔය බුද්ධ ධර්මයේ සිසු වදනය කරමින් ඉන්න කෙනා. උජුං කායං පනිදාය. කායජිත කාවිතපත් වෙන්න ඕන. යෝගයේ තියෙන ලෞකික අර්ථයක් පොළු වැට වෙලි කෙලින් තියාගෙන ඉඳගෙන. කයෙන් දුකරගෙන. ආර්යයන්ගේ අර්ථයක් තියෙනවා. අවංක ක්‍රියාකලාපයක් ඇති කරගෙන. කායයන් යුතුකා කියන එක කියන්නේ. කාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාර කියන මේ පාපයන්ට සම්බන්ධ වංග ගති නැති. ඒවෙන් වෙන්ුණා වූ කායික වන්නා වූ ත්‍රිවිධ ක්‍රියාකාරීත්වයක් ඇති. අවංක ක්‍රියාකලාපයක් ඇත්තටපත් වුණාම කියනවා උජුං කායන් වුණා. අන්න පිටතන තේ. ඔහුගේ ක්‍රියාකලාපයේ අවංකත්වයේ පිටව ගන්නවා. පරිමුඛං සතින් පතපෙත්වා. අන්න පෙරට කරගෙන අර්ථයක් තියෙන ලෞකික අර්ථය. පරිමුඛං සතිය කියන්නේ මොකද්ද? අපේ මූකේවත් මූලය මොකද්ද නිවන? නිවන පෙරට කරලා හිටන් අන්න එතන හිත පිහිටව ගන්න. අතහැරීමේ චන්දරාගයන්ගේ මුලාසහගත වැදගත් චන්දරාගයේ අත්හැරීම හැර නොයල්ම හැර විදීම හැර මනසාව හිත පිහිටවන දෙයක් නෑ කියනා වූ දෘෂ්ටිය යුතු කර ගන්න. මෙන්න මෙතෙන්ට වස්නාව කියනවා පනිදාය පරිමුඛං සතිය උපසකේත්වා. මෙන්න මෙතෙන්ට ආපු කෙනා දන්නවා මොනවද දැන් අතුරු කරන්න ඕනේ. සතිය පෙරට කරේන මොනවද දකින්නේ? යම් හිතවිල්ල ක්‍රියාවක් කතාවක් නිවන හේතුකාරක වෙනවද? ඒක ප්‍රණීත ධර්ම. ඔබ තේරුම් ගන්න. ජීවත් වීම සඳහා ඉදින්දා ජීවිතයේ යමක් අවශ්‍යද ඒක මධ්‍යම ධර්ම. අවශ්‍යතාවයට පමණක් කරනවා. අධික උත්සාහයක් පස්සේ යන්නේ අවශ්‍ය මට්ටමට එන්නේ කරනවා. දසා කුසල යන යමක් ඇද හීන ධර්ම. මෙන්න මේ ටික පහ කරන්න තියෙන්නේ. එහෙනම් මගේ ජීවිතය හැදිලා තියෙන්නේ ජීවිතය ගෙන යන්නේ ඔන්න ඔය කාරණා තුන තුල ක්‍රියාත්මක වීමයි. එහෙනම් මෙතන මම අත්හැරිය යුතු කොටසක් තියෙනවා. ඔය ක්‍රියාවලියේ එක්තරා අවස්ථාවකදී මගේ හිතවිලි ක්‍රියාවතක්. ප්‍රාණඝාත අදත්තාදාන කාමීච්ඡාචාර උචාර මුල් කරගෙන නැගින්න පුළුවන්. බොරු ගේනම් පරසවචන පලාව මුල් කරගෙන නැගින්න පුළුවන්. ලෝභ තරහ මෝඩ මුල් කරගෙන නැගින්න පුළුවන්. දසස්සලේ මුල් කරගෙන හිතවිල්ලා ක්‍රියාවක් කතාවක් මාතුල නැගෙන වැඩ පිළිවෙලක් තිබුණනම් මෙන්න පස්සාත කරේ සුදහම්. ඒ ඉනේන ධර්මංගය පහ කරනවා. පස්සාත කරනවා. එහෙනම් මොනවද ආස්වාද කරන්නේ? රාගක්ෂේත, දේසක්ෂේත, මෝහක්ෂේත හේතු වෙන නිවන් මාර්ගයේ හේතු වෙන යම් දෙයක් ඉතින් කයින් වදෙනින් කරේ එකක් අවුනාද ලැබුණා. ඒකම වැතුරු කරේ ඉඳලා ආස්වාද කරේ ඉඳලා. සතියෙන් තෝරා ගන්නව නොවේ. තෝරාගෙන හිත හිතා ඉන්නවා නෙවෙයි. දැන් ක්‍රියාවක් නගන්න. අන්න සතර සතිපට්ඨානයේ ක්‍රියාත්මක වෙන දැන් දැන් කායික ක්‍රියාවලිය හැදගස්සා ගන්න එක මුලදිම දැනගිනේ වෙලේලා. පටන් ගන්න තමයි ඉස්සෙල්ලා පටන් ගන්න සතෝ අස්ස සති. සතෝ පස්ස සති. සිහියෙන් ඇතුළු කරනවා සිහියෙන් පහ කරනවා. සිහියෙන් ඇතුළු කරනවා ආර්ය අර්ථ. සිහියෙන් හුස්ම ගන්නවා ලෞකික අර්ථ. පහ කරගන්නා දස අපකල තේරුම් අරගෙන මනසේ තේරුම් අරගෙන සිහියෙන් යුක්තව පහ කර දවනවා අනාර්ය දහම් මන දස අපකල. ලෞකික අර්ථයේ සිහිය කුස්ම වහ කරනවා. ලෝකෝත්තර අර්ථයේ සිහියෙන් දස කුසල් පහ කරනවා. ආර්ය මාර්ගයේ හේතු වෙන දස කුසල් ඇතුළු කරමින් ආර්ය මාර්ගයේ විරුද්ධ වෙන දස කුසල් පහ කරමින් සතියෙන් යුක්තව මෙන්න මේක තේරුම් වෙන මනා සිහියෙන් ඉඳ පටන් ගන්නවා. සතිපට්ඨානේ ආරම්භය උද. දැන් මෙහෙම වුණාම එක දෙයක් වෙනවා. මොකද වෙන්නේ? අපි මේ ප්‍රගුණ කරගෙන ආපු කතාව. ආර්ය කතාව නෙමෙයි. දැන් මේ අලුතෙන් බහැරන්නේ ආරම්භයේ බහැරගන්න කතාව මේ තියෙන ආර්ය කතාවට බහැරගන්න. මෙච්චර කාල අනාර්ය ගති රක්ෂණ අතු ආපු නිසා අපි හුරු කරගත්ත පුරුදු කරගත්ත කාය ගති, ද්වේෂ ගති, මෝහ ගති හරියට තියෙනවා. ඒ හුරු පුරුදු කරගත්ත ගති රක්ෂණ නිරන්තරයෙන් අපි යන ක්‍රියාත්මක වෙනවා. හරි අමාරුයි ඒ මිදෙන්න. මොකද හේතුව වෙන්නේ? දුච්චරිත මුල් කරගත්ත, පාපේ මුල් කරගත්ත, ඒවෙන් ආස්වාද ලැබපු. එබඳු ගති ලක්ෂණ අපි මුල් කරගත්ත නිසා. එබඳු පාප විඥානයට ආහාර දීලා දීලා. පාප විඥාන ගොඩනගාගෙන. අර අවාසන විදම් බිකවේ චිත්තංකෝ චිත්ත ප්‍රවාසාවතේ කියන්නේ නේද ආගන්තුකේන උපකිලිතේන උපකිලිතං කියන්නේ. ආගන්තුකෝ උපකිලිතෝනි කීටි කරගත්ත මානසිකත්වය තව තියෙනවා. දැන් ගිනි කරගත්තාම ලැබිලා තියෙන මොනවද? පාවනහකට විඥාන උගලම නැගිලා. ඒවට කන්න දෙන නිසා හිතවල දූෂිතාවයන් බලවත් වෙනවා. ඒ විඥානයන් බලවත් කරගත්තට පස්සේ ඒවා නිකම්ම හදගත්තා නෙමෙයි. දුච්චරිත ආස්වාදියා පස්සේ ගිහිල්ලාමයි දුච්චරිත විඥානය ගොඩනගා ඒ දුච්චරිත විඥානයක් අපිට පිටත් හේතුව ඒවැ පිය ස්වභාවයක් මතර ස්වභාවයක් තියෙනවා. ඒවා ආස්වාදයනකයි. ඒ ආස්වාද ජනක වුණා. ඒව ඇතුල් කරන්නේ ගියාම තමයි විස පේපු අබ කෑව වගේ වෙන්නේ. අපේ අපේ ප්‍රණීතයි හැබැයි විස පොරන. ප්‍රණීතයේ ගිජුවෙච්ච ගමන් විස බලන්න නැතුව අප කරා. හැබැයි අබ කෑව නම් විසට ගෝචර වෙන්න සිද්ධ වෙනවා විස නිසා හටගන්න විනාශයට හේතු වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මෙයාගේ කාගේ විස අබගෙඩියක් වගේ. ඒකේ ස්වභාවය දකින්න ඕනේ. කාර්යය කියන්නේ එක්තරා විස අපරිදියක් වාගේ. ප්‍රණීත රසය අගේ ප්‍රණීත රසය වගේ තමයි රාගයේ ප්‍රණීත රසය. විසකෝප එක වගේ තමයි. ඒ ඇතුළු කරන වස්තු නිසා හට ගන්න තියෙන දුක්ගිනි දාහය. මුලාසහගත බව. ඒකෙන් ඇතිවෙනා වූ දුක්ඛක්‍රිය නිසා ඇතිවෙන අවේද අසාධාරණ. ඒ ඇතිවෙනා වූ දුක්ඛම් කටු. ඒවා තමයි ඉදිවිච්ච විස. දැන් මෙන්න මේ වගේ අවස්ථාවක් තුළ අපි දකිනවා අර සතියෙන් දැනගන්න ඕනේ එහෙනම් ඇතුළු කළ යුත්තද පහ කළ යුත්තද? ද්වේෂය කියන්නේ හරියට හත්පෙච්ච යකඩයක් වගේ. ලස්සන හත්යක් නිදි පාට පේන බැලුවම හරි ලස්සනයි. මල් වෙලිද හරි ලස්සනයි. හරි ලස්සන මල් වෙලිද මේ ඔයා බදාගෙන කියලා බදාගත්ත මොකද? උළු හැමදැනම පිච්චෙනවා. අපි ද්වේෂේ, උද්වේගේ පෙරපාලි යනකොට එහෙම යන්නේ හරි සන්තෝෂේ. මොකද නෑ මුළු ලෝකෙම අතර ගත්තා. අඳුරු ගෑස් අර පැත්තේ වැදිලා අනිත් පැත්තෙන් විනිභාර කේහුට දෙන්න අදිනකොට තමයි තරව තේරෙන්නේ. අනුන්ගේ ගේ හරන් යන්නේ ඈගාගේ පෙරපාලිය ගියද හරි සන්තෝෂයි. හැබැයි කරන අසාධාරණ තරම තේරෙන්නේ උද්දාමයේ වෙයිද අපි ජය ගන්නවා සතුරු පරාජය කරනවා කියලා උද්දාමයේ. අන්න දේශයේ හැටි. නමුත් දේශයේ නිසා නැගෙන අසාධාරණ තරම ඊයත් ඇවිත් එහෙම ගෙවන්න අනන්ත කාලය ගෙවන්න එනවා අනන්ත දුක් විඳින. ඒ වෙලාවට මතක නැහැ උද්දාමයේ කරපු හබංගම. මෙන්න මේවා අපි දැක ගන්න ඕනේ සතියෙන් ඉස්සෙල්ලා. එහෙනම් මෙහෙම දැනගත්තට පස්සේ අපි හුරු පුරුදු කරගත්තේ ඒ වගේ ගති ලක්ෂණ. ඒක පාර අත්හරින්න. කියලා කියලා කියලා කියලා කියලා කාට ගන්නකම් කියලා පුදු වෙච්ච එකට දැනගන්න හමුන මොන හරි විශේෂ කරුණක් එන්නේ. ගුණෝම කියන්නේ කියලා ඕකනෝ කියන්නේ නැන්නා. ඔක කියනවා. ඉවසුමක් නැහැ. සුවානයක් ගෙදරින් පිට වෙන්න බෑ සෝ කිව්වොත් එහෙම ඔය කියනවා. ආසනයක් අඩු වෙලා තියෙනවා ගියක් ගන්න කිය කියන පස්සේ ආස්වාදයෙන් දිවිච්ච එකද මම දොට වහින්න දෙන්නේ නැහැ නේද කියන්නේ. හරියම. එන කේනම් හරි ආස්වාද. හැබැයි කේනවා අහිස්සන් ගිය දාන හම්බෙන්නේ මහ ගින්න. මේ මහ ගින්න ඒ දාහේ මෝඩ දෙන්න බැරිම ඔක්කොම වහනවා. අර ආස්වාදය. බොරු කියන අනික බුදුම කරවන්න දිනවනම් කියන. හරි ආස්වාදය. තියෙන එකේ කුද්දනේ පුරුදු වෙච්ච ගතියක්. ගන්න මිනිස්සෙක් හිටියා. ඒ මිනිස්සයා ගහකට ගිහින් පොල්ලතු 10ක් ගැලේ එක ගහකට. ඒ ගහේ පොල්ලතු 10ක් ගත්තා. ඕක වහයද? අපේ වත්ත ගැනම කියලා ගම මම අහවල් වත්තේ පොල්ලතු 56ක් ගැලේවා කියලා. ඒක තියෙන උත්සාහ වහා ලොකු සතුටක්. මොකද මම කකුල් දුන්නේ. ගහතන එකට ඒක ලොකු දෙයක්. බොල්ලද 56 කහරුවත්. ඉතින් නමුත් මේකට හරි සන්තෝෂයි ඒකනේ. අර මෙයා බුදු වෙනවා බලන්න. ඕකේ දේවල් තියෙනවා. මොනවා හරි බොරු කියලා සන්තෝෂ වෙනවා. ඒක හරි ආස්වාදයි. හැබැයි බොරු මහා ආදීන වේක. කවදාවත් යහපතක් කෙනෙක් නෙමෙයි වදිනයක් පිළිගන්නේ නැහැ කෙනෙක්. පිළිගන්න කියලා දෙන්නේ අමාරුයි. හැම දිනාටම හැම පැත්තෙම තමන්ටත් අනුන්ටත් අවැඩ. සත්‍ය වචනේ භාවිතා කරනවා නම් විශාල විශ්වාසයක්. ඒ වදන විදිහම කටයුතු කරන්න පුළුවන් කිසිම බයක් එකක් හේවිලක් නැතුව. මේක ඇත්ත අපේ නේද? නමුත් මේ තාත්තේ දකින්නේ නැහැ. අර බොරුවේ ආසාදී වෙහිච්ච පුද්ගලයා. දැන් මෙන්න මෙන්නම අර රූපුදු වැඩගෙන ඔය ආසාද විදගෙන පාප ආසාද විදගෙන. කුරු කරගත්ත ගැති නිසා ඒකෙම ආසාදීදෝ මානසිකත්වයක් ගොඩනැගේ. අර චිත්ත ප්‍රබාසරත්තේ යට කරගෙන ආගන්තුක උපක්‍රේත කහතකින් බැඳිලා. අර ආස්වාදයේ නිසා ඒක අත්හරින්න බැරුව ඒ ආශ්‍රේමයි. පරුත කොලාප ඔක්කොම මොනවා හරි වස්තුවක් අනුන්ට නොවේවා මට වේවා කියලා හදාගෙන අනුන්ට කාටවත් නැහැ මෙච්චර කොට එක. ඔක බොහෝම කර තියෙන දැඩි ලෝභය. ලෝභය කියන්නේ උන්ට නොවේවා මට වේවා කියන එක තමයි දැඩි ලෝභය. අනුන්ට නොවේවා මට වේවා. හොඳ පැත්ත හැබැයි නරක පැත්ත නෙමෙයි. මල් ගහක් එහෙම ඉඳවා ගත්තාම ටිකක් වැඩි දුර්ලභ જાතිය මල් පැලයක් හිටවා ගත්තා නම් ඇට හැදෙන්නේ නැතිව මල කඩ දෙන්නේ. ඔක ඇට හැදුනොත් එහෙම අනිකෝගේ කියනවා. ඒත් අපේ වත් ඉඳලා මේ මල් ගහ තියෙන කියන එක ඒක කියන්නේ ඒක හරි ආස්වාදයක්. හරියට නෑ මට ඒක කියන ආස්වාදයක්. දැන් මේකත් ලෝභයේ ආස්වාදය. දැඩි ලෝභයේ ආස්වාදය නිසා තමයි දැන් ලෝභයට වැහැරෙන්නේ. නෝ මේ ඔක්කොම දැන් යන මානසික ගති. මෙන්න මේ වගේ දේවල් ගුරු කරගත්ත පුරුදු කරගත්ත එක නම් ඒ වැඩෙන දෝෂේ විඥාන නිසා. ඒවා ඒකෙම වැඩි වැඩි යලි යලි ඒ ආහාරයෙන් හිතනවා. ඒ ආස්වාදයෙන් හිතනවා. ඒ ආස්වාදයෙන් තොර ජීවිතේ වැඩක් නැහැ කියලා හැඟෙන තරම. ඒක ලෝකයට වටින්න වෙනවා. මෙන්න මෙවන් ගති ලක්ෂණ පුරුදු කරගෙන තිබිච්ච කෙනාට නෑ මේකේ කරගන්න බෑ. එහෙනම් මේකෙදී අපි දකින්න ඕනේ. හැම වෙලෙම ඒ අපිට අරගන්න බැරි දූෂිතාවේ ආදීනව බොහෝ කොට බලන්න ඕනේ. ඒකෙන් වෙන්වීමෙන් ලබන්නා වූ සාහසෝ ප්‍රේතෝ ආනිසංස බොහෝ කර සිහි කරන්න. ඉතින්ලාම ලොකු ගුණ ටික අරගන්න ක්‍රමය. මෙන්න මේ නිසා දැන් හිත සුද්ධ කරගන්නයි මේ ආනාපානෙට බහැලා තියෙන පහකට ඉස්සයි යතුරු කරේ ඉස්සයි දැනගෙන. මෙන්න මේ පහකට යුතු මහා දැලිව අල්ලාගත්ත ගුණ වල පහ කරන්න බොහෝ කර උත්සාහ කරන්න ඕනේ. දීර්ඝ ලෙස උත්සාහ කරන්න. දීර්ඝ ලෙස දහම ඇතුළු කරන්න ඕනේ. දීර්ඝ ලෙස ආදීනව දැකලා පහකට දමන්න ඕනේ නේද? කුණු කොට. මෙන්න මේකෙන් ආරම්භ කරනකොට පටන් ගන්නකොට. ක්‍රියාකලාපයේ මුල් කරගෙන ඉතල ක්‍රියාකලාපය හැදගත්තා. දැන් ක්‍රියාවෙන් ඇතුළු කරන දේවල් මෙච්චර කල් නීච විදිහට ඇතුළු කරපු දේවල් වල ආදීනව දැකීම. ධර්මානුකූලව ආස්වාද කරන්න වෙන බොහෝ කොට. දීගං වා අත්තසන්තෝ දීගං අත්තසාමික පජානා. වෙන දීර්ඝ ලෙස ඇතුළු කරන්න ඕන හේතු. අර වගේ අල්ලාගත්ත, දැඩිව බැඳිලා හැඳිලා පුරුදු කරගත්ත කුණු ගොඩවල් එකපාර අයින් කරන්න බැහැ. බොහෝ කොට දහම ඇසුරු කරලා හිටන් ඒකේ වෙන්වීම සාන්තයි වෙන්වීම ප්‍රණීතයි කියන මේ දහම් දීර්ඝ කොට ඇසුරු කරලා අත්‍යගින් වැලී මිදී යන සාන්තසාවේ ප්‍රණීතසාවේ දීර්ඝ කොට සිහි කරලා මෙන්න මේ කරනකොට දීර්ඝ ඇසුරක් අපිට අදහම් ඒ කොටසේ ආදීනව මෙනෙහි කළා පහකලිත දීර්ඝ කොට කළා බොහොම අමාරුවෙන් පහ කරලා ගන්න ඔය මොකද දීගං ආ පස්ස සන්තෝ දීගං පස්ස සාමිති පදානා මොන පහ කර දැමන ඒවා අමාරුවෙන් කරන්න ඕනේ. දැන් හිතලා බලන්නකෝ. නයි පොළොංගුවාගේ ගා කියලා උස්වාරගෙන උගා කියලා උස්වාරන ක්‍රමේ. මේ විදිහට සමාධියෙන් කරලා තාව පාපේ මෙහෙ තීරු මරින ඒකේ තියෙන දුෂ්චර්ය අවේද අසාධාරණ යලි යලි සීකරමි. ඒක පහ කරලා ඒක අත්දැකීමෙන් ලබන්නා වූ සාන්තිය බොහොම හොඳයි කියලා යලි යලි දීර්ඝය අතුරු කරලා මේ ක්‍රම දෙකේ නිවියොත් කාට නිවන් හම්බ වෙයි? කාට හිත සුද්ධ වෙයි? අනුව හිතලා බලන්න. බුදුරන් වහන්සේ දේශනා කරේ තමම හිතලා බලන්න. තමන්ට තියෙන හැටි කියන්න. බුදුරන් වහන්සේ මේ අහවල් පොතෙන් ගේදී වේදේ කොහොමද තියෙන්නේ? එයාට උත්තර දෙන්න කිව්වේ නේ. අර විද්‍යාඥයා මේ විද්‍යාඥයා කියලා තියෙන්නේ කොහොමද උනේ ඒක උත්තරේ දෙන්න කිව්වේ නේ. මහාන ඔබට වැටෙන හැටි උත්තරේ දෙන්න. ඔබට තේරෙන හැටි මේක පිළිතුර දෙන්න. මනුස්සයෙක්ට කියන්නේ මානවකේ ඔබට වැටෙන හැටි මේක උත්තරේ දෙන්න. තමන්ගේ හෘද සාක්ෂියට එකයි පිළිතුර මේ හොයන්නේ. සත්‍යය පෙන්නකොට හෘද සාක්ෂියට එකගම තමන්ට පිළිතුර එන්නේ. එහෙනම් දැන් අපි මේ විදිහට ඇහුවොත් එහෙම. අපි පුරුදු කරගෙන තියෙන නරක ගති ලක්ෂණ. ඒවේ ආදීනව බොහෝමද මෙහි කරන්නේ. ඒක අත්හැරීම ඉදී නිදහස් වුණාම කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද නිවීම සැලසීම කියලා මෙහි කරන වැඩ පිළිවෙලයි. ඊ අපි අල්ලගත් අවස්ථාවල ඔබ බල බල යනකොට හැදෙන්නාම මානසිකත්වයේ කොහොම සුද්ධ වෙයිද කොහොම වෙයි. මේ වැඩ පිළිවෙල පැත්තකින් තියලා හිමේ හිර ගොඩාක් හුස්ම අරගෙන හිමේ හිරේ කැරියෝ. ඔහුගේ මානසිකත්වය කොච්චර සුදුද? දැන් හිතලා බලන්න ඕනේ. දැන් පැහැදිලිව පේන්නේ නැද්ද? කාගසහගත, වේදසහගත, මෝහසහගත හිරු කුරුඳු ඇති කරගෙන. ඒව ඇති කරගත්තාම දීපින් අරින්න බැරි බව අපිට හිතෙන්නේ නැහැ. අපි ළඟ ඉන්නව නැද්ද? කොත්‍රාතිය අපර ප්‍රාණ කාඩ ගන්න. කුරුඳු කරගත්ත කැරි දිනම නරක වේද. දීපින් අතර ගත්තා. දැන් දුම් බීලා මත්පැන් බීලා හුරු පුරුදු කරගත්ත කෙනෙකුට වැඩි මොක පුරුදු නොත් එහෙම. පුළුවන් දෙයක් ඉතින් අත්හරින්න. ඒකෙන් මේ විදියට ඕනකම තියෙනවා. අපි අත්හැරගන්න නේද? පළවෙනි දවසේ දෙකේ බීලා පුරුදු යන්තම් පුරුදු තියෙන කෙනෙකුට එහෙම අත්හැරගන්න බෑ. එයා තේරියම. කෙලියම පුළුවන්. හුරු පුරුදු කරගත්ත නරක පුරුදු නේදීන් අත්හරින්න බෑ. දීර්ඝ උත්සාහයක් ගන්න ඕනේ. ඒකට විරුද්ධ මේක අත්හැරීමට යමක් දැකිය යුතුද? එහි ආදීනව මනාපයේ මෙනෙහි කළ යුතු බොහෝකට මෙනෙහි කළ යුතු. දීර්ඝ ලෙස අන්නේ දහම ආස්වාද කරන්න. ආදීනව බලන්න බලන්න ගියාම මොකද වෙන්නේ? ඉතින් කරගෙන අපි යම් දුච්චර්පයක් ඇද්ද? උත්සාහයෙන් වීර්යයෙන් ඉවසින් වෙන්නේ මම එවතු වන්නා උදේට මහිතත් අය වගේ යොදවන්නේ නැහැ කියලා ක්‍රියාත්මක වීම නවත්වා ගන්න ඕනේ. දීර්ඝ වෙන මහන්සිලා ඒකෙන් නිදහස් වෙන්න ඕනේ. එවතු ක්‍රියාකලාපෙන් නිදහස් වෙන්නේ නැහැ කියලා අන්න මූලිකම හැරසතිය. පළවෙනි දෙයට එනකොට කොච්චර සාහසද කොච්චර ප්‍රණීතද? ওই જાති ආනාපානිය ටික කාලයක් ඉරුවත් එහෙම තමන්න කොච්චර සාන්තිය ප්‍රණීතයක් ලැබෙයි යතුරු කරනකොට කොච්චර සාන්තිය ප්‍රණීතයක් ලැබෙයි. සුදු වෙනසක් බං හවුද එකයි තියෙන්නේ. ඉතින් නම් මට වේරිලක් නෑ කණක් ඇහෙන්නේ. වයින්නවා වයින්නවා තොරතෝන් කියන්නේ නැහැ කෙලවරක් නැහැ කියවනවා. කොච්චර හරි මගේ ඇඟට බල දුක වෙනවා. දැන් බලන්න පිටි කරදරයක්. දැන් hina මොලේ ඉන්නවා. මට බයින්නේත් නෑ. මොන හරි කියන්න ඕන මොහොම කරුණාවෙන් දැන් කතා කරලා කියන්න. ඉතර වගේ හොඳ පරිදි කියලා අඳගහන්නෙත් නෑ. දැන් මේ කවුරු ජීවත් වෙන්නේ මේ මන්ත්‍රය රත්තරන්. දැන් ඉතින් භාර්යාවට සානුකූලයා ගැන ස්වාමියාට භාර්ය පුරුෂයාගේ ගැන අය වගේම අනික් අයවත් තමගේ නෑ දෑයගෙන ඉඳලාගෙන ওই දේ හැකීම ලස්සනනේ. එහෙනම් Tamanta අන්තත් යහපතක් නේද අපි පිළිපිනි. සම්දිතික ප්‍රතිපල නේද? අන්න මගේ පැහැදිලි නේද? නිකන් දුචාරිතය අඩු වුණා කියලා. අපි පාඩු වගේ නෙමෙයි. බොරු කිය කිය අන්න කවතරනවා කියන ගති ලක්ෂණේ අපි ළඟ නැති වුණා කියලා අපිට දැන් පාඩු වාසි. කේලම් කියන අනු බිඳුව වැඩි පිළ අපි ළඟ නැති වුණා. දැන් අපිට පාඩුවක් වුණා. අන්ත බැන බැන පරතු අතර කිව්ව වැඩි පිළ අපි ළඟ නැති වුණාම අපිට මොනවද අනුනේ අනු පාඩුවක් වුණා. වැඩක් හරි බලාප කියන කේස් එක නතර වුණාට පස්සේ අපිට පාඩුවක් වුණාද මොකද? පාඩුවක් කියලානේ. අන්න හිතින් සාගන්නේ අඩු වුණා නම් නැති වුණා නම් අපි පාළුවක් වෙනවා. මොරමර වංචාකට එක නැති වුණා නම් අඩු වුණා නම් ආමිච්ඡාචාරයේ නැවතුණා නම් ඒකෙන් අපි කොතරම් පාළුවක් වෙනවද අපේ ජීවිතේ? නැත්නම් යහපතක් වෙනවද? ප්‍රසාදයක් යහපතක් මිස වෙන දෙයක් නැහැ. මහණෙනි බුදුරන් වහන්සේ යහනා මහණෙනි ඔබලා වදමල් මාල කරේ දමාගෙන කඩුව ඔටුනු ඔළුවේ දමාගෙන අර වලටිය පිටිපස්සෙන් ඉස්සර කරන්නේ අත් පිටිපස්සට තියලා වැදගත්. අර වලේට ගෙනියන මිනිස්සු දැකලා තියෙනවා. එමයි සමන් දැකලා තියෙන්නේ. ඒ රජුරෝ ඒ අවස්ථාවේදී ගෙනියන්නේ. මොහු ප්‍රාණඝාත නොකරපු කෙනෙක්. මොහුට මේ දඬුවම දෙන්නේ. මොහු බරකම් නොකරපු කෙනෙක්. මොහුට මේ දඬුවම දෙන්නේ. මොහු කාමීත්‍යාචාරය නොකරපු කෙනෙක්. මොහුට මේ දඬුවම දෙන්නේ. මොහු බොරු නොකියපු කෙනෙක්. මෝඩ මේ දඬුවම දෙන්නේ. මේ ආදී වශයෙන් මේ දසකුසල් නොකරපු නිසා නේ පනවලා තියෙනවා. අර වගේ දඬුවම. සාවිනි එහෙම දෙයක් නම් අහන්නවත් නෙමෙයි. එහෙනම් මහන්නේ මේ බුදුදහම තුළ මේ සත්‍ය ධර්මයේ තුළ විතරක් නෙමෙයි. මේ ලෝකේ පාලනය කරන රාජ ධර්මයේ ඒවා. වරදක් නොකරන කෙනාට දඬුවම පනවලා තියෙනවා. ඔය විතරක් නිදහස් නේ. උඩ ප්‍රහංසාවක් නෑ. සජ්ජිරුවන්ගේ උතර ප්‍රාර්ථනාවක්. ඔබට රැකවරණයක් තියෙනවා. ඔව් හොඳයි කියන සම්මතයට ගන්න. අද වුණත් මේ ඇතුලේ කොහොමද වුණත් විදිහ හරි වේදන විදිහ මොදගතිය නිසා නේද සාම මිනිස්සු විදාන විනිශ්චයකාරී කියන මත්තමන් දින්නේ මේ ගමේ වල ඉන්න ප්‍රධානයි. සාම මිනිස්සු කියේ. ඒ සාමී කතා කරන කෙනාගේ වචනේ නම් පිළිගැනීමේ විශේෂත්වයක් අදී පවන් දක්වනවා. සානාන්තරේ බුද්ධිය. ඊයර ගුණේ නිසාම නේද? අන්න ඒ වගේ එකක් බුදුරජාණන් වහන්සේ පෙන්ලා තියෙන්නේ මෙන්න මේ වගේ අවස්ථාවක් තුළ අපිට හොඳම පේනවා පගන්නත් දැනපනවා. නරකක් වෙන්නේ. යහපත්දී. මෙන්න මේ ආකාරයෙන් අපි කරන්නා වූ කායික දුස්චරිත වාලාවක් ඉතලා හුරු පුරු කරගත්ත එක දෙවිව තිබුණා නම්. ඊ ආස්වාදයේ නිසා මානසිකත්වයේ අපේ විඥාන එකට නැගිලා තිබෙච්ච නිසා. දුෘෂ්‍ය මානසිකත්වයේ තිබෙච්ච නිසා ඒවා ආස්වාද පස්ස යන්නේ යලි යලි සබායන පොළොවල ගති ලක්ෂණයක් තිබුණා. අන්නේ පොළොබෝර ගති ලක්ෂණයේ කායික ක්‍රියාදාමයන් නිසා ඇති වෙන කාය සංඛාර තමයි. අර බුද්ධලයාගේ අර විඥාන වලට ආහාර වෙන්නේ. පවිතු විඥානයේට පදුත්ත මනසට ආහාර ඒවා. ඔය ආහාරේ නැවැත්වුවොත් මොකද වෙන්නේ විඥාන නිරෝධ වෙනවා. අන්න හේතුඵල ධර්ම. ඒ විඥානීයට ආහාර දෙනකන් විඥාන නිරෝධ කරන්න බෑ. විඥානීයට ආහාර නැත්නම් ආහාරක විඥාන ජීවත් වෙන්නේ. හිත පවතිනවා කාර්යහාගත විඥානයේ නිරෝධ වෙනවා. එහෙනම් මොකද හිත නිරෝධ වුණේ නැහැ. පාප විඥානයේ නිරෝධ වුණා. එහෙනම් හිතයි විඥානය කියන එකක් කියලා පස්වලා ගත්තොත් එහෙම විඥාන නිරෝධනම හිතක් කොයිද කියලා අහන්න පුළුවන්. විඥාන කියන්නේ අර ඇති කරගන්න පාප මානසිකත්වය නිසා ගොඩනගා ගන්න මානසිකත්වය. හොරකම් කරන හිත විඥානය. ප්‍රාණඝාත සත්ත්ව හිංසා කරනවා හිත විඥානය. කාම විත්‍යාචාරයේ පොළොබෝර හිත විඥානය. බොරුවට, කේලමට, පරතේට, ප්‍රලාපේට පොළොබෝර හිත විඥාන. ලෝභය ඇති කරන ලෝභසහගත හඳුනන, දේශසහගත හඳුනන, මෝහසහගත හඳුනන වාන්තිකත්තේ විඥාන. නැ විඥාන නිරෝධ කරපහා නැති වෙන මොනවාද? කාණගත අදත්තාදාන කාමිච්ඡාදාන විද්‍යාමාන වෙන්නේ නැහැ. බොරු කේලම් පරතේට ප්‍රලාප විද්‍යාමාන නැහැ. ලෝභ තරහ මෝහ විද්‍යාමාන නැහැ. විඥාන නිරෝධන. දසකුසලේ විඥාන නිරෝධන දසකුසලේ විද්‍යාමාන වෙන්නේ නැහැ. දැන් විඥාන වලට ආහාර මොනවාද? දසකුසල. දසකුසල ආහාර කරගන්න යා තමයි අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන කියන්නේ. අන්න අපිට ඕනකම තියෙන අවිද්‍යාවත් ඒ අතේස විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ කියන එක කරගන්න. අන්නේ පරිච්ඡසෝපාදී මේ නිරෝධ චක්‍රය තමයි ක්‍රියාත්මක කරන කවිදියේ. නිවාස වගේ දෙන හැටි වෙන්නේ. අනේ විඥානය විරෝධ කරගන්න තමයි දීර්ඝ ලෙස අපි අතුරු කරන ඒවා දැනගත්තා දහම අතුරු කළාන දුස්චර්ත මානසිකත්වයේ තියෙන ආදීනෝ බලන්න. දීගං වාස සන්තෝ දීගං අස සාන්ති. එතකොට මොකද දීගං එතකොට දීගං වා අස සන්තෝ දීගං අස සාන්ති පජානාති. අන්න අපි දැනගන්න ප්‍රජාන දැන් මොකද? දීර්ඝ ලෙස අතුරු කරනකොට ඒක නොදැන කරනවා නෙමෙයි. ඥාන සම්පයිත්‍ය පටන් ගන්නවා. එහෙනම් දීගං වා අත්සන්තෝ දීගං අත්සාමීති පජානාති. දැන් අපි දන්නවා මොකටද මේ අසුර කරන්නේ? ඇයි මේ අත්විචාරිතයන්ගේ ආදීන යලියලි බලන්නේ? මොන හේතුවක් නිසාද? මේක තමයි මාර්ගය. නිවන් දකින මාර්ගය මෙන්න මේකයි. නිවන් මාර්ගය වැඩින්නේ මෙතෙන්. දීර්ඝලෙන අසුර කරපු අත්විචාරිත ආදීනව යලියලි බොහෝමද බලන්න පටන් ගත්තාම මෙන්න මේ හේතුව නිසා තමයි ආර්ය මාර්ගයේ වැඩෙන්න ප්‍රජනනීය වෙන්නේ. දීගං වා පස්ස සන්තෝ. දීගං පස්ස සාමි දීපජානා ජනික. දැන් මොකද වෙන්නේ? ආදීනව බලන්න බලන් ටිකෙන් ටික ටික ටික පහ වෙලා පහ වෙලා යනවානේ. අල්ලාගත්ත දැඩි. අර දිනේ දුච්චත්ත මානසික අතර එන හරිය විඥාන රෝතිල් ගති ස්වභාව. දැන් අපිට පේනවා ඒක දැනුවත් තමයි කරන්නේ ඥාන සම්පයුක්තව කරන්නේ. පෙර මට මෙබඳු ආකාර රාග හිතිවිලි දේශ හිතිවිලි ඇදිලා ඒකට පොළු පොළු ගති ලක්ෂණ පහළ වුණා. ආදීනව බල බලා යලි යලි ඒකේ රැකවරණය කර කර සංවර වෙවි ඉන්නකොට දැන් ක්‍රමක්‍රමයෙන් මට මේ ආසහනකාරී මානසිකත්වයක් ඒවට පොළොබවන්න නැත්තත් එක දැන්පත් වෙන්නේ නැතුව ඉන්නවා. සාහනකාරී වෙලා කියන එන්නේ සාහනකාරී. මේ යන්තරම කතාදී පහළලා ගියාද? ඒ තරමට මගේ ආගේ දේන මොහ පහළ. අන්න දැනගන්න. මේ විදිහට දැනගෙන වන්න කරපෙන්නේ අන්න ආර්ය මාර්ගයේ වැටෙනවා. දැන් මොකද වෙන්නේ? හැබැයි එකපාරම දුන්න උනා නෙමෙයි. එක්තරා මට්ටමකට මේක නැතිලා ගියාට අර පුරුද්ද තවම තියෙනවා. එක ගාම් පරක් කරලා බුද්ධ වෙලා ඉන්නවා. හැබැයි දහමම මෙනෙහි කරලා බුද්ධ දෙවිද නිසා අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි ආදී වශයෙන් බලාගෙන බලාගෙන ආදීනව බලාගෙන යනකොට දැන් ඉස්සර වගේ මොහ වෙලා යන්නේ නැහැ වෙදි කරගන්න. ඉතාලම කෙටි මොහොතකදී. ක්‍රමක්‍රමයෙන් කෙටි වෙලා කෙටි වෙලා. ආදීනව සිහි කරනකොට මතර දැනෙනවා. අර විදිහට බලාපොරොත්තු වෙනස් කරේ. අසාරයෙන් වැඩක් නැහැ. මොකද මේ වගේ හිතනවා. ඒ හැඟීම් පස්සේ මොකද යනවා? දවස ගානේ වරන්ද වරන් දිගදී පිටේ රාම කරේ රස්ස පාටමත් වේ. දැන් ආදීනෝ යන්තම් සිහි කරනකොට ඇති අර දුච්චාන්ත පැත්තට හිතයන් එකේ මුදවා ගන්න. අර දස අකුසලේ හිතයන් පැත්තෙන් ක්‍රියාව මුදවා ගන්න දැන් ඇති පොඩ්ඩක් එළිය කරනකොට. හිතේ දැන් බලපානවා තමයි. ඒව නැත්තේනේ. හැබැයි ක්‍රියාවට පොළොමොන වැඩි බලවත් මානසිකත්වයේ ඇතුළු වෙනවා. ඉතින්ලා වචන එකයි ක්‍රියාවකයි ඇති කරන දේ තමයි දුරු කරන්නේ හිතේ එක පස්සේ දුරු කියන්නේ. හිතේ නැగిලා නැగిලා බලවත් වෙලා ආවට පස්සේ තමයි වචනේට නැගෙන තවත් බලවත් වෙනවා තමයි ක්‍රියාවට නැගෙන්නේ. එහෙනම් අපි ක්‍රමක්‍රමයෙන් ඉතින්ලාම අනු කරගන්නේ මොකද්ද ක්‍රියාවට නැගෙන අනුකූලව යන්න ඕනේ. අනුකූල ශික්ෂා. මේ අනුකූල ශික්ෂණයක නතර. වචනේ නම් නැගෙනවා. හැබැයි ක්‍රියාවට නගන්න තරම් ඉතර වගේ බලවත් නැහැ. ඉතන පහන් පඬිරකමට කියනවා. මම කිව්වොත් කිව්වා. ගහනවා කියෝ ගහනවා, බයිනවා කියෝ බයිනවා, දේ පුච්චනවා කියෝ පුච්චනවා. මරනවා කියෝ මරනවා. මහා ලොකු දෙයක් කාලේ ඉලා හිටියා උද්දාර කරන්නේ පුහුදිනවල. හැබැයි මරනවා කියවල ඒක කරේ බැහැ මම. අන්න ක්‍රියාවක් නැගන තරම් බලවත් නැති වුණා. එහෙනම් මොකද? ඕ බලා හිටපු විඥාන වල ඉස්සරහා මත්තමත් දැන් දුර්වල වෙලා. පාප විඥාන දුර්වල වෙලා. ක්‍රියාවල නගන තරම් බලයක් නැති. හිතලා දෙනවා හතේ වදේට කියනවා ක්‍රියාවන කරතර බලයක් නැති මූලික අවස්ථාවල යපු. මෙන්න සති ආනාපානයේ මුල පටන් ගන්නකොට ඉස්සෙල්ලාම පටන් ගන්න හරියි. දැන් මෙන්න මේ විදිහට ක්‍රියාවට නැගෙන්න එනකොට මොකද කරන්නේ? දහම සිහි කරනකොට ආදීනව සිහි කරනකොටම ක්‍රියාව නැගෙන අවස්ථාව නතර වෙනවා. අරකට හදනවා මිස නගන්න. ගහඳ උලුක් කළා. ඒතරම මතක් වුණා අතපස්සට. දැන් අවස්ථේ ආරි වෙලා තියෙනවා. දැන් ඉතලන තරගයේ හිටකොට ඉතල අද උස්සන ගතියක් තියෙන දැන් ඒ ගතිය පරිගෙන යනවා. වයින් හිත එනවා. වයින් ඉතල මතක් වෙනවා. හරිද? ඉවසනවා නිකන්. අන්න ඒක මත ඔබට වෙයි. දැන් මොකද වෙන්නේ? මෙන්න මෙතෙන් එනකොට රස්සන්වා අස්සසන්තෝ රස්සන් අස්සසාමි පජානාති. රස්සන්වා පස්සසන්තෝ රස්සන් පස්සසාමිති පජානාති. මෙන්න කෙටියෙම අතුරු කරලා කෙටියෙම පහ කරන කරේ. දැන් මොකද වෙන්නේ එහෙම කරපුවා. සබ්බ කාය පරිසංවේදී අර්ථ සිද්ධාමින් ඉතින් දැන හික්මෙන්න. දැන් පරිසංවේදී මොනවද මේ කියන්නේ? මේ සබ්බ කාය කියන්නේ මොනවද? අපි මේ ලෝකයේ වැදෙන්න හේතු වෙච්ච කාරණා සියල්ලම සබ්බ කාය. සබ්බ කාය තෝරා ගන්න. මේ මාත්‍රේ කාය විතරක් නෙමෙයි සබ්බ කායයි. චක්කු කාය රූප කාය දෝත කාය සද්ද කාය ගාන කාය ගන්ධ කාය જીවහා කාය රස කාය කාය කාය පොට්ටබ්බ කාය මනෝ කාය ධර්ම කාය ඔය තමයි සබ්බ කාය ඔය පිට කාය වෙන්නත් බෑ ලෝකේ මුළු ලෝකෙම ගියක් වෙන්නේ මෙන්න මේ සබ්බ කාය පටිසංවේදී දැන් මෙච්චරකන් ජොයන්ට් හිට එකක් වැටෙන්න පටන් ගන්නවා දැන් පටිසංවේදී වෙනවා මොනවද මේ ඉතල නම් මේ දස අකුසල් කරන්නේ අවස්ථාව වෙනකොට ආස්වාදයෙන් හා පොළොව වල මොහොතකින් ඒකද ගිනිච්ච නිසා. ඇයි ඒකට මම ගිනිච්ච කියන මානසිකත්වයට දැනුන්නේ දැන් ක්‍රමක්‍රමයෙන් දැනෙන්න පටන් ගන්නවා මේවා ආස්වාද ජනකයි. මෙන්න මෙබඳු වන්නා වූ ආස්වාද හිත ආස්වාදයේ නිසා නේද? මෙයාට පෙළවේ. අන්න සමාගම සමාගයෙන් දකින්න හම්බ වෙනවා. මෙන්න මෙතෙන්ට නෝරිනා සබ්බ කාය පරිසංවේ. මේ මේ සියලු ඇහැ රූපය දිහා බලනකොට කන ශබ්දයකට යොමු කරනකොට දිව රසයට යොමු කරනකොට නාසයේ ගන්ධයට යොමු කරනකොට කය පහසකට යොමු කරනකොට ඊට ධර්මයකට යොමු කරනකොට මෙන්න මේ විදිය කරනකොට මෙන්න මේ චන්දරාගයේ නිසා නේද මෙන්න මේ දේ විදවඳ සංවේදී ඇති කරා ඒකට එක තීරණ තියෙන හැඟීම ඇති කරා අන්නේ එතෙන්ටපත් වෙන මොකද කරන්නේ අන්නේ ඒකත් අපි දැනගන්නවා ආදීනෝ බලන්න ඕනේ ඒක මෙන්න මේ වගේ ආස්වාද ජනකව හිතන නිසා තමයි මේ ක්‍රියාවට ගොදුරු වෙන්නේ. දැන් මෙන්න මේ ආස්වාදයේ පස්සේ සංවේදී දැනගත්තාම එකතු වෙන්න හේතුව සංවේදී සංවේදයේ තියෙන විද්‍යාව. සංවේදනේ මෙන්න මේ හේතුව. අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා, චන්දරාගයෙන් වැඩි නිසා මේ සංහත ගන්නවා. ඇහැ රූපයට බැඳෙන්නේ කන ශබ්දයට බැඳෙන්නේ දිව රසයට බැඳෙන්නේ නාසය ගන්ධය කරා බැඳෙන්නේ කය පොට්ටබ්බයන් කරා බැඳෙන්නේ මන ධර්මයන් කරා බැඳෙන්නේ මෙන්න මේ කියනවා පරිසංවේදී කියලා බැඳීමට හේතු වෙන්නා වූ චන්ද රාගයක් ඇද්ද මෙන්න මේ චන්ද රාගයේ දුර වේලා නැති නිසා මේ චන්ද රාගයේ යලි යලි නැගෙන නිසා මේවට බැඳෙනවා මෙන්න මේ සියලු කායයන් පිළිබඳව මෙන්න මේ ටික දැක්කහම මෙන්න මේ බැඳීමක් ඇද්ද ආදීනෝ සහිතයි මෙන්න මේ ආදීනව නිසාම මේකෙ මිදෙන්න බෑ. දැන් බැඳීමේ ආදීනව දකිනකොට ඇහැ රූපය කරා බැඳෙන අවස්ථාවක් එනකොටම ප්‍රියයි මනාපයි කියන හැඟීම බැඳෙනකොටම දැනගන්නවා මේක ආදීනවයි. මේක තමයි මේකෙ මිදෙන්න බෑ. ඇහැ රූප කරා බලන තාකල් ඉබඳු රූප රූප ඇතුළු කරන ලෝකෙ මිදෙන්න බෑ. ඇහැ කාම රූපයන් කරා නම් බැලුවේ කාම රූප ලෝකයේ වදින එක්තරා ජනිත කරන්නා වූ ශක්තිය ජනිත කරනවා ඒක. අනිසන්දරාගේ ජනිත කරන එක. කන කාම සද්දයන් නම් අහන්නේ. ඒ හේතුවෙන් කනයි සද්දයයි නිසා චන්දරාගයක් අඩ වෙන කාම රෝගෙට බඳිනවා. නාසයේ කාම ආස්වාදයෙන් ගන්ධයන් නම් මේ ආග්‍රාණිත යොමු කරනවා. නාසයයි ගන්ධයයි නිසා හට ගන්නා කාම රෝගේ පහල කරන චන්දරාගය. ඒකට බඳිනවා කාම රෝගෙට බඳිනවා. දිව කාම රසයන් කරා යොමු කරනවා. ඒකට නම් ඉජුකලේ. ඒ හේතුවෙන් දිවනිසාරයත් රස රාගයේ රස චන්ද රාගයේ බදිනවා කාම රෝගේ. කය කාම ආස්වාදය සඳහාදී යොමු කරන්නේ මේ මුක්ති විඳින්න. එහෙනම් ඒක කායික වශයෙන් ලැබෙනවා. චන්ද රාගයක් ලැබෙනවා. කාම රෝගේ මුක්තියට බැඳලා තියෙනවා. මන ඒ බඳි දේවල් ගැන ආස්වාදද විඳින්න. මනෙන් බදිනවා කාම රෝගීද ගලවන්න බෑ. මෙන්න දැනගන්නවා අවශ්‍ය කරන්නා වූ දේ මොකද්ද? සබ්බ කාය පරිසංවේදී මෙන්න මේකට හේතුව මොකද? මේ ආස්වාදයේ ප්‍රියයි මනාපයි යහපතයි කියලා ගත්ත මායාව මුලා. මේ යථාර්ථය දැකලාතිකම. අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් මේ ආස්වාදයේ දකින්න පටන් ගන්නකොට මොකද වෙන්නේ? අන්න දැනගන්නවා සබ්බ කායයන්ගේ පරිසංවේදී වෙනවා. එනම් මේ ඇහැයි රූපයයි කනයි ශබ්දයයි දිවයි රසයයි නාසයයි ගන්ධයයි කයයි පොට්ටබ්බයයි මනයි ධර්මයයි පිළිබඳ යක්ඛන්දරාලිය පහළ වෙනවා නම් යමු. මෙන්න මේ මුලාව නිසා මේ හොඳයි ප්‍රියයි මනාපයි කියලා ගත්ත අනිත්‍යයි සැපයි ආත්මයි කියලා ගත්ත දෘෂ්ටිය නිසා හෝ සංඥාව නිසා හෝ ඒකේ වැදෙනවා ඒ හේතුවෙන් තමයි මේ ටික හදගන්නේ කියලා දැක්කහම කියලා කරන්නේ පටිසන්වේදී වෙනවා ඇතුළු කරනකොටම දන්නා මෙන්න මේකයි කියන සාර මේ වැදෙන්නේ මෙන්න මේ හේතුව ඊළඟ මොකද කරන්නේ ඒක අනිත්‍යයි කියලා දුක්ඛයි කියලා අනාත්මයි කියලා මෙනෙහි කරනකොට සම්බකාය එතකොට සබ්බකාය පරිසංවේදී අතහිතානි සීකරි. අන මනසේ දැනගත්තාම ඒක යථාර්ථය දකින්න මොකද වෙන්නේ? මෙන්න මේ දහම් ආශ්‍රයකට හික්මී වැඩි වෙනවා. ශික්ෂණය වෙනවා. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් ආදීනව බලන්න පටන් ගන්නවා. එතකොට මේ කියන සබ්බ කාය කියන මේ සියලු දැන්නේ බැඳෙන්නා වූ චන්දරාගින් පටිසංවේදීය පිළිබඳව. මෙන්න බැඳීම පිළිබඳව. මෙන්න මෙහෙම දකින්න මොකද වෙන්නේ? අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් දකින්න පටන් ගත්තාම මේවා බැඳෙන්න හැදෙන්න වටිනා දේවල් නෙමෙයි. මේ ආස්වාද ගෙන දෙන ස්වභාවයක් තිබුණාට. ප්‍රිය ස්වභාවයක්, මధుර ස්වභාවයක් ඇති කළාට. මේ නිසා තමයි මේ දුක් දෙන කාම ලෝකයේ බැඳීම හටගන්නේ. කාම ලෝකයේ නිදහස් වෙන කවදාවත් බෑ මේ චන්ද්‍රාගයෙන් බැඳෙන එක. මෙන්න මේ ධර්මානුකූලව දකින්න මොකද වෙන්නේ? එයා මොකද කරන්න ඕනේ? මේකේ අසාරත්වයේ දකින්න දකින්න නිවනේ සාරත්වය අත්හැරීමෙන් වැල් මේ විදීමේ සාන්තිය කොච්චරද? කාම ලෝකයේ තියෙන කාම කිනි එකක්වත් නැති. ඒ සාන්ත වූ ප්‍රණීත වූ නිවන කොච්චර සාන්තද ප්‍රණීතද කියලා බලනකොට. අන්න ආශ්‍රයයට ගත්තා, ඇතුළට ගත්තා. සියලු කායන්ගේ පටිසංවේදී වෙලා ඉඳන් ශික්ෂණය වෙන්න හේතු වෙන ධර්මයේ ආශාස කළා. ආදීනිය දකලා ඉඳන් අල්ලාගේ දෙවි චන්දරාගේ පාසාස කළා. එතන මොකද වෙන්නේ? සබ්බකාය පටිසංවේදී පස්ස සීසා විදි සික්කති. පස්සම් බයං කාය සංකාරා අසදිට්ඨාමිති සික්කති. දැන් කාය සංකාර මොනවද? කාය ක්‍රියා මොනවද? කාය සංචේතන කාය සංකාර. මෙන්න කාය සංකාර කියන්නේ. කාය සංකාරයේ බලවත් වෙනහම තමයි කාය ක්‍රියා පහළ වෙන්නේ. දැන් ක්‍රියා පහළ වුණේ නැතුවද? ක්‍රියා කරන්නේ හිතෙන එක තමයි තියෙන්නේ. ක්‍රියා කරන්නේ ගහන්න හිතෙනවා ගහන්න. බයිට හිතෙනවා බලින්නේ. වැරදි වැඩ කරන්න හිතෙනවා කරන්නේ නැහැ. කරන්න තරම් බලවත් නැහැ. හැබැයි තව හිතවිල්ල නැగిලා එනවා. මෙන්න මේ අවස්ථාවටපත් වෙන අවස්ථාවක් කියලා. එතන මොකද කරන්නේ? පස්සං භයං කාය සංකාරං මෙන්න ඊළඟ දකින්න. පස්සම්බේ කියලා වචනේ පෙන්නන්නේ. මේ භය ඇති කරන්නා වූ මේ පැවැත්මට හේතුකාරක වන්නා වූ දේ පහ කර දැමීම පිණිස. මේ කාය සංඛාරය පිළිබඳ යථාර්ථය අසුර කරනවා. ඇයි මේ කාය සංඛාර හදගන්නේ? එන්න මේ ගහන්න හිතෙන්නේ ඇයි? වයින්ද හිතෙන්නේ ඇයි? වැරදි වැඩ කරන්න හිතෙන්නේ ඇයි? වටිනවා කියලා ඉඳාගෙන මුලාව නිසා. මෙච්චර කාල ගුරු කෙනාගේ ඕකනේ. එහෙනම් මොකද කරන්න ඕන? මේකේ තියෙන භයානක බව දැකලා. මේක පහ කරලා ගමන් ඕනේ. ඔය හිතවිලත් භයානකයි. ගැහුවේ නැතුවට ගහන්න හිතෙනවා නම් හරියට දූෂ්‍ය වෙනවා. බැන්නේ නැතුවට වයිද හිඳුනොත් එහෙම ඒක කරත් හරියට දූෂ්‍යයි. දූෂ්‍යතාවේ ලෝකේද පාපේද පාගල ඉස්සක්. ඒ දූෂ්‍යතාවේ එනිසාකන් මට කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ද උද්ධච්ච කුකුච්ච විදිකිච්ඡා කියන මේ නීවරණ වද වෙනවා. මාර්ගයේ බාධා පමුණුවනවා. එන ඒ වගේ වන්නා වූ දෙයක් මගේ මනසේ නැත්නම් ඉබඳු ස්වභාවයක් මගේ මානසික අධ්‍යය තුළ ගොඩ නැගෙන්නේ නැත්නම් ඒක මට මුත්තර සාන්තද ප්‍රණීත මෙන්න මේ ධර්මානුකූලව මෙහි කරනවා අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ ලෝක ප්‍රවැත්මක අසාර දෙයක් පස්සේ හිතනවා නම් හෝ හැඟීම් ඇති කරනවා නම් ඒක අසහාරයි ඒ බඳු හැඟීම හැඟීමක්වත් මට ඇති වෙන්නේ නැත්නම් කොච්චර සාන්තද ප්‍රණීත නිවනේ සාන්ත ප්‍රණීත බව බලන්න නිවන සාන්තයි ප්‍රණීතයි කියන නිවනේ ස්වභාවය ආස්වාද කරනවා අර සිතිවිලි වල තිබෙනා වූ ආදී වේ දකලා ආදී දේෙන් එක පස්සාද කරනවා. මේක ඉන්ද්‍රිය සංවරත්වයේ වටනකම මනස තුළ මේක ඇවුදිදී ප්‍රගුණ කරගන්නවා. ධර්මානුකූලව දකින්න පටන් ගන්නවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්නකොට. මෙන්න මේ කියනා වූ සබ්බකාය පටිසංවේදී වෙනවා කියන්නේ හරියාකාරව මේ බැඳෙන්න හේතුව දකින්න. අවිද්‍යාව නේද? ඇත නොඇදහිම නේද? හරවත් කියලා හිතාගෙන මුලාව නේද? ඔය හරවත් දෙයක් ඉස්සෙද්ද මගේ හිත වැදෙන්නේ. ඇයි මට තවත් මේ ගහන්න උඩ ගහන්න මොනවට හරි ඉංග්‍රීසිදා ගන්න ගහන්න බයින කොරමර වංචාගෙන හිතක් එන්නේ තාම. මේක හිතෙන දෝෂයයි. මෙබඳු මානසික අධ්‍යයක් ඇත්නම් මට අවේද විසක් වැඩක් නැහැ. අන්න ධර්මානුකූල දහම ආසාස කරනවා. අසහිතා. ඒතකොට හික්මීම ඇති වෙනවා. ඒතකොට මොකද මේජ වශයෙන් මම එහෙම හිතවිලක් වත් නගන්නේ නැහැ කියනවාට වෙන මානසික අධ්‍යයක් කොට නැහැ කියනවා. අන්න හබ්බකාය පටිසංවේදී පසහිතා මිදී සීකරේ දැන් පස්සම්බයං කාය සංකාරං අසදිසාමි සීක චතුරු කළා ධර්මී පස්සම්බයං කාය සංකාරං පසදිසාමි සීක අන්න පහ වෙලා ගියා කාය සංචේතනා පහ වෙලා යනවා එහෙනම් ක්‍රියාත්මක කරන්න හිතක් දැන් ඉන්නේ නැහැ දැන් ටිකෙන් ටික ක්‍රියා නොකර හිටියා ක්‍රියා කරන හිතාවා දැන් ක්‍රියා කරන හිතේ ආදීනව බලාගත්තා ඒකේ වෙන්වීමේ අනිසංස බැලුවා ඒ තමයි මොකද වෙලා හිටියා මාර්ගය වැඩලා යනකොට මොකද වෙන්නේ ඒ සඳහා ක්‍රියා කරන්නා වූ ගති ලක්ෂණ නැතිලයි නම් සුද්ධ භාවයටපත් වෙනවා මෙන්න මානසික අධි සුද්ධ වෙනවා. මෙන්න මෙතෙන් දෙකන් කායන වස්සනාව. ඔන්න ඔය කිය කරගෙන යනකොට ඔය බුද්ධිලයාගේ මානසිකත්වය වෙනස් වෙනවා. කාග සහගතව, දේශ සහගතව, මෝහ සහගතව කියපු කරපු තාක්කල් වැහිලා තිබිච්ච යථාර්ථයේ වැහිලා තිබිච්ච දූෂ්‍ය මානසික පරිලෙයි. ගැලවිලා ගිහිල්ලා. ඒ බඳු හැඟීමක් විතර නොනගෙන මටම හිත පිසිදු වුණාට පස්සේ කාගේ නිසා, ද්වේෂය නිසා, මෝහය නිසා අපවිත්‍ර භාවයට පත් කරන පැත්තෙන් මිදුණා. මෙන්න මෙතන පටන් ගත්තාම ඔහු දකින්න එක දෙයක් තියෙනවා මොකද්ද? පෙර මට මේව ඇතුළු කරලාමයි යම් කිසි රාගසහගත ප්‍රීතියක් ලැබුවා නම්. දහසක් ගිනි වැද්දේ ඉස්සහගත වන්නා වූ ආස්වාදයක් ලැබුවා. එහෙම ආස්වාදයක් නැහැ කියලා කියන්නේ. එබැවින් හිත ආස්වාදයක් ලෝකෙ දිනුනා. විද්‍යාමාන වුණා. මම මුලාව නිසා ඒ පස්සේ ගියා. ඒක ලැබුවා. එහෙමනම් දැන් මට තියෙන්නේ ඒ මුලා සහගතවන්නා මානසිකත්වේ නැහැ. ඒකුත් නැින් නැහැ දැන්. ඇත්ත පිළිපිනි. එබැවින් හැංගීමක් එන්නේ නැද්ද අපේ මගේ මනස පස්සේ. එහෙනම් දැන් කොච්චර මගේ ඉඳලා ඉඳහත්. මෙන්න හිතට දැහැගිව දැනෙන්න පටන් ගන්නවා. අන්න මෙතෙන්ට එනකොට ඔවුන නිදහස් වීමේ ඇතිවෙනවා. ඉරාමිස ප්‍රීතිය. ඉතල ඇතුළු කරන ලබු කාම ආස්වාද ප්‍රීතිය ලැබෙනවා. දැන් ලබන්නේ ඒවා නිසා ත්‍රිවිධ 10යන්ගේ නිදහස් වීම නිසා ලබන නිදහස් ප්‍රීතිය වෙනවා කියන්නේ ඉරාමිස ප්‍රීතිය මත. මෙන්න ඉරාමිස ප්‍රීතිය මත වෙන්න මොකද වෙන්නේ? අන්න කර්මස්ථානයේද ඊළඟ අවස්ථාව ලැබුණා වේදනානුපස්සනාව. සැප වේදනා, දුක් වේදනා, උපේක්ෂා වේදනා පිළිබඳව දැන් පරිශන කරන වෙලාව. මෙන්න කායානුපස්සනාවේ වැස වේදනානුපස්සනාව. තීටි පරිසම්බී අස්සසීසාමිති චික්කේ. දැන් එයා දකින්න එක දෙයක්. යම් කිසි ප්‍රීතියක් ඉතර ලැබෙන කාම ප්‍රීතිය. කාම ක්‍රියාව සහ කාම හැඟීම දුරු වෙලා යනකොට, ද්වේෂ ක්‍රියාව සහ ද්වේෂ හැඟීම ඕක දුරු වෙලා යනකොට, අවිජ්ජා දෝමනස්ස පිළිබඳ හැඟීම දුරු වෙලා ගියේ ඉතින් අර දාහ සහ ගතවන්නා වූ ඉනි දෙන දෙන ආස්වාදයේ කවට්ටපු ඒ අවස්ථාව එන්න ගියාට පස්සේ දැන් ඕනේ දැනෙනවා හරි සැහැල්ලුවා. නිදහස් ප්‍රීතිය. හැබැයි එතෙදි දීවාටපත් වෙන්නේ මම නිවන පුරුණ කළා කියන්නේ. හැබැයි ඔතේදී බොහෝ අය නැවතෙනවා. මට දැන් ඉස්සර වාගේ නෙමෙයි හරි නිදහසක්. හරි සාන්තයි. හරි සතුටක් විතරම දැනෙනවා. මං නිවන් දැකලා හම්බුනායි. ඕයින් ඔතේ වැඩේ කරගෙන. මෙන්න දැන් අපිට උපක්ලේශයන්ගේ වහන දෙයක් මේ අපි කායනුපස්සනාව තුළින් ප්‍රගුණ කරගෙන සුද්ධ කරගෙන එනකොට හිතට නිදහස් බව දැනෙනකොට ඇති වෙන විශාල ඥානක තීර්තියක් ඔන්න ඔය විලාව මොදොලට හඳුනා ගන්න ධර්මාන දැන් මොකද වෙන්නේ මම විදි ටිකක් නේද මේ නොවිදිනවත් ඉවරයි මම හිතේ සතුට වෙනවා බල්ලාගේ දැන් මේ බඳුවන්නාව විදි නෑ කියලා එවන් දුස්චරිත මානසිකත්වයක් එතන ගොඩ නැගෙන්නේ නැති නිසා. අපි සතුටක් සුවයක් දැනෙනවා. හැබැයි ඉතින් හැදෙන්න පුළුවන් එකක් නෙවෙයි. මොකද හේතුව? ඒ ටික දැනෙන්නේ මොකේද? එහෙනම් හිත කියලා කිව්වේ ආගන්තුක උපක්ලේශයන්ගෙන් ගහන්නලා තියෙන විඥාන වල එක අවස්ථාවක් මම මේ දුරු කළේ. නම් මේක දුරු කළාට තවම කහට ඉවර නැහැ. මහා කහට නිසා තිබිච්ච දැවිල්ල නැති වෙච්ච කියලා හැමතිස්සෙම වට වෙන්නේ තියෙන්නේ. එහෙනම් හිත යම් තැනක බැඳගෙන යමක් නිසා සතුටු වෙවි ඉන්නවා. මේ සතුටු වෙන මානසිකත්වයක් පැවැත්මක්. පැවැත්මක් තුළ යම් සතුටක් ලබනවා. ඒකත් හේතුවක ඵලයක්. හේතුවක් නිසා හටගත්ත ඵලයක් ඇත්තනවා. ඒක අනිත්‍යයි දුකයි අනත්තයි. එහෙනම් සතුටු වෙවි ඉන්න වටිනා දෙයක් මට හම්බ වෙලා තියෙනවා. පුදුම සතුට වෙවි. ඒ සතුටේ යථාර්ථය දැනගන්නකොට කියනවා ප්‍රීති පරිසංවේදී. අන්න ඒ ප්‍රීතියට බැඳෙන්නේ. තවම යථාර්ථය මුදුන්පත් කරේ නැති නිසා. සතුටේ ඉන්න දෙයක් තියෙනවා කියලා හිතුවොත් එහෙම කැමැතිසේ පවතින කන්දේ සතුට. අපි ඒක බලන්න ඕනේ. ඒක පවත්ම හේතු ඵලයක් නා. හේතුවක් නිසාමයි ගොඩ නැගෙන්නේ. අත්‍යතිය නොවැළුණා මිදුණා මං අහවල් අහවල් කරොත් මල්ලාගේ දැන් නෑ කියලා හිතනකොට. ඒ නිසා නිකුල් නැගි. එහෙම හිතන්නේ නැතුව හිතුව විලාලත් එහෙම නිකන් කියනවා. එහෙනම් බීජේ නිකන් ගොඩ නැගිනව නෙමෙයි. තමන් අත්‍යතිය හිතනම නෑ ඒකත් ගොඩ නැගි. හැබැයි මෙතෙන් එතකොට බුද්ධලයා හතරමා ගණනාටින් මෙහාට ගිහින් උගන් ඉවරයි. ඊළඟට අරිහත්ත්වයටපත් වෙනවා. ආනාපානසතිය තියෙන්නේ අරිහත්ත්වයටපත් වෙනකම් මාර්ගය. එහෙනම් ඒ ඉහටයි මේ යන්නේ. දැන් බීජ රූප ඒකාග්‍රතාව කියන මට්ටම නම් හිත වෙන කුද්ධිය ධානයට ඇවිල්ලා ඉන්නේ. ධාන පැත්තෙන් බැලුවොත් කායानुපස්සනාව වඩාගෙන උදෙන්ද ඇවිල්ලා පීති ප්‍රහංගීදී කියනවා කියන විමර්ශනය කරන ඒ භාවනාව වෙනකොට. පුද්ගලයා ද්විතිය ධානය හෝ තෘතිය ධාන මට්ටමට හිතක් වැඩිනවා. හැබැයි ධානයේට වැඳුනොත් ඇඳුනොත් ගමන නවතිනවා. එහෙනම් ගමන නවත්තන්න නෙමෙයි මේ හදන්නේ. සියලුම ආස්වාද ප්‍රවැත්තෙන් බැහැලා තියෙන මුලා ප්‍රවැත්ත ඉන්න යන. එහෙනම් සීතියේ ඉන්න අවස්ථාවක් නෙමෙයි මේ. මේ සීතිය සමගියක් චන්දරාගයේ කියන බැඳලොත් මම මේ සීතියේ ඉක්මවන්නේ. මේ සීතිය මේ ප්‍රවැත්තත් එක තියෙන දෙයක්. ප්‍රවැත්තක ඉඳගෙනම ඕනම දෙයක් සීතිය මුක්ති විදී. දැන් සීතිය ලැබෙන්නේ මොනවාද? ඒක වේදනාව වලට අයිති. සංඥාව වලට අයිති. ඒක ගොඩනගන්නේ සංකාර වලට අයිති. එහෙනම් කෙලෙස් අයිතයි. කෙලෙස් අයිති නිසා කුසල විඥානයක් එතන හදගන්න. ඒ විඥානේ හදගත්තා. ඒකට අනුකූල වන්නා රූපාකාරයේ මුල් කරගෙන තමයි මේ වේදනා සංඥා සංකාර විඥාන ගොඩක් මේක පංචස්කන්ධයක්. හොඳ වුණා පංචස්කන්ධේ. සතර පාගතේ දූෂ්‍ය මානසිකත්වයකින් පහළ නොවුණා. ඒකත් පංචස්කන්ධේ ඉඳලා පංචස්කන්ධයගේ අන්තයක හටගත්තා නම් උත්සාහයෙන් වීර්ය විදාන නිෂ්පාදනය කරමි. ඒ තුල ගොඩනගන එකක් නම් දුක්ඛස්කන්ධයත් එක බැඳලා තියෙනවා. එහෙනම් මේ සතුටයි කියන එක යථාර්ථය. මහා දුකක් අතරින් මේ සතුට මේක මිසක්. සතුට වෙන දුකක් සාහනය වෙලා නැහැ. එහෙනම් මම මෙතන සතුට වෙවි ඉන්න තැනක් නෙමෙයි කියලා දැනගත්තාම සතුටට බැඳුනා වූ පටිඝේවත් චන්දරාගේ මනසේ වැඩෙන්න පටන් ගන්නවා. අනපටිසංවේදී. ඒ ප්‍රීතිය පිළිබඳ පටිසංවේදීත්වය පහළ වෙනා ඇති. මේක පහළ වෙන්නේ කොහොමද? මේ ප්‍රීතිය යනුවෙන් මේ හටගත්ත නිරාමිෂ ප්‍රීතිය වශයෙන් හටගත්තත් මුතු විඳ දුරු බැඳෙන දුරු ටිකක් නෙමෙයි කියලා දැනගත්තා. අන් ප්‍රීති පටිසංවේදී අසදිසාමිති කියන්නේ දහම අවබෝධයක් ආවනම් ඒකම දහම ඇතුළු. මොකද මේ ප්‍රීතියේ නැවති ඒ ආම නිරාමිෂ ප්‍රීතියේ චන්දරාගයෙන් බැඳීමක් තිබුණා නම් ඒක අවිද්‍යාව. ඒක අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියන ධර්මානුකූලව දැනගෙන අත්හැරිය යුතුයි නොහැරිය යුතුයි මිදිය යුතුයි විතර හිතලා බලන සුදුසු දෙනා නෙමෙයි කියලා. අපි ඉක්ම යන්න වෙන නිදහස් වෙන්න කියලා අදහස ගන්නකොට. ඒකට අවශ්‍ය කරන්නා වූ ධර්මය ආස්වාද කළා. එහෙනම් මොකද වෙන්නේ? ප්‍රීති ප්‍රතිසංවේදී අස්සසිතාමි දෙහික. අන්න ධර්මය අසුර කළා. ප්‍රීති ප්‍රතිසංවේදී අස්සසිතාමි දෙහික. අනිසර ප්‍රීතියේ යම් චන්දරාගයේ වැඩිමත් වීමලාද චන්දරාගයේ මහ විදාරය. මෙන්න වීතිමත් සංවේදී කාසති ස්ථානිත හිත. එතන මොකද වෙන්නේ? පීතිමාස කායෝ පස්සද්දේ පස්සද්ද කායෝ සුගන්ධීති සුඛිනෝ සමාධියේ යන මාර්ගය. සමාධි මාර්ගයේ යන්නේ. මෙන්න මේ නිරාමිෂ පීතියලු තික්ම යනකොට විශාල කායික සෝයා සැලසුමක් එනවා. කාය දැහැල් වෙලා. පා කරලා දීපවාල. බොහොම නිස්සලයි. කායික සෝයක් දැනෙන මුළු කාය හැමතැනම හිරිරි බැරිලා. විදර්ශනාත්මක සෝයක්. මෙන්න මෙතෙන්ට එනකොට මොකද වෙන්නේ? සුඛ පරිසංවේදී. අන්න ඒක බැඳෙන හොඳ එකක් නෙමෙයි. ඒක නිවන නෙමෙයි. අත්දැකීගෙන නොඇලීගෙන විදීගෙන යනකොට නිදහස් වෙන්න වෙන්නේ. පෙර කායේ දාහයෙන් දැවුණා දැවුණා. කාගේ දේශ මොහොන් සාටකත දාහේ. ඒවා තේ වෙනකොට දේශක් තේ වීගෙන යනකොට මොහක් තේ වීගෙන යනකොට ධර්මාභූති ලබා ගන්නවා. ඒවා නිසා හටගන්න දාහයන්ගේ නිදහස් වෙන්න වෙන්න කායේ ස්වභාවය නිදහස් වෙනවා. ඊ අතරමැදි නිදහස් අවස්ථාවක් මේ සුඛය වශයෙන් දැනෙනවා මිසක්. මේක සුඛස්ථානේ නෙවෙයි. මේක නිවර නෙවෙයි. මේකත් විදීමේ සුවයක් මෙතන තියෙනවා. දැනෙන සුවයක් තියෙනවා මේක ලෞකිකයි. මේක නිවන ලෝකෝත්තර නෙවෙයි. මෙන්න නුවණින් මේක දැක්කහම මොකද වෙන්නේ? සුඛ පරිසංවේදී මේකත් අවිද්‍යා තෘෂ්ණාවදී රයිති. ඡන්ද රාගයෙන් බැඳීමක් තමයි මේ සුඛේ බැඳුණු. මේ සුඛේ මට බැඳිලා ඉඳ වටනා දෙයක් නෙවෙයි. ඒකත් වැරද්දක්. හරයක් තියෙන නිවන කියලා මම මේක පිළිගන්නේ නැහැ. මේක හේතුඵලයක්. මෙන්න මේක දකින්න සංකතය පරිසම්පාද. සකස් වූ දෙයක්. හේතුයෙන් හදගත් එකක්. මේක ගෙවිද යනවා. මේ දුකේ මට වටිනවා කියලා අල්ලන්න දෙයක් නැහැ කියලා දකින්නකොට මොකද වෙන්නේ? ඒක නොදැනීම නිසා දුකේ හරි කාන්තයි ප්‍රණීතයි කියන බැඳි බැඳි හිතෝ මානසිකත්වයේ දුර වෙලා යනවා. අනිපරිසංවේදී. දුක පරිසංවේදී අසතිස්ස අනිත්‍යක ජන ආශ්‍රය කරලා ධර්ම. ඒ දුකයත් අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් දකින්න දකින්න. ඒ දුකේද කොහොම චන්දරාගයක් ඇද්ද? ඒක දුරු කරන ධර්මයන් ඉදින්දි භාවිතා කරනවා. අන්නේ ධර්මයන් ආසාස කළා ඒක. ඒතර මොකද දුකේ තිබෙනා වූ බැඳීමට හේතු වෙනා වූ යථාර්ථය හරියට විද්‍යානුකූලව දැනගත්තා සංවේදී. සුඛපත් සංවේදී පසහිතාසිකයි. අන්න එතන පරිසංවේදීව දකින්නකොට යථාර්ථයේ මේ දුකේද බැඳලා අවිද්‍යාව, තෘෂ්ණාව, චන්දරාගය නිසා මේ බැඳෙන්නේ. මේකම ආදීනෝ සහිතයි. මේක හිටියොත් අත්හැරි නොයලී මිදී කෙලවර කරන්නා වූ අරිහත් ඵලෙ නෑ. කෙලවර නෑ. ඊට අපගේ මනිය බලාපොරොත්තු මේ අතරමැදි දීම නෙමෙයි. මේක ඉක්මායක ආදීනව දැකලා මිදීම යන්නේ. සුඛයේ ආදීනව දකින්න පටන් ගන්නකොට පස්සේ මොකද වෙන්නේ? සුඛයේ පිළිබඳ යම් ඡන්ද රාජ්‍යයක් තිබුණා පහ වෙලා ගියා. පහ වෙලා ගියා. අනේක කියනවා සුඛ පටිසංවේදී පස්ස සිතාමිති සික්ක. වෙන වේදනානුපස්සන. සිදේනවා හිතනවා කියන්නේ වේදනානුපස්සන වැඩෙන්නේ නැහැ. වේදනානුපස්සනාව ආනාපාන සතිය වැඩෙන්නේ ඔය කැක්කෝ එන්නේ හිරි වැටෙන එකක් දැකලා ඕක කාකහ ඉන්න එක නෙමෙයි. හිතනවා හිතනවා රහනවා රහනවා ඉන්න එක නෙමෙයි. මෙන්න මේ නිරාමිත පීතිය නිරාමිත දුකේට එනකොට මේ සමාධියත් එක්ක ලැබෙන එකක් මේ ආනාපානයේ සතිය විතර. මෙන්න මේ නිරාමිත පීතිය පීති දුක ඒකාග්‍රතාවයෙන් ධානාංගයගේ පීති ධානාංගයේ දුක ධානාංගයේ දෙකේ අසාරත්‍ය අනිත්‍ය දුක අනත්ත වශයෙන් දැකලා. එතන ඉක්ම යන එකට ඉන්නපත් වෙනවා. මෙන්න මෙතන කියනවා වේදනානුපස්සනාව මෙතෙන් දෙනවා. දැන් කායानुපස්සනාවයි වේදනානුපස්සනාවයි දෙකෙන් ඇවිදින්න. දැන් මොකද වෙන්නේ? මෙන්න මේ දුකේ තිබ්බ හිත අයින් වෙනකොට අන්න පවස්තර මිදා දෙකේ විචිත්තා කියන දෙන්න ක්‍රමක්‍රමයෙන් ලඟිලා උපේක්ෂා ඒකාගතාවය දෙනවා. සුඛ ඒකාගතාවයි මේ. සුඛේ චන්දරාගයෙන් නොබැඳෙනකොට උපේක්ෂාව නැගෙනවා. හිත ඇලෙන්නෙත් නැහැ, ගැටෙන්නෙත් නැහැ. අකක්කේ උපේක්ෂා සාගර නිශ්චල භාවයක විහිදෙනවා. මනාකේ දැනෙනවා. දැනීම බොහෝ දීර්ඝයි. බොහෝම නිශ්චලයි. සාන්තයි ප්‍රණීතයි. ප්‍රබස්සර විදන් වික්‍රේ ඉච්ඡන් කියන ස්වභාවය තමයි චතුර්ථ ධානය අවස්ථාව ඇගිරේ. මෙන්න මෙතනින් දැන් පටන් ගන්නේ හිත දකින්න. අරමුණු දැනෙනවා. අරමුණ කල්ලන චන්දරාගය. මෙන්න මෙතනින් ආයේ චතුර්ථ ධානය හිත වැඩිලා. දැන් තියෙන්නේ චතුර්ථ ධානය හිතේ විදර්ශනාත්මක වර්ණ ආනාපානයි. එන චිත්තානුපස්සනාව. චිත්ත සංකාර පරිසංවේදී අසතිසා නිදිසිත දැන් චිත්ත සංකාර පරිසංවේදී කියනකොට මේ නිදා ඒකපාය උපේක්ෂාව දැක්කහම මේ උපේක්ෂා ඒකාග්‍රතාවී අවිද්‍යාවෙන් තොර කරගන්න මොකද මේ නිදහස් පැවැත්ම කොච්චර හොඳද මෙන්න මේ හැකියාව අපිට දෙන්නේ ඇලීමට ගැටීමට යන්නේ නැති නිදහස් පැවැත්ම කොච්චර සාන්තද කොච්චර ප්‍රණීතද මේ නිදහස් පැවැත්මේ ඉඳ ඇත්නම් මේ ප්‍රභාස්වරත්වයේ ඉඳ ඇත්නම් හරිම ආලෝක ස්වභාවයක් හරිම නිදහස් ඒ දැනීම කොච්චර සාන්තද ප්‍රණීතද කියලා පැවැත්මයි චිත්තයක් කෙරෙහි හිත විහිදෙන අන්නේ තින් දකින්න ඕනේ හිත පිහිරවන්න තැනක් නෙමෙයි චිත්තේ මේක සංකතයක් අකස් වෙන එකක්. මොකද්ද සංකතේ තියෙන්නේ? ජීවත් වීමේ ආසාව. කායත්මක ආසාව. විද්‍යාමානව ඉඳ ආසයි. මෙන්න මේ චිත්ත ආසාව තමයි මෙන්න මේක තමයි සිද්දේ හටගන්න ආසාව. චිත්ත සංකාරය. අන්න පරිසංවේ. මේ සිත සකස් කරන්නා වූ හේතුව දකින්න. ජීවත් වෙලා ඉඳ ආසයි කියන යම් කිසි බලාපොරොත්තුවක් ඇද්ද? ඒක තමයි හිතක් පවස්ස පවතින විදිහේ. ජීවත් වෙලා ඉන්නවා කියන්නේ හිත විද්‍යාමාන කරගෙන දැනීම් බවට පත් කර කර ඉන්නවා. දැනීමට ආවර්ජනයේ යොමු කර කර ඉන්නවා. ආවර්ජනයේ යොමු කරපුවාම උපේක්ෂා ඒකාග්‍රතාවයේ හිත සාන්තව දැනෙනවා. ඉන්න බව දැනෙන හොඳට පැහැදිලි. ඉන්ද්‍රියක් අල්ලාගත්තේ. මේ දිරට යනකොට අද ඉඳලා මම දී දිනක අතරමඟ මුලා වෙනවා. යන්න යන්න කියන්නේ ඔය පොඩි කෑල්ලක් කන්න පහත් වෙනවා. සුද්දා ගහන්න මාර්ගමල්ලක. මේ මේ විදිහට එකින් එකට එකින් එකට මුලාටපත් වෙනවා. දැන් කෙලවර කරන එක හිතන්නේ වාගේ ඔතෝක. ලැබිච්ච බලය ලැබිච්චාවේ හරියන්නේ නැහැ. ඉදිරි හරිය බලාගෙන අයින් කරොත් තමයි ලාභයක්. අන්න එතෙන් විතරයි කියන්නේ කිව්වේ ඒක. හිත සංකාර පරිසංවේදී අස සිතාමිදිදී කියන්නේ අතුරු කරලා හිත සංකාර ලකින්න ඕනින් යුක්ත ධර්ම දකින්න ඕනේ. ඊළඟ සංකතයක් පරිසම්පන්නයක් කැමතිසේ පවතිනයක් නෙමෙයි අනිත්‍යයි. අනිත්‍ය දෙයක් කැමතිසේ පවත්න්නේ ඒක කැමතිසේ පවත්නවා ඒකෙන් දුක ඇති වෙනවා. එහෙනම් ඒක හරියන්නේ. දැන් පැවැත්මටයි ලෞකික වන්නාගේ චිත්ත කියන අවස්ථාව තුළ අල්ලන්න හරියට වටිනා එකක් හම්බුනා කියලා ගන්න දෙයක් නැහැ ලෞකිකයි. ලෞකික වූ පැවැත්ම තුළ යම් කිසිය පහල කරනවා නිකම් පහල වෙන්නේ නැහැ. හේතු වගේ පහල කරනවා හිත ගොඩනගෙන පැවැත්මේ ආශාව නිසා කරන උත්සාහයක් වීදයක් විතර හැඟවිලා තියෙනවා. ආවර්ජන නොකරපු නිසා මේක දෙන්නේ නැහැ. ඒනම් මේ හිත ගොඩනගෙන එකක් නෙවෙයි. මෙන්න මේකේ සිද්ධ සංකාරය. චන්ද රාගය නිසා මේ චිත්ත සංකාරයේ ගොඩනගනවා මෙන්න මේක මෙන්න මේක දැනගත්තහම පිළිදෙන දහම ආශ්‍රේ ආශ්‍රේයට ගන්නවා ආස්වාද කළා චිත්ත සංකාර දකින්න දහම එතකොට මොකද වෙන්නේ අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දකින්නකොට එච්චරලා හොඳයි හරි සාන්තයි ප්‍රණීතයි කියලා හිතන මේ චිත්තය ආදීන වශයෙන් දකින්න මේකේ දුකක් තියෙනවා මේකේ වෙහසක් තියෙනවා මොකටද මේක ගොඩනගන්නේ මොනවා කරගන්නද ගොඩනගන ගොඩනගන ජීවිතේ ගෙවිල යනවා. උත්සාහයේ ඉඳී යලි යලි ගොඩනගන නිසා මේක විද්‍යාමානයි. නිරන්තර යොදනා උත්සාහයේ ඉඳී විහිසා. ආවර්ජනා නොකරමු ඉස්සාකාල් මේක දෙනුන. ආවර්ජනා කරන්න පටන් ගන්නතර පස්සේ වෙන ජීවිතය ගොඩනගනවා නම් මෙහෙද වෙවි. මොකක්ද ඇති හරේ? අන්න හැඟවිච්ච දුක මතුවලා දුක්ඛාරය සතිය මතුවෙනවාද? මතුවෙන්න දකින්නවා. චිත්ත සංකාර පරිසංවේදී පස්ස සිතාමි සිප්පේ. අර පහ වෙලා යනවා. චිත්ත සංකාර ගොඩ ගන්න බැරි විද්‍යාව පහල වෙනවා අවිද්‍යාව ගන්නවා. අවිද්‍යාවේ ක්‍රියාකාරී දකින්නකොට. පස්සම් බයං චිත්ත සංකාරං අත විස්සාන චිත්ත. මෙන්න මේ භයානක වන්නා වූ බය ස්වභාවය ඇත්තා වූ මේ චිත්ත සංකාරයේ පහ කරලා දමන. ඒ පහකට දැනගෙන මොකද කරන්නේ? පස්සම් බයං චිත්ත සංකාරං අත විස්සාන චිත්ත. අනර දහම ඇතුළු කරනවා අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ආකාර වශයෙන් සිත්ය ගැන දකින්නා වූ ධර්මයේ අතුරු කරන්නේ අතුරු කරන්නේ මොකද වෙන්නේ? මේ හිත හිත හාරක් කරන යම් ධර්මයක වැදීමක් තිබුණාගේ චන්දරාගේ පහ වෙලායි. අන්නේ පහකින් සඳහා ඉති ආදීනෝ දකින්නා වූ ධර්මයේ අතුරු කරනකොට කියන චිත්ත සංකාර පරිසංවේදී අර්ථ සිද්ධාන්ති චිත්ත අන්තමික චිත්තනේ නෝ චිත්තනේ කියන්නේ නිවන කරා කියන්නේ. පස්සම්බයන් චිත්ත සංකාරං පස්ස චිත්තානි චිත්ත අපි දැන් මොකද කරන්නේ? චිත්ත සංකාරයේ සිටේ දකිනකොට. හිත ගොඩ නැගෙන බලාපොරොත්තු ප්‍රමස්තරණින් අදි වේලා අදි වේලා කියලා. සංකාරයේ පහ වෙන්න පටන් ගන්නවා. හිත සංකාර පහ වෙලා යනකොට මොකද වෙන්නේ? හිත පරිසංවේදී අස නිසානි කිසික. දැන් හිත ගොඩ නැගෙනද විවිධාකාර සංඥාවතේ ගොඩ නැගෙනවා. දැන් ගොඩ නැගෙන සංඥා අයින් වෙලා අයින් වෙලා ආරම්මන විඥානන ලක්ෂණ චිත්තක් ඉස්සේ ආයිද අරමුණු දැනගන්නේ නැහැ අරමුණු පස්සේ යවන්නේ නැහැ උපේක්ෂා ලහකටව අරමුණු පස්සේ යවන්නේ කියලා තිබුණා දැන් ඊටත් වඩා පැහැදිලි සිද්ධියක් දකින්නවා දැනෙන ස්වභාවයේ තියෙන දැනීම ආවර්ජනය කරගෙන දැනෙන අරමුණු පස්සේ යන්නේ නැහැ අරමුණු පිළිගන්නේ නැහැ නමුත් දැනෙන ස්වභාවයේ තියෙන බව වැටහෙනවා අන්න පවත්තර විදන් වික්‍රේ චිත්තං ආරම්මන විඥාන ලක්ෂණ චිත්තක් අවස්ථාව. දව චතුත්ථ ඥානී හයියට වැහැපු අවස්ථාව. මෙන්න මේ විලායි දකින්න. ඒ සිද්ධියක් ටිකකුත් නැගෙන්නේ නැහැ හේතු බලය. සංකතය. පටිච්ච සමුප්පන්නවයි ගොඩ නැගෙන්නේ. ජීවත් වීමේ ආසාව තියෙන නිසා ජීවත් වීමේ ආසාවෙන් දුන්නකන දෙයක් තමයි ඉස්සේ. එහෙනම් දැන ගැනීමට ලැහැත් වෙලා ඉන්නේ. දැන ගැනීමට වැටෙන්නේ නැහැ අවශ්‍ය නම් දැනගැනීමට ලැහැස්ති. රූප අහන්න වැටේ නෑ. බලන්න වැටේ නෑ. ශබ්ද අහන්න වැටේ නෑ. නමුත් අවශ්‍ය නම් ඉඩයක්ලා තියෙනවා. අවශ්‍ය දෙයකට ආවොත් එන්න. ඉඩයක්ලා නිදහස් වෙලා ඉන්න අවස්ථාවක් තියෙනවා. මෙන්න මේක තමයි කියන්නේ චිත්ත අවස්ථාව. චිත්ත පරිසංවේදී. අන්නේ චිත්ත අවස්ථාවේ ඉන්නේ මොකද ජීවත් වීමේ ආසාව නිසා. ජීවත් වීමේ ආසාව මුල් කරගෙන නැගින්නා වූ චන්දරාගයක් තියෙනවා. දැනගැනීම සඳහා ආවර්ජනාත්මක වීමට ලැහැත්තිලා ඉන්නේ. හිත හදලා තියෙනවා බාහිර ලෝකෙදී විහිදුවලා. අභ්‍යන්තරව හිත නැගින. මෙන්න මේ අවස්ථාවට පත් වෙලා දැන් ඉන්නේ. ඒතර මොකද කරන්නේ? මෙන්න මේ චිත්ත ස්වභාවය දැනගත්තාම ජීවත් වීමේ ආශාව යම් දවසක නැද්ද? දැනීමේ බලාපොරොත්තුවත් එදා ඉවරයි. අද සිත දැනගන්න. සිතානුපස්සන. ජීවත් වීමේ ආසාව නිසාම තමයි දැනීමට ගෝචර වෙන අරමුණක් ආවොත් ඒකනේ ඉඳදින මානසික අධ්‍යයක උන්න කරලා තියෙන්නේ. දැන් ওই දෙක උපමාවදී තෝරගන්න පුළුවන් නේද? අපි මේ සත්ත්ව විකාශන යන්ත්‍රයක්, ගුවන් විදුලි යන්ත්‍රයක් ක්‍රියාත්මක කරගුණා. අර ඒ විදිහට නැත්නම් ඒකට අවශ්‍ය සංඥාදෙන ඉස්හානයේදී සංඥාවක් ආවොත් හරස්කාරහරි සත්‍යයක් එනවා. එහෙම නැත්නම් කතාවක් හරි සංගීතනාදයක් හරි එනවා ඊගට. අපි ඒකට ගොඩනගලා තියෙනවා වීර්යය හරකට කරකවලා. හැබැයි දැන් කතාවක්වත් සංගීතයක් අතරින් වීර්යය අඩු වෙලා නැති නිසා ඒක ඉන්නේ නැහැ. හැබැයි සංගීහා එක නිශ්චය කරේ සෝගා කරන් වාක්‍යයේ සත්‍යය එකක් උනා. යන්ත්‍රයේ ක්‍රියාත්මකයි කියන එක අපිට හැදෙන්නේ නැහැ. සෝනස්යක් උනා. අන්නේ දෝසද්ද වගේ පිස්සු. අර චිත්ත සංඛාර ගොඩනගපු අවස්ථාව ඒකට එන්න ඉරියා වාදයන් අරමුණු වෙනවා. නැත්නම් සද්දේට එන්න අවශ්‍ය නීතියට කරවදිනවා. මේකේ කරකොඩකින් අහ කරලා දැම්මොත් මොකද? සද්දේන මාර්ගයේ වැමුණට යන්ත්‍රයේ තියාගෙන හද එනවා. මේ චිත්ත අවස්ථාව හා චිත්ත සංඛාර වල අවස්ථාව උපමා පටි ඔබේ තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේ ඊට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ චිත්ත අවස්ථාවට එනකොට මෙන්න මේකේ නිදහස් වීම දකිනකොට අදි ප්‍රමෝදයක් ඉස්සා විශේෂ ප්‍රමෝදයක් ඇති වෙනවා. අර ඉතලත් ඉත ප්‍රීති ප්‍රමෝදේ නෙමෙයි. අභ්‍යන්තර වන්නා වූ ප්‍රමෝදයක් ඇති වෙනවා. අභිප්‍රමෝදයක් ඉස්සා. ඒ කියන්නේ අර චිත්ත අවස්ථාවක් දැන් අත්හැරිපුවාම ලබන්නා වූ නිදහස් භාවයේ හිතට වැටෙනවා. අත්හැරීම වැඩි පිටි චිත්ත නිරෝධ වුණොත් හිත පවතින්නේ මෙන්න මේ චන්දරාගයේ නිසායි. ජීවත් වීමේ පැවැත්ම තියෙන ආසාව නිසායි. මේ ආසාව අත්හැරලා දැම්මොත් හිත හට ගැනීමත් ඉවරයි. මෙන්න මේ ධර්මයේ ලකින්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? විශේෂ ප්‍රමෝදයක් හටගන්නවා. ඒක සාමාන්‍ය ප්‍රමෝදය නෙවෙයි. අභිප්‍රම අභිප්‍රමෝදය. අන්න එතෙන්දි හටගන්නවා. ජීවනයේ ආසන්න වෙන්න ආසන්න වෙන්න පිටත් අත්හැරීම වැඩි නිදහස් වෙනාට පස්සේ කොයිතරම් ශේෂ්ඨ වෙනවද කොයිතරම් නිදහස් වෙනවද කියන හැඟීම එනකොට කාග නොවන ප්‍රබෝධයක් හටගන්නවා ඒක රූපාවතර ඉක්මවා ගිහිලා අරූපාවචර ස්වභාවයේ අධ්‍යාත්මවන්නා මානසිකත්වය. උපේක්ෂා ඒකාන්තයේ තුරු වැටෙනා විතරා ප්‍රබෝධයක් තියෙනවා. මෙන්න මේ අභ්‍යන්තරයේ වේනවා. අභ්‍යන්තරයේ පිටතලා වැටෙනවා. අභ්‍යන්තරයෙන් නැඹුරු වෙච්ච හිතක් නිසා දැන් බාහිර වීදෙන හිතක් නේ. දැන් මේ සමාධිය අරූපාවචර වැසන නැඹුරු වෙලා ඉවරයි. මේ වැසන නැඹුරු වෙන නිසා රූපාවචරෙන් චතුත්ත්‍යාන ඉක්මවලා ගිහින් අරූපාවචර වැසන නැඹුරුනහම බාහිර ලෝකේ අරමුණු පේන්නේ නැහැ, දැනෙන්නේ නැහැ. හැබැයි අභ්‍යන්තර ප්‍රමෝදය දැන් ඇදෙනවා. මෙන්න මේ අභිප්‍රමෝදයන් චිත්ත අස චිත්ත අනිතික. දැන් මේ අභිප්‍රමෝදයන් යන්නා මේ අවස්ථාව තුළ අර අරූපාවචර මානසිකත්වය. දකින්නකොට. ඒකත් දකින්න පටන් ගන්නවා හිත ගැන තාම ඉවර නැහැ. හිතේ අවස්ථා ඉක්ම ගියාද? තවත් මේ දැනීමේ අභ්‍යන්තර සංස්කෘතියට බැසලා අභ්‍යන්තරයෙන් බාහිර ලැහැත්තිලා බාහිර අරමුණු අල්ලා ගන්න ආපු විදිහට මේක තිබුණේ. බාහිර බාහිර අරමුණු අල්ලා ගන්න විදිහ උපකරණේ තමයි අන්තිම පුරාම උපකරණේ තමයි චතුර්ථ ධානයේ අවස්ථාව. චතුර්ථ ධාන මානසිකත්වයේ මොකද්ද හැදිලා තියෙන්නේ? බාහිර ලෝකේ හැන මේ ලෞකික බාහිර ලෝකේ අල්ලන්නේ. රූපාවචර ලෝකේ ඉඳන් කාමාවචර ලෝකෙට එන්න. හදාගත්ත මාර්ගය තමයි චතුත්ථඥානයේ අවස්ථාව. අන්නේ අවස්ථාවේ ඉක්මනිය ගාම හිත අධ්‍යාත්මයට වහින්න. අනන්ත ආකාශය අල්ලා හින්න. අන්න අනන්ත ආකාශය අල්ලා හින්න ගහම මේ බාහිර ලෝකේ රූප ලෝකේ හද ගියා රූප ලෝකෙට. ආ කවිප්‍රමෝදයක් ඉඳන් ඉඳන් හරි ප්‍රමෝදයක්. මෙන්න මේ ප්‍රබෝධයට එනකොට දකින්නවා මේක ඇත්ත නෙමෙයි. මේ අවස්ථාව හේතුඵලයි. අභ්‍යන්තරයේ මනසින් ඉතින් අභ්‍යන්තර ලෝකයක් හදනවා. අභ්‍යන්තර වන්නා වූ ඥාන ලෝකයේ තුල ඥානයේ ආකාශය ඇල්ලුයි. කිසිම ද්‍රව්‍යයක් වස්තුවක් කිසිම දෙයක් නැති අනන්ත ආකාශයක් ඉතින් හදනවා. මෙන්න මේක හරි සාන්තයි ප්‍රීතයි කයිදවත්. අභිප්‍රමෝදයන් චිත්තය කියන්නේ ඔන්න ඔතේ දෙනකොට. මෙන්න මේකත් අල්ලගන්න ගියොත් මේකත් අභ්‍යන්තර පැවැත්ම. අභ්‍යන්තර පැවැත්ම පැවැත්මක් මිස නිවන නෙමෙයි. දැන් මෙතන හිත තිබ්බනම් බෙදෙන්නේ ඒකත් චන්දරාගය. අරුප චන්දරාගයේ අරුප චන්දරාගයත් අත්හැරීම වැඩි විදියට වෙන නිවන. හරියට වේ. දැන් මෙතනත් අත්හැරියන්න මේකේ ඒකේ ආදීනව දකින්න ඕනේ. අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසාර වශයෙන් ඒක දැකලා ඒකත් උත්සාහයෙන් විදිහේ ගොඩනගන බව දැක්කහම ඒකත් අත්හැර දැමහම කොච්චර සාර්ථක ප්‍රතිදක අදහස් වෙනවද මොකද වෙන්නේ? අන්න අවිස්සමෝද සිත්තේ දකින්නා යථාර්ථයේ දකින්නා වූ ධර්මයේ ධම්මෝද. අන්න ඒක අසු කරනකොට අවිස්සමෝදයන් කිත්තම් පස සිස්සාදී මේ බලාපොරොත්තු අරූප වෙනාර ආකාසානංචාදී නියම් බලාපොරොත්තු ඇතිවලා ඒක ඉපදියා. ඒක නිදාන. එතන මොකද වෙන්නේ? සමාදාහං චිත්තං අසහිතාමි චිත්ත සමාදාහං චිත්තං පසහිතාමි චිත්ත අන්න ඊට පස්සේ සමාදාහං චිත්තං අර ආකාශයේ අත්සන්නහම විඥානඥාන අවස්ථාව විදී පසු මත වෙලායි. හිත විසින් හිත දකින්න අවස්ථාවක් එනවා. හිත විසින් ආකාශය අරමුණු කරන අවස්ථාව ඉක්ම ගියාට පස්සේ හිත විසින් අනන්තයේ විහිින්න විත අරමුණු කරනවා. එන විතර කියලා විඥානඥාන අවස්ථාව. මෙන්න මේ අවස්ථාවත් හටගත්තහම දකින්නවා. මේකත් උත්සාහයක වීර්යයක පැවැත්ීමේ ප්‍රතිඵලයක් මේකත් පැවැත්මක්. පැවැත්මක් හැබැයි නම් සංකතයි වරිද්දාම උපන්න. උත්සාහයේ වීර්යය ගොඩනගනවා. ගොඩනගෙන ගොඩනගෙන ගෙවිල යනවා. නිරන්තරයෙන් ගොඩනගෙන නිසා මේ පැවැත්ම ඇති මේක ඇත්ත නෙමෙයි. මේකේ දුකත් එක්කලා ගොඩනගෙන එකක් මිසක් ගොඩනගෙන ගෙවිල යන හරයක් නැති එකක් මිසක් මේක නිවර කියලා දැනෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. අන්නේ මානසිකත්වයේ ගොඩනගෙනකොට අර විඥානඥාන අවස්ථාව ධර්මානුකූලව දකින්නවා අන්න ධර්ම ආසත කරලා. අභිප්‍රමෝදයන් සමාදාන දිද්දන් අසහිතාමිති හික්කතියන් ධර්මය අතුරු කරලා ඒකෙන් ඉවත් වෙයි. සමාදහක් චිත්තා පස සිතාක්තික. අන්නේක දකින්නොත් එහි චන්දරාගයක් තිබුණාද ආකා විඥානංචයතනේ. ඒ චන්දරාගයක් දුරිලාගෙන ඒක ඉපදිනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? විමෝධයන් චිත්තං අස සිතානික විකති විමෝධයන් චිත්තං පස සිතානික. එමේ විශේෂ විදීමකටපත් වෙන අවස්ථාව. මෙච්චර කාල අනන්ත ආකාශයේ විගේ චිත්තේ වැඩක් නැහැ හරයක් නැහැ අසාරවන්නා විහිදීමක් ප්‍රසාරණයක් මේ කරලා තියෙන්නේ. එහෙනම් මේක මේ චිත්තයේ ස්වභාවය යථාර්ථය ඇත්ත මේක නෙමෙයි. අනන්තයේද හිත ප්‍රසාරණය කිරීම නිරන්තරයෙන් උත්සාහයෙන් කිරීම කරන විහිසක් පදයක් මෙතන විදිනවා. ගොඩනගන්නේ හරියක් නැත්නම් මොකද මේ විහෙද විදේ ගොඩනගනවාදී විස ප්‍රසාරණය කරන මානසිකත්වය. වැඩක් නැහැ කිය අදහස එනකොට ධර්මානුකූල අදහස එනවා. ඒකේ දුක දැකලා අත්හැරින වැඩිම තියන අදහස. ඒ සඳරාගේ මිදෙනකොට මොකද වෙන්නේ? අර බැඳලා තියෙන මානසිකත්වේ නිදහස් වෙනවා. ආකින්චඤ්ඤායතන කියන දා මානසිකත්වේ ඉතාප්ති උද්දත්තටපත් වෙනවා. අන්න එනිකාට පස්සේ මොකද වෙන්නේ? විමෝචය සිද්ධා පස්ස සිතානිති වික. මෙන්න මෙතෙන් ආවට පස්සේ එයා දකින්න එක දෙයක්. මේ ලෝකයේ හිත පිළිබඳව යමක් හිතුවා නම් කැමැතිසේ පවතින එකක් විදහාසේ පවතින එකක් දුකක් නැතුව පවත්වන්න පුළුවන් හිතක් මේ ලෝකේ නැහැ. යම් හිතක් ගොඩ නැගුවා නම් යම් මානසිකත්වයක් ගොඩ නැගුවා නම් උත්සාහයේ වීර්යය නිරන්තරයෙන් කරන උත්සාහයේ වීර්යය ගොඩනගන නිසායි ඒක නැගිලි. ඒකෙ තිබිච්ච ආදීනව වැහිලා තිබිච්ච නිසා ඒක දුකයි කියලා වැටහුනේ නැත්. ඒක අත්හැරපුවාම නිදහස් සාන්තයි ප්‍රණීතයි කියලා දැක්කේ නැත්. එහෙනම් මේ ලෝකේ බලාගෙන ගියාම අල්ලා ගන්න කැමැතිේ පවත්තන්න එකක්වත් නැහැ. ඒක ආදිත්‍යඥාය කියන අවස්ථාවේ ඉතින් දකින්න. කැමැතිේ පවත්තන්න පුළුවන් එකක්වත්. ඒතර මොකද කියන්නේ? අනිත්‍යානුපාතී අසතිචාමිති කිව්වේ. මෙන්න මෙතෙන්ද දැක්කහම දකින්න කිසි දෙයක කැමැතිේ පවත්තන්න පුළුවන් ඉඩකුත් නැහැ, ගතකුත් නැහැ ලෝකෙ. අත්දැකීම තමන්ගේම අත්දැකීම. දැන් තුන් ලෝකෙම දැකලා ඉවරයි. කාම ලෝකෙත් දැක, රූප ලෝකෙත් දැක, අරූප ලෝකෙත් හැටි දැක්කා. ආකින්චඤ්ඤායතනෙකින් දැක අරූප ලෝකෙත් දැපා. එන දැක්කහම අනිත්‍යානුපස්සී අසනිසා විදික්කති. අනිත්‍යානුපස්සී පස්සදී සාමිති විදා අනිත්‍ය දකි. යථාර්ථය අත්දැකීමේ. බලාගෙන බලාගෙන ගියා එක දෙයක්වත් අහුන්නේ නැහැ පරිශ්‍රණය කරගෙන කැමතියි පාසන්න පුළුවන් එකක්. කැමැතිසේ පවත්වන්න බැරි උත්සාහයෙන් විවිධ දුකසේ ගොඩනගෙන ලෝකයක් මිසක් හිතක් මිසක් ගතහිත ලෝකයේ සියල්ල දුකසේ ගොඩනැගීම නිසා පහළ වෙන දේ මිසක් සාරත්වයක් නම් දුක මේ පහළ කරන්න බෑ එයාගේ සියලු උත්සාහය නිරුත්සාහයට වුණාද ඒ දුකේ නිදහස මෙන්න මෙතනපත් වෙන මොකද වෙන්නේ යම් කිසි කාම රාගය ඇති වුණා පෙරදීම ඉවරයි රූප රාගය ඉක්ම ගියා තව දින අරූප රාගය විතරයි ඒකට තමයි විරාගය විරාගානුපස්සී යස හිතාමිති හික්කති විරාගානුපස්සී පස හිතාමිති හික්කති. දැන් රාග වශයෙන් පැවැත්ම හොඳයි කියලා වැටෙන්න එකක් පන්නේ අන්තිමට ගිහින් ආදී සංඥාවේ නැවතුණා. ඇයි මේක වැදෙන්නේ? අරූප රාගය නිසා මේක පිළිහිල්ලයි. තවත් පැවැත්මේ ආසාව ඉවරයි. නමුත් මේකත් ගොඩනගන දෙයක්. මාත්‍රයක් නමුත් ගොඩනගන්න මාත්‍රක දස්තිය. ගොඩනගනකොට නිරාශරයෙන් ගොඩනගපු මේ දුක් මාත්‍රේ විඳ විඳ ගොඩනගනවා. ඒ ඒ මොහොතේ ගොඩනගන කිත්තේ දෙවිල යනවා මිසක් හරයක් ඉදිරි කරන්නේ එක සැරයක් ගොඩනැගුවාම හදාදිනේකව නවතින ක්‍රියාවලියකුත් නැහැ. ගොඩනගපු හේතු රණුකුලුව ඒ ශක්තිය ඵලයේ නිපදවනවා. ඉවරෙන් ආයි ගොඩනගන නිසා යන්නේ පවතින. එහෙනම් ඒවත් විගත් තුල මම මොනවද කාගේ මේ අරූප රාගය වැළෙන්නේ? කාගේ බැඳින වටිනාදයක් මෙතන නැහැ කියලා දකින්නට ඒක ඉක්මවායි. ඊට පස්සේ නේව සංඥා නා සංඥා කියනවා දැන් ඉතින් දැන් බැලිච්ච එකක්වත් නෑ හැබැයි එතෙන්දී එකක් වෙනවා මොකක් වෙනවද දකින්න පටන් ගන්නවා විරාගානුපස්සී අන්න එතෙන්දී හොඳට පැහැදිලිව දකින්න ගොඩ නගපුවාම පිම්බිලා එනවා දැනීම වතු වෙනවා ආයි හැබැයි ටීවී ගැන බලලා ඉන්නේ ඉතුරු කරපු තියා ආයි හැබැයි ටික ගොඩ නගනවා ආයෙත් පොඩ්ඩක් දැනීම ප්‍රසාරණ දැනීම බවට පත් වෙනවා. ඒක ඉහක් ජීවිතයට එක් දෙවිදයක්. මුස්වාකාර ගන්නවා, අරිනවා, ගන්නවා, අරිනවා මටමයි ඔකි තියෙන්නේ. හදන හදන එක ගෙවිල යනවා. යලි යලි හදනවා උත්සාහයෙන් ඒක ගෙවිල යනවා. යලි යලි හදනවා. එහෙනම් හිත කියන එකක් ලෝකේ ඇති එකක් නැහැ. ගොඩනගන නිසා හේතුවේ ඵලයක් වශයෙන් විද්‍යාමාන වෙනවා. හේතුවේ ශක්තිය තියෙන එක මේක ඒ ආකාරයේ ශක්තියට අනුකූලව ක්‍රියාත්මක වෙලා හේතුව ගෙවිලකට අනුකූලව හිත ගෙවිල යනවා. හේතුව නැත්නම් හිත නිරෝධ වෙනවා. දැන් මොකද කරන්නේ? නිරෝධ වෙන්න කැමති නෑ. පෞද්‍ය දෙකමැති අයි ගුණා කරනවා. මෙන්න මේ ක්‍රියාවලිය මොහොතක් ගානේ කරන නිසා මොකද වෙන්නේ? නේව සංඥා, නා සංඥා, නේව සංඥා, නා සංඥා කියන මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ කියන්නේ. මෙන්න මෙතනදී මනෝ සංකාරක අපි වේදනා සංඥාවල ඇතිද අපේ දකිනවා. දැනීම සහ හැඟීම කියන්නේ ගොඩනගන දෙයක්. ගොඩනගව මාත්‍රයේ ගොඩනගීම් දැනීම මාත්‍රේ ගන්න එනවා. ආයි ගොඩනගව දැනීම ඉවරයි. වේදනා සංඥා නිරෝධය. වේදනා සංඥා ගොඩනගනකොට ගොඩනගිනවා. හේතුව වෙනුවට ඵලයේ ගෙවිල යනවා මොකද ඉතුරු ඵලයේ. හිතයි කියන අවධියක් ඉතුරු ඵලයේ නැත්නම්. හිත කියන්නේ ගොඩනගන දෙයක් නිසා. දැඩිව කියන්නේ ගොඩනගන දෙයක්, හැදීම කියන්නේ ගොඩනැගීම නිසා වැඩගෙන දෙයක් නිසා. පවතින දෙයක් නෙමෙයි නම් ලෝකෙ මොනවද පවතින්නේ? ඔක්කොම හේතු බල නිසා තව දෙයක් නැහැ කියලා දැනගන්න. හේතු නිරෝධයේ ඵල නිරෝධයෙන් දහම හැරෙන්න තවත් හිත කියලාවත් ගත කියලාවත් ලෝකේ කියලා දෙයක් නැහැ. නම් කාය සංකාරයක් දැක්කා, වචී සංකාරයක් දැක්කා, මනෝ සංකාරයක් දැක්කා, සංකාරෝ කියන හැටි දැක්කාම සංකාර උපේක්ෂා ඥානෙ සබ්බ සංකාරයේසු අනිත්‍ය සංඥා පහලලා ඉන්නවා. දැන් මොකද වෙන්නේ? නිරෝධානුපස්සී අතහිතාමි පිළික යන නිරෝධේ විශ්වාස කරන වෙලාව. පැවැත්ම තුළ ගතයි හිතයි ලෝකයයි කියන පැවැත්ම සියල්ලම අත්‍ය වෙනවා. මේකට බලාපොරොත්තු අත්‍යදී. මේ තමයි අන්තිම දැනීමේ හැඳිනීමේ ගොඩනැගීම. ඒ අන්තිම දැනීම හැඳිනීම ගොඩනගෙන බලාපොරොත්තු අත්‍යගියද? හැරි හැරීම ඉවරයි පැවැත්ම ඉවරයි. හෝද ඉවරයි නිරෝධයි. අන්න නිරෝධ නිරෝධානුපස්සී අසතිසාර්ථික නිරෝධර්මයයි. මෙන්න මේ අන්තිම අන්තිම උත්සාහයයි වීර්යයයි දැනීම හැඳිනීම ගොඩනගන. අන්තිම උත්සාහයේ වීර්ය අතරම දාන සියලුම දුකේ නිදහස. මතක් වෙනකොට මොකද එන්නේ? අන්න දුකේ නිදහස් තත්ත්වයටපත් වෙන්න ඔයිටලා දැනීමත් එක යන්නේ ඔක බලාගෙන දැනගන්නත් හැකියාවක් නැත්නම් හඳුනාගන්නත් හැකියාවක් නැත්නම් ඉන්නහට අපිට පිටින් කරන්න දෙයක් නැහැ. ඉතින් කරන්න තියෙන අන්තිම දේ මොකද්ද? මනෝ සංකාරයේ හදගන්වන්නා වූ සංකාර කොට නැති නිරෝධ කරන එකයි. අවර කරන එකයි. ඒක නතර කරගුවා මොකද වෙන්නේ? හිතේ නිරෝධුණා දැන් ඉඳලා කෙනෙක් නැහැ. ඉවරයි. අන්නපත් වෙනවා. හිත නිවිලා ගියද? දැන් ආයතනය ගතක් පිළිබඳ අදහසක් හිතක් පිළිබඳ අදහසක් පැවැත්මක් පිළිබඳ කිසිම අදහසක් සම්බන්ධ නැති. ඉදීමක් සම්බන්ධ නැති. දැනීමක් සම්බන්ධ නැති මානසිකත්වයේ තුලින් එහෙම දැනකටපත් වෙනවා. මෙන්න මේකට පස්සේ නම් කියන නිරෝධයේ පස්සේ. නවාංකුර සමාපත්තියම වුණ වුණා. මෙන්න මෙතෙන් ගියා අපිට එන්නේ නිරෝධානුපස්සී අත්තිසාමිදීක. දැන් මම එහෙම දැනකටපත් වුණා. පස්සේ දකින්නවා කියලා. එතෙන්දී හිතන්න පුළුවන් කමක් නැහැ. එතන අත්දැකීම එයි මෙහාට හිත ගොඩනගලා ඉතින් ආයෙ බලන්නකො. ආයතයන් ඒව සංඥා නා සංඥා දෙනින් ආකින්චඤ්ඤායතන මතකට ඇදලා නවත්තන. එතන පිහිටා බලනවා. මොන නිරෝධය ඉස්පස් කරනවා. එතන හිතීමක් නැහැ. ඉදීම නාම ධර්මයක් රූප ධර්මයක් විද්‍යාමාන නැහැ. දැනීමක් හැඳිනීමක් නැහැ. එහෙනම් සංඛාර තුන් වර්ගයේම නිරෝධයි. සංඛාර තුන් වර්ගයේ විහාර බව වලවත් සංඛාරයක් නැහැ. හැබැයි අතන එකක් සිද්ධ වුණා. විභාගයේ වශයෙන් පවත්වපු යමක් තිබිච්ච නිසා තමයි ඒ ටිකෙන් ආපහු ගන්න. එදෙන්ට ගියාට පස්සේ හිතලා ආපහු ඉන්න බෑ. න කොහොමද ගෝදෙකින් ආපහු ආවේ? මේ පැවැත්ම ගෙන යාම සඳහා යම් කර්ම ශක්තියක් පෙරබලයෙන් නිස්පාදනය කරලා තිබුණා. ඒ නිස්පාදනයේ විපාකයක් විපාකයේ විසින් මෙතෙන්ට ගෙනා නිකන් හිතකින් ගෙනා වගේ. එහෙනම් මට ඉන්නේ හර කරන්න දෙයක් නැහැ. ඉතින් විපාකයේ යම් තරමක් යයි. ඒකේ විරුද්ධතාවක් එනවා. එහෙනම් මට රෝගේ නිරෝධියක් හොඳයි කියලා පිළිගන්න එකක්. එහෙනම් මේ ලෝකෙ මොනවා පිළිගන්නේ? පටිනිසක් ගන්න පන්ති අසතිසානි විදික්කදී පිළිගැනීමක් නැති ධර්මයේ දැක තියන්න අත්තර. එහෙනම් කියන්නම අත්තර දැමනම් අන්න ඔගේ පිළිගැනීමේ බිඳලා කියලා එනකොට පටිනිසක් ගන්න පන්ති අසතිසානි විදික්කදී හරි හතරපත්. අන්න හරිය. එහෙනම් මොකද මේ? මෙන්න මේ විදිහ කරගන්න තියෙනවා ධර්මානුපස්සනාවේ ඔය විදිහ කියන්නේ සතර සතිපට්ඨාන ඉඳුනාම හරි හතේටපත් වෙනවා. උපතෝ විමුක්තගේ මහරහතන් වහන්සේ නමක් වෙනවා. උන්වහන්සේද ධානීනු පූර්ණයි සමත විදර්ශනා සියල්ලම පූර්ණයි. මෙන්න මේ ආනාපාන හතිය අති දුර්ලභ නිසා. සියල්ලන්ටම නවානුකූල සමාපatti නිරෝධ සමාපatti සමාධි සමාපatti නගන්න බැරි නිසා. බුදුරජාණන්සේ මේක මෝහ චෛත්‍යයන් ආනාපානයන් දුතිය මිගා දේශනා කළේ වුණා. මේක නියුම්ම තේරුම් අරගෙන යන මොහ ධර්මයක් තේරුම් ගන්න බැරි හේතු බල ලක්ෂණ. ඊට බුදුරණාහි මොහ ධර්මය දානාපන කියලා ওই ධර්මයේ උදරින් පැලී. දැන් අරමුණක් අල්ලාගෙන යන ගමනක් නෙවෙයි. හැම අරමුණකම ආදීනෝ දකින්නේ අත්තරින් වැඩි විදි චන්දරාගේ නිදාසෙමි අවසානයේ දක්වා කාමාවචර ඉක්මෝල රූපාවචර ඉක්මෝල අරූපාවචර ඉක්මෝල නිරෝධයෙන් කර ගිහිල්ලා විරෝධයයි කියනවා දැන් විභාගයක් පිළිගන්නේ නැති අවස්ථාවේ අත්හැරේ විදී ගියා. ලෝකයේ කිසිම තැනකේ රහතන් වහන්සේ බැඳිලා නැහැ, හැඳිලා නැහැ මානසික අතෙන්. මෙන්න මේ தත්ත්වයටපත් වීමර කියනවා මේ ආනාපානසති භාවනාව. මේ තමයි ගැඹුරු වෙන්නේ. ඉතින් පටන් ගන්න ආරම්භයේදී ඔය විදිහට පටන් ගත්තාම අවසානයේ සිවුම් වෙලා සිවුම් වෙලා කියන කොච්චර ලස්සනට පැහැදිලිව පේනවනේ. දැන් මේ කලු දෙලෙස් වලින් කාට ගැදෙන්නා වූ පාප ධර්මයන්ගේ මිදිලා මිදිලා මිදිලා ගිහිල්ලා. පුණ්‍ය ධර්ම අතරින් පහළ වෙන කාමාවචර රූපාවචර ආදී ලෝකත් ඉක්මවල. අරූපාවචරත් ඉක්මවල. ලෝකෝත්තරයෙන් කෙලවර කරන තෙන් යනකම් ධර්ම මාර්ගයේ වැටහිමින් මාර්ගය වඩමින් ඵලයේ භුක්ති විඳලා අධ්‍යාත්ම ගැටේ. ඔය මාර්ගය වලු යන්නේ ලැබෙන්නේ. දැන් ආනාපානිය වැඩුම් කෙනෙකුට ආයතනයක් අමුතු දහම් ගැන ලෝකේ හිතන්න ගන්න ඉදිරි වෙලා නැහැ.